ශ්‍රද්ධාවන්ත කාරුණික පිංගුතුනි ධමපාරමී ආරණ්‍ය සේනාසනයේ අද දවසේදීත් උතුම් සංයුත්ත නිකාය විවරණ ය පිළිබඳව නැත්නම් බුද්ධ වචනායන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ඒ උතුම් බුද්ධ වචනේ ඉගෙන ගන්නටයි ඔබ අප සියලු දෙනාම සූදානම් වන්නේ මේ දවස් වෙල වෙනකොට අපි සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, මජ්ක්‍ධිම නිකාය බොහෝ දේශනා සාකච්ඡා කරන්නට යෙදුණා. මම හිතන්නේ අංගුත්තර නිකායේදී ලස්සන සූත්‍ර කිහිපයක් සමහරවට අපි නොසිතපු සූත්‍ර කිහිපයක් අපට හම්බ වුණා. ඒ වගේම මේ දේශනා තුළ අන්තර්ගත යුතුම් බුද්ධ වචනය අපි ක්‍රමානුකූලව ඉගෙන ගන්නකොට අපේ ජීවිතයේ අපි නොලබපු අපි නොවින්ද සතුටක් දහම් ප්‍රීතියක් ඒ දහම් ප්‍රීතිය පාදක කරගෙන බුදුරජාණන් වහන්සේ වෙනම සත්‍ය දකින මගකට යොමු වෙන්න හැකියාව තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධම්මපදයේ ගාතාවක් තියෙනවා ධම්මපීති සුඛං සේති පසන්නේන චිතසා අරියප්පවේදිතේ ධම්මේ සදාරමති පඬිතෝ. පඬිතයන් වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනගෙන ඒ දහම් ප්‍රීතිය භුක්ති විඳනකොට ධම්ම ප්‍රීති සුඛාසිත පුදුම සැපයක් ලැබෙන්නේ. අන්න ඒකත් එක්ක ඒකට ඇලී වාසය කරනවා. මොකද මේ ධර්ම ප්‍රීතිය කියලා කියන්නේ පින්වත්නි වචන ටිකක් ඉගෙන ගැනීම මත පදනම් වෙච්ච දෙයක්ම නෙවෙයි. හුදු දැනුමක්ම නෙවෙයි. දැනුම මත පාදක වෙලා ඒ දැනුම තුලින් බුදුරන් වහන්සේ ඉස්මතු කරලා පෙන්වපු සත්‍ය අපට අපේ ජීවිතය තුළින් අත්විඳින්න ලැබෙනකොට ලබන සතුට තමයි දහම් ප්‍රීතිය කියන්නේ. එහෙනම් අන්නේ දහම් ප්‍රීතිය අපට මේ ධර්මයේ තුලින් ලැබෙන්නට ඕනේ. ඒක තමයි අපට විමුක්ති මාර්ගයකට සත්‍ය දකින මාර්ගයකට යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. බුදුරන් වහන්සේගේ ධර්මයේ අනුපිළිවෙලට ඉගෙන ගැනීම තුළ අර්ථය ඉස්මතු වෙන විදිහට ඉගෙන ගැනීම තුළ අපේ ජීවිතයට පුළුවන්කම ලැබෙනවා ඒ දහම දකින මාර්ගය ඉවර කරගන්න. ඉතින් ඒ නිසා අද අපේ සංවිතනේ කායේ පළමු පොත් වහන්සේ තුල තියෙන සූත්‍ර ටිකක් තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. නානාතිත්‍ය වගේ තමයි අද සාකච්ඡා කරන්න තියෙන්නේ. මේකේ පළවෙනි සූත්‍රය තමයි සිව කියන සූත්‍රය. මේ සංයුත්ත නිකායකේ දිවිවරු එක්ක තියෙන සාකච්ඡා තමයි බොහොමයක්ම තියෙන්නේ. එකටයි දේවතා සංයුත්තේ කියලා එකට කියන්නේ. භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරනකොට සිව කියන දිවි පුත්‍රයා ඒ මුළු දෙවරම බබලවාගෙන ඇවිදිලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් ඉඳලා මෙන්න මේ විදියට භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරනවා මේ සිව කියන දිව්‍ය පුත්‍රය. සබ්බිරේව සමායේත සමාසේත සබ්බී කුබ්බත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සෙය්‍යෝ හෝතින පාපියෝ හරිම ලස්සනයි මේ සත්පුරුෂයා ගැන විග්‍රහ කරන්න මේ ગાත ටිකෙම සත්පුරුෂයන් සමගමයි ඉන්නට ඕනේ. ඒ කියන්නේ එකතු වෙලා ඉන්නට ඕනේ සත්පුරුෂයන් සමගමයි. සත්පුරුෂයන් සමගමයි හිතවත් වෙන්නට ඕනේ, යාළු වෙන්නට ඕනේ. සත්පුරුෂයන්ගේ සද්ධර්මයේ දැනගත්තු කෙනෙකුට සතං සද්ධම්ම මඤ්ඤාය සත්පුරුෂයන්ගේ සද්ධර්මයේ දැනගත්ත කෙනෙකුට සෙය්‍යෝන පාපති විශේෂත්වයකට යනවා මිසක් පිරිහීමකට යන්නේ නැහැ. එහෙනම් බලන්න මේ සත්පුරුෂ ඇසුර පිළිබඳව මේ දෙවියා කියන කාරණාව සත්පුරුෂ ඇසුරම තමයි සත්පුරුෂයන්ගේ එකට වාසය කිරීම තමයි සත්පුරුෂ ධර්මයේ ඉගෙනගෙන විශේෂත්වයක් හරයන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ වගේම තවත් ගාතාවක් කියනවා සත්පුරුෂයන් සමගම ඉන්නට ඕන නැත්තේ සත්පුරුෂයන් සමගම ඇසුරු කරන්නට ඕන නැත්තේ සතං සද්ධම්ම මඤ්ඤාය මේ සත්පුරුෂයන්ගේ සද්ධර්මයේ දැනගත්තාම ඉගෙනගත්තාම තේරුම් ගත්තාම පඤ්ඤා ලබති නාඤ්‍යතු අන්න එයාට ප්‍රඥාව හැර වෙන දෙයක් ලබන්න දෙයක් නැහැ කියනවා. ප්‍රඥාව හැර වෙන දෙයක් ලබන්න දෙයක් නැහැ කියනවා මේ සත්පුරුෂයාගේ ධර්මයේ ඉගෙන ගත්තාම. එහෙනම් සත්පුරුෂ ධර්මය තුලින් අපට ලැබිය යුතු කාරණා මොකද්ද? හොඳට මතක තියාගන්න. ප්‍රඥාව දැන් පිරෙන්නේ නැහැ කියලා කියනවා. දියුණුවක් ඉහළකට යෑමක් දැන් ඉහළකට යනවා කියලා කියන්නේ මොකද්ද අපි තුල වැඩිවීමක් නේ එහෙනම් මේ ප්‍රඥාවක් ලැබෙන ධර්මයක් වෙන්නට ඕනේ සත්පුරුෂ ධර්මය අද අපට ගොඩක් වෙලාවට ප්‍රඥාව ලැබෙනවා කියන කාරණාව ගැන අපි හරියට හිතන්නේ නැහැ ඒකට හේතුව අපි හැමෝම කැමති ධර්මය ඇහුවාම මොන හරි ඉගෙන ගත්තාම ඒක තේරෙනවා නම් අපි කැමතිනේ අපි අපට ඒ තුලින් ප්‍රඥාව ලැබෙන දෙයක් වෙන්නේ කොහොමද කියලා බලන්නට ඕනේ. ප්‍රඥාවක් අපට ඒ තුලින් ලැබෙන්නට ඕනේ ධර්මියත් එක්ක. ප්‍රඥාව ලැබෙනවා කියන්නේ අපි විශේෂ අවබෝධයකට යමු වෙන්නට ඕනේ. එහෙම නැති වුණොත් එහෙම අපි දන්න දෙයක් මනං අපට ඇහිලා තියෙන්නේ. අපට එහෙනම් මේ ධර්මයේ තුලින් ප්‍රඥාව වර්ධනය වෙලා නැහැ. දැන් මේ පින්වතුන්ට අඟුතර නිකාය විවරණය අහපු මේ පින්වතුන්ට තේරෙන්න ඇති සත්පුරුෂ ධර්මයේ එක මේ ඒ කියන පිළිවෙලට අනුපිළිවෙලට ඉගෙන ගන්න තැනදී තමයි යා මේ ධර්ම වෘද්ධියක් නැත්තම් ශාසනය විනාශ කිරීමකට නොයන්නේ. එතකන් යම් කිසි කෙනෙක් මේ මුල මැද අග පිරිසිදු ධර්මයේ තනින් තන කෑලි කෑලි කියනකොට ඔන්න කෑල්ලක් තේරෙනවා. තමන්ගේ කෝණයට ප්‍රඥා වර්ධනයක් නැහැ. දැන් අපි හිතමු උදාහරණයක් කරන් පෙන්නනවා. උදාහරණ කෑල්ල අපට තේරෙනවනේ. නමුත් ධර්මපරියාය තේරෙන්නේ අපි සූත්‍රෙම මුළු දේශනාව විග්‍රහ කරන්න නැතුනහම තේරෙන්නේ එතකොට එතනදී අපිට ඒ සියලු ධර්මපරියාය ඉගෙන ගනින් දැන් අපේ ප්‍රඥා වෘද්ධියකට ඒක හේතු වෙනවා. නමුත් අපි ඊට නොහිතන්නේ නැති නිසා අපි ඒක කල්පනා කරලා ප්‍රඥා වර්ධනය කරගන්නේ. හැබැයි යම් කෙනෙක් කැලලක් පෙන්වුවාම අන්න තේරුණා. ඒ තේරුනේ කොතෙන්ද? මේ සද්ධර්මයේ තියෙන පිළිවෙලට පෙන්වපු නිසා නෙමෙයි තමන්ගේ කෝණයට. එහෙනම් ඒක වෘද්ධියක් වෙන්නේ නැහැ. ඊළඟට බුදුරණවහන්සේගේ පැහැදිලි කරනවානේ ශාසනය විනාශ කිරිල්ල ධර්මය අතුරුදහන් කිරිල්ලක් මොකද මේ පද ව්‍යංජන අනුපිළිවෙලට මේක ඉගෙන ගන්න නැතිකම අර්ථය විමසන්න නැතිකම කෑලි කෑලි පෙන්නකොට දැන් අද සමහරලාවට ඔබටත් පේන්න ඉඩ තියෙනවා සූත්‍ර කෑල්ලක් පෙන්නනවා නමුත් ඒ කෑල්ල සමහරලාවට අර්ථෙත් වෙනස්. සමහරලාවට අපේ අර ගැළපෙන කෝණයට තියෙන ටික. ඒක බුදුරණවහන්සේගේ ශාසනය අතුරුදහන් කිරිල්ල. එහෙනම් මේ සත්පුරුෂ ධර්මය ඇසුරු කරන තැනදී අපට ලැබිය යුතු දේ තමයි ප්‍රඥාව. තමන්ගේ දන්න මට්ටමට තේරෙන බවක් නෙමෙයි ප්‍රඥාව ලැබෙන්නට ඕනේ. ඒකයි මේ දෙවිය කියන්නේ. ඊළඟට මේ දෙවිය කියනවා සත්පුරුෂයන් ඇසුරු කරන්නට ඕනේ සත්පුරුෂයන් සමග එකට වාසය කරන්නට ඕනේ. සත්පුරුෂයන් ධර්ම දැනගත්ත කෙනා ශෝක මජ්ජේන සෝචති. ශෝක කරන අය අතර ශෝක කරන්නේ. කොච්චර දෙයක්ද මේ ධර්මයේ තුල තියෙන්නේ. දැන් අද බලන්න දැන් මමත් සමහර මූලික බුද්ධ වචනේ කෙනෙකුට යොමු කරන්න කියන කාරණා තුලදී මම ඉස්මතු කරලා පෙන්වන දෙයක් තමයි අද අපි හැමෝම හදන්නේ අපට දුක නැති කරගන්නනේ එන්න නැති වෙන්න දැන් අද බෞද්ධ අය ගත්තොත් 99.99ම කැමති මොකටද මේ දුක නැතුව සැපෙන් ඉන්නනේ. දුක නැතුව සැපෙන් ඉන්න කැමති. නම බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන දුක නැතුව සැපෙන් ඉන්න එකක් නෙවෙයි. බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන දුක තමා තුළට ඇති කරගන්න නැති එක. දුක එන තැනදී දුක හා එකතු නොවන එකක්. අන්න සත්පුරුෂයන් ඇසුරු කරනකොට සත්පුරුෂයන් සමග වාසය කරනකොට ඒ සද්ධර්ම ඉගෙන ගත්තට පස්සේ ශෝක මජ්ජිහෙන සෝචති ශෝක කරන්නන් අතර ශෝක කරන්නේ. බන්න ඒක ඇති වෙන්නේ ඇයි? මේ ප්‍රඥාව නිසා. මේ ලෝකේ කාටවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ සතර ගමන් කරනවා නම් දුකෙන් ශෝකයෙන් වැළපීමෙන් අයින් වෙන්න. සසර ගමන් කරන හේතු දුරු කරන වැඩපිළිවෙලේ තමයි ලෝකයේ උපන් සත්‍යයට මේ ශෝකේ Taman තුලට ඇති කරගන්න නැතිව ඒ හා එකතුණු වෙ ඉන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඊළඟට දෙවිය කියනවා සත්පුරුෂයන් ඇසුරු කරන්නට ඕන සත්පුරුෂයන් එක්කම වාසය කරන්නට ඕන සත්පුරුෂ ධර්මයේ දැනගත්තු කෙනා මේ ඥාතීන් මැද බබලනවා ඥාති මජ්ජේ විරෝජති දැන් ඥාතිත් එක්කනේ පිරිස දැන් පිරිස පිරිස ළඟ බබලනවා කියනවා ඇයි පිරිස එක්ක බබලන්නේ එච්චරට යාගේ හැකියාව ආධ්‍යාත්මයේ දියුණුව කිසි ප්‍රශ්නයකට සැලෙන්නේ නැති ගතිය. නුවණින් හිතීමේ හැකියාව ඥාතින් අතර බබලනවා කියනවා. බලන්න මේ ධර්මයේ තුල තියෙන වැදගත්කම. ඊළඟට දෙවියා කියනවා සත්පුරුෂයන් සමගම ඉන්නට ඕනත් සත්පුරුෂයන්මයි ඇසුරු කරන්නට ඕනත් ඒ සත්පුරුෂ ධර්මයේ දැනගත්ත කෙනා සත්තා ගච්ඡanti සුගතින් ඒ සත්‍යා සුගතිය කරා යනවා මොකද සත්පුරුෂ ධර්මයට යොමු වෙච්ච කෙනා දැන් සෝතාවම් දත සූත්‍රයේ පැහැදිලි කරනවා සිහි මුලා වෙලා කල්ුරේ කළත් මේ සද්ධර්මයට යොමු වෙච්ච කෙනා ධර්ම අවබෝධ කළා නෑ. සුතා ඇහුවා දතා ධාරණය කරගත්තා. වචසා ಪರಿචිතා වචනයෙන් ප්‍රගුණ කරා. මනසානුපෙක්කිතා තමන්ගේ මනසින් කල්පනා කරා. අන්න දිට්ඨියානි තමන්ගේ තමන්ගේ කෝණයට තේරුම් ගත්තා. දුෂ්ටි නිච්ඡාන කාන්තියට හැමිනුණා. වෙන්න මෙවැනි කෙනා සිහි මුලා වෙලා කරුණේ කරත් එයාගේ තියෙනවා මේ ධර්මයේ පිළිබඳව තියෙන निराවුල් භාවය සුගට යනවා ගිහිල්ලා එහෙදී අවබෝධ කරනවා. එහෙනම් බලන්න මේ ධර්මයේ දැන ගැනීම තුල ධර්මයේ දැනගත්තා කියලා කියන්නේ වචන ඉගෙන ගත්ත පමණක් නෙවෙයි. මේ ධර්මයේ තුලින් අපි තුල යම් වර්ධනයකට යොමු වෙච්ච තැනදී ධර්මයත් එක්ක එයා සුගති යනවා කියනවා. ඊළඟට දෙවියා කියනවා සත්පුරුෂයන් ඇසුරු කරන්න ඕනේ සත්පුරුෂයා සමග වාසය කරන්නට ඕනේ මේ සද්ධර්මයේ දැනගත්ත කෙනා බොහෝ කල සුවසේ වාසය කරනවා සත්තා තිත්තන්ති සාතන්ති එයා බොහෝ කාලයක් සුවසේ සතුටින් ජීවත් වන්නේ දුකසේ නෙමෙයි ජීවත් වන්නේ සුවසේ මොකද එයාගේ එච්චර සතුටක් තියෙනවා ඒ එකයි දහම් සැපය කියන්නේ ඒ සැපේ මේ ලෝකේ බාහිරින් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි ඊළඟ බුදුරන් වහන්සේ ඒ දෙවියා ඒ ගාථා ටික කියවට පස්සේ බුදුරන් වහන්සේ තව ගාතාවක් කියනවා. එතකොට දැන් මේ මුලින් කිව්ව ගාථා ටිකම දෙවියගේ ගාථා. අය බුදුරන් වහන්සේ මේවා ප්‍රතික්ෂේප කරේ නැහැ. දැන් සමහර වැරදි නම් ප්‍රතික්ෂේප කරනවක නෙවෙයි කියලා. බුදුරන් වහන්සේ දැන් මේ දෙවියා ගාථා හයකින් කිව්වනේ. කාරණා හයක් කිව්වනේ. පහත් වෙන්නේ ඉහළට යනවා. ප්‍රඥාව ලබනවා. ශෝක කරන අය අතර ශෝක කරන්නේ නැහැ. ඥාතින් අතර බැබලෙනවා, සුගති යනවා, සුවසේ ජීවත් වෙනවා කියලා මේ කරුණු හයක් කියලා බුදුරණවහන්සේ තව කාරණාවක් එකතු කරනවා එකට. සත්පුරුෂයන්ම ඇසුරු කරන්නට ඕන ඇත්තේ. සත්පුරුෂයන් සමග වාසය කරන්නට ඕන. එතකොට සද්ධර්මය ඉගෙනගෙන සතන් සද්ධම්ම මඤ්ඤාය සබ්බ දුක්ඛා පමුංචති. සියලු දුකය කෙලවර කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතන බලන්න මේ සත්පුරුෂයාගේ ඇසුර නිසා ඒ සද්ධර්මය නිසා තමයි මේ සියලු දුක කෙලවර කිරීම තියෙන්නේ. බලන්න ඒ සූත්‍රයේ තුලදී ඒ සිව කියන දෙවියා කියපු කාරණාව සහ බුදුරණවහන්සේ වෙන්නපු දේ එක්ක සත්පුරුෂ ඇසුර කියන කාරණාව විමුක්ති මාර්ගයේ මුල විතරක් නෙමෙයි සම්පූර්ණයම තියෙන්නේ. ඒක බුදුරණවහන්සේ උපද්ද සූත්‍රය ආදී දේශනා ගණනාවක පැහැදිලි කරනවා. මේ සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර ඇසුර කියන්නේ මේ ධර්ම මාර්ගයේ සම්පූර්ණෙම තියෙන්නේ මත කියනවා. මේ පින්වතුන් අහලා ඇති, අහලා තියෙනවා කීටාගිර සූත්‍රය රහතන් වහන්සේ හැරුණකොට අනික් සියලු දෙනාටම අවශ්‍යයි කල්යාණ මිත්‍ර සත්පුරුෂ ආශ්‍රය එයාගේ දියුණු වීමක් කරා යන්න. එහෙනම් බලන්න මේ කරණාව කොච්චර ලස්සනද කොච්චර ලස්සනට ඉස්මතු කරලා පෙන්වා දීලා තියෙනවද? ඒ සත්පුරුෂයන් නිසා සත්පුරුෂ ධර්මයේ නිසා දියුණු වෙන හැටි. ඊළඟ සූත්‍ර දේශනාව තමයි කේම සූත්‍රය. කේම කියන දිව්‍ය පුත්‍රයා මුල් කරගෙන තමයි බුදුරයන් වහන්සේ මේ කාරණාව කේම කියන දිව්‍ය පුත්‍රයා තමයි මේ ගාතාව කියන්නේ. ඊළඟ බුදුරයන් වහන්සේත් ගාථා ටිකක් දේශනා කරනවා. මේක ඇත්තටම ලෝකයේ මට්ටමින් විග්‍රහ කරලා පෙන්නනවා. චරන්ති බාලා දුම්මේදා මේ මෝඩ ජනියා ප්‍රඥා රහිත උදවිය ජීවත් වෙන්නේ අමිත්තනේව අත්තන තමන්ට හතුරෙක් කියලා. මෝඩ ජනයා ජීවත් වෙන්නේ කොහොමද? තමන්ටම හතුරු වෙලා. දැන් තමන්ට හතුරු වෙනවා කියන්නේ මොකද්ද? බලන්න අම ගොඩක් තැන්වල කියලා තියෙනවා. ඔබ යම් කිසි කෙනෙක් වැරද්දක් කරන තැනදී ඒ වැරද්ද දැකලා වැරද්ද අඩපාඩුව හිතලා ඔබේ හිතේ ගැටීමක් ඊර්ෂ්‍යාවක් ඇති වුණා කියන්නේ මොකද්ද? ඔබ ඕවගෙන් පරිගත්තා. ඇයි? ඒ තුලින් අකුසලයේ විපාක විඳවන්නේ කවුද? ඔබමයි. එහෙනම් මොනවා හෝ බාහිර හරි මොනවා හරි දෙයකින් යම් අඩුවක් අපට පේනවා නම් ඒ අඩුව ඔස්සේ අපි කල්පනා කරලා අපේ ඊර්ෂියාව තරහ අපි තුල තියෙනවා නම් අපි පලි ගත්තේ අපින්මයි. අපි අපට වැරද්දක් කරගත්තා. ප්‍රඥා රහිත උදවිය ජීවත් වෙන්නේ තමන්ට තමන් හතුරු වෙලා. වෙන බාහිරින් නෙමෙයි හතුරෙක් ඉන්නේ. තමන්ට තමන්මයි. තමන්ගේ හිත දූෂ්‍ය කරගෙන තමන්ම විදවන්න දේ එකතු කරගන්නවා. මේ නපුරු දුක් විපාක දෙන හරොන්ති පාපකම් කම්මං යං හෝති කටුකප්පලං මේ කටුක නපුරු විපාක දෙන කර්ම ඔහු කරනවා. ප්‍රඥා රහිත කෙනා තමන්ට තමන් හතුරු වෙලා මේ දුක් විපාක දෙන කර්ම කරගන්නවා. අවට පින්වතුනි බාහිර ලෝකයෙන් බලනකොට බාහිර සාධාරණයක් ගැන හිතනකොට බාහිර අසාධාරණයට විරුද්ධ වෙනකොට අපි ප්‍රඥා රහිත භවෙන් යුක්ත නිසා අපි පරිගන්නේ අපෙමයි. අපි අපිම බලි අරගෙන අපි කරන්නේ මොකද දුක් විපාක තියෙන හේතු අපි තුල ඇති කරගන්නවා පාප කර්ම අපි ඇති කරගන්නවා. කරොන්ති පාපකං කම්මං යං හෝති කටුකප්පලං බලන්න කොච්චර මේ ලෝකයේ දැන් අද සමාජය ගත්තොත් අද ලෝකයේ ගත්තොත් අපි සාධාරණය හොයන්න යන තැනදී අපේ ප්‍රඥාව අඩුකම නිසා මේ දුක්ඛ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං කියන මේ සත්‍ය ඥානිය නැතිකම නිසාම දුක හැදෙන වැඩපිළිවෙල තමා තුළින් තේරුම් නොගත්තකම නිසාම මොකද වෙන්නේ අන්න අපි තුලින්ම අපට හතුරෙක් වෙනවා හතුරෙක් කියලා දුක් විපාක දෙන කර්මයේ රැස් කර ගන්නවා. නතං කම්මං කතං සාදු යං කත්තානු අනුත්තප්පති යස්ස අසමුඛෝ රෝදං විපාකං පටිසේවති මෙන්න බුදුරණ දෙවියම කියනවා යම් දෙයක් මේ විදිය දෙයක් කරාට පස්සේ දුක් වෙනවා නම් ඒ දේ කරන්න හොඳ නෑ අපට යම් කිසි විදිහක පසුතැවෙන කාරණාවක් කරනවා නම් ඒ දේ කරන්න හොඳ නෑ ඒ වගේම තමයි අන්තිමේදී ඒව කරාට පස්සේ යාට තියෙන්නේ මොකද්ද මේ මූණේ කඳුළු පුරවගෙන ඒ වගේ දුක් විඳවන්න විතරයි තියෙන්නේ. එහෙනම් අපි කරන්න කලින් කල්පනා කරන්නට ඕන. අපි අපට හතුරු වෙන්න කලින් අපි කල්පනා කරන්නට ඕන. අපි නැවත අපිව විඳවන්න අපි ඒ දේ කරන්න යමු වෙන්න හොඳ නැහැ. ඊළඟට පැහැදිලි කරනවා තංච කම්මං කතං සාදු යං කත්තානානුතප්පති යස්ස පනීතෝ සුමනෝ විපාකෝ පටිසේවಂತಿ අන්න යම් කිසි කෙනෙක් මේ පසුතැවිලි නැතන් දුක් වෙන්නේ නැති පසුතැවිලි වෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අන්න ඒ වගේ දේවල් කරන්න කියන සතුරු සිතින් එයාට විඳවන්න පුළුවන්. තමාට දුක් විපාක වෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අන්න ඒ දේ කරන්න. එතකොට එයාට සතුරු සිතින් විඳවන්න පුළුවන්. බුදුරණාහි ඊළඟට පැහැදිලි කරනවා පටිගච්ඡේව තං කෛරා යං යඤ්ඤේ හිතමත්තනෝ යම් කිසි කෙනෙක් තමන්ට හිත පිණිස බව දන්නවා නම් කියන්නේ තමන්ට යහපත් පිණිස බව දන්නවා නම් අන්න ඒ දේ තමයි කරන්නට ඕනැත්තේ මේ ප්‍රඥාවන්ත වීරියවන්ත කෙනා නොමග යන්නේ නැහැ නොමග යන කාරණාවට ලස්සන උදාහරණයක් දෙනවා ප්‍රඥාවන්ත කෙනා වීරියවන්ත කෙනා මන්තෝ ධීරෝ පරක්කමේ එයා Tamanට යහපත් දෙයමයි කරන්නේ යහපත් විඳවන්න තියෙන දේ කොයි වගේද? එයා මෙහෙම කරන්නේ කියනවා. ඒ තමයි වැරදි පාරේ යන ගැල් කරුවෙක් වගේ හිතන්න හොඳ නැහැ කියනවා. ගැල් කරුවා වැරදි පාරේ ගියාම මොකද වෙන්නේ? ඒකත් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ගැල් කරුවා ඉන්නවා හොඳට තියෙන මාර්ගය අතහැරලා වැරදි මාර්ගේ යනවා. වැරදි මාර්ගයේ ගියාම මොකද වෙන්නේ? එයාලගේ විසම මාර්ගය ගියාම කරත්තේ රෝදේ කඩාගෙන සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. අන්න ඒ වගේ කියනවා. එවං ධම්මා අපක්ඛම්ම අධම්මානුවත්තියං මන්දෝ මුංච මුංචු මුඛං පත්තෝ මෙන්න මේ විදිහට කියනවා අක්ඛංචින්නෝව ජහයති අඥානියා ඔන්න ඔය විදිහට නිවැරදි මාර්ගයේ බැහැර කරලා නිවැරදි ප්‍රතිපදාව බැහැර කරලා අධර්ම මාර්ගයට බැසගත්තාම අන්තිමේදී මොකද වෙන්නේ? මරණය ඉදිරියේ ඔහුට හරියට අර අර කරත්තේ රෝද කඩාගත්ත ගැල් කරුවා වගේ ඉන්න වෙන්නේ කියනවා. බලන්න ලස්සන මරණය ඉදිරියේ දැන් විසම මාර්ගය ගියාට පස්සේ යන්න විදියක් නැහැ. ගැල් කරුවා කියන්නේ වෙලදාම යනවා විසම මාර්ගය ගිහිල්ලා රෝදේ කඩාගෙන යන්න විදියක් නැහැ. අඥාන කෙනා අන්න ඒ වගේ කියනවා නිවැරදි මාර්ගය බැහැර කරලා වැරදි මාර්ගය ගියාට පස්සේ මරණය ඉදිරියේ ඉන්න වෙන්නේ කොයි වගේද? අර රෝදේ කරාගත්ත ගැල් කරුවා වගේ. කරගන්න දෙයක් නැහැ. අවසාන මොහොතේදී අවසාන කාලයේදී අපට හිතුණාට අනේ නිවැරදි මාර්ගයට යන්න ඕනේ කියලා යෑමේ හැකියාව නැති වෙලා ඒ නිසා වැරදි මාර්ගයට යන්නේ නැතුව නිවැරදි මාර්ගයට යන්න වෙනවා මෙන්න මේක බුදුරයන් වහන්සේ දෙවියා කියපු කාරණාවට පිළිතුරු හැටියට දේශනා කරනවා. ඊළඟ සූත්‍රය තමයි සේරී කියන සූත්‍රය. මේක කතාවක් එක්ක තියෙන්නේ. සමහරට මේ පින්තුන් අහලත් ඇති. සේරී කියන දිවි පුත්‍රයා බුදුරයන් වහන්සේට වන්දනා කරලා මෙන්න මේ විදිහේ ගාතාවක් කියනවා. අන්න මේවා බිනන්දන්ති උභය උභයේ දේව මානුසා අතකෝ නාම සෝයක්ඛෝ යං අනනං නාබිනන්ද තීති දෙවිය අහනවා මේ දෙවියොත් මිනිස්යොත් මේ දෙපිරිසම පතන්නේ ආහාරයමයි කියන්නේ ආහාරයමයි බලාපොරොත්තුව යම් කෙනෙක් ඉන්නවද මේ ආහාරය සතුටින් පිළිගන්නේ නැත්නම් කොයි විදිහේද කොහොමද එහෙම කෙනෙක් ඉන්නේ කියලා අහනවා ආහාරයක් හොයන්නේ නැති කෙනෙක් දැන් මේ ප්‍රශ්නයක් නේ අහුවේ. බුදුරණවහන්සේ උත්තර දෙන බෑ උත්තරේ දෙනකොට මේ ප්‍රශ්නෙට කෙලින්ම උත්තරයක් වචනයක් හැටියට ඇවිල්ලා නැහැ. ඒක යනකොට තීරෙයි ඉගෙන ගන්නකොට මේක. ප්‍රශ්නේ අපි මොකද්ද මේ මේ ලෝකයේ දෙවිවරු සියලු දෙනාම මේ ආහාරයක් පතනවා. නමුත් ආහාරයක් පතන්නේ නැතුව කොයි විදිහට නොපතා කෙනෙක් සතුටු නැත්තම් ඒ කොයි විදිය කෙනෙක්ද කියලා අහනවා. බුදුරණවහන්සේ දේශනා කරනවා යං නං දදන්ති සද්ධාය විපස්සන්නේන චේතසා තමේවා අනතං වජති අස්මින් ලෝකේ පරම්හිච හරි ලස්සනයි යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව ආහාර දෙනවා නම් යං නං දදන්ති සද්ධාය විපස්සන්නේන චේතසා හරි ප්‍රසාද ප්‍රසන්න සිතින් ශ්‍රද්ධාවෙන් යුක්තව දාණය දෙනවා නම් එයාලට තමේව අනතං භජති අස්මින් ලෝකේ මේ ලෝකේ පරලොවත් මේ දෙලොවම මෙලොවිත් පරලොව දෙරහම ආහාරය ඔහුව සොයනවා කියනවා. ඔන්න බලන්න ඒ කාරණාව ඒ කියන්නේ පුණ්‍ය විපාකය ඔහුට විපාක දෙන්න හොයනවා කියනවා. මෙලොව පරලොව දෙලොවම. ඔන්න ආහාරයේ පතන කෙනෙකුට නැත්තම් අපි ආහාරය කියන අපිට කණේ විතරනේ මතක් වෙන්නේ. අපට සුඛ විහරණයත් ආහාරයක් නේද? මේ හැම දෙයක්ම ගන්නකොට අපට කැමති ඒක නම් දෙනකොට මොකද වෙන්නේ විපස්සනා චිත්තෙන්? ආහාරය අපි හොයනවා. පුණ්‍ය විපාකෙ දෙන්න එනවා පිටිපස්සේ මනෝපුබ්බංගමා ධම්ම මනෝසෙට්ටා මනෝමියා මනසාචේ පසන්නේන භාසතිවා කරවත සතෝනං සුකමං වේද ඡයවන පායිනි. මම බුදුරණවහන්සේ මේ දේශනා කරපු දේශනා තුළ ලස්සන ලස්සන විදිහට අර්ථය ඉස්මතු වෙන හැටි සමහර කරුණු කියලා දෙනවා. අපට බලෙන් අහපව ගන්න දෙයක් නැහැ කියනවා. ආහාරය අපිව හොයනවා කියනවා. තස්මා විනේය මච්චේරං දජ්ජා දානං මලා බිබුං පුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තා හොಂತಿ පාණිනන්ති. ඒ නිසා මසුරු මල දුරු කරන්න මසුරු මල දුරු කරලා මසුරු මල දුරු කිරීමෙන් යුක්තව මෙන්න මේ සත්‍යයන්ට පින මේ සත්‍යයන්ට මෙලව පරලොව දෙලවටම උපකාරයේ පිණිස පවතිනවා. මසුරු මල දුරු කරපු මසුරු මල දුරු කරගෙන දන් දෙන අයට මේ සත්වයන්ට පින මෙලව පරලව දෙලවම උපකාර වෙනවා කියලා බුදුරයන් වහන්සේ මේ දෙවියට කියනවා. දැන් දෙවිය අහපු ප්‍රශ්නේ වෙන එකක්. මේක නැති කාටද? බුදුරන් වහන්සේ උත්තර දෙන්නේ වෙන කෙනාට. ඒ කියන්නේ ඔක්කොටම ආහාරය කියන කාරණාව අවශ්‍යයි දෙවි මිනිසුන්ට. එතකොට දෙවි මිනිසුන්ට ආහාර අවශ්‍ය දේ ලැබෙන විදිහ විග්‍රහ කරලා පෙන්නනවා. අචරියම් බන්තේ අභූතම් බන්තේ ස්වාමීනි ආශ්චර්යයි ස්වාමීනි අද්භූතයි මේ යාවච්ච සුභාසිත මිදම් බන්තේ භගවතා වාග්ගිතන් වහන්සේගේ ඔය අර්ථය නම් හරිම සුභාසිතයි යේනම් දදන්ති සද්ධාය ඊපසන්නෙන චිතසා යම් විසි කෙනෙක් සද්ධාවෙන් ප්‍රසන්න සිතින් යුක්තව තමේවාන නම් භජති යස්මින් ලෝකේ පරම්හිච එයා දන් දෙනවා නම් ඔහු මේ ආහාරය ඔහු හොයාගෙන එනවා ඒ කියන්නේ ඔහුට ආහාර ඒකේ පුණ්‍ය විපාකය ලැබෙනවා කියන එක. ඒ වගේම මේ මසුරු මල දුරු කරලා මසුරු මලකින් තොරව දන් දෙන තැනදී පුණ කරන තැනදී ඔහුට මෙලොව පරලොවෙහි පුණ්‍ය විපාක ලැබෙනවා කියන එක ආශ්චර්යයි කියලා මෙයාගේ පරණ කතාවක් කියනවා මේ දෙවියගේ. මේ සේරී කියන දෙවියගේ පරණ කතාව කියනවා. සේරී කියන දෙවියා කියනවා බුහත පුබ්බහම් බන්තේ සේරී නාම රාජා අහෝසි දායකෝ දානපති දානස්ස වන් දානස්ස වන්නවාදී ස්වාමීන් ඉසර හිටියා සේරී කියලා රජ කෙනෙක්. ඒ රජතුමා හරිම දායක කෙනෙක්, දන් දෙන කෙනෙක්, දාණයට දානියම අධිපති කෙනෙක්. මේ දානියම වර්ණනා කරන කෙනෙක් තමයි මේ සේරී කියන රජතුමා. ඉතින් මේ සේරී රජතුමා මොකද කරේ? ඒ නුවර තමන්ගේ නුවර හතර වත් දොරටු හතරම නුවර දොරටු හතරම ශ්‍රමණ බ්‍රාහ්මණයාන්ට දුගී යාචකයන්ට දන් දුන්නා. දොරටු හතරෙන් හැම වෙලෙම මසුරු මල අතහැරලා සේරී රජතුමා බ්‍රාහ්මණයන්ට සහ දුගී මගියන්ට දන් දුන්නා. එහෙම දන් දෙනකොට දැන් මෙයා දන් දුන්නා විතරක් නෙමෙයි දානස්ස වන්නවාදී දානයේ පිළිබඳ වර්ණනා කරනවා. දානයේ පිළිබඳව අනිත් අයව සමාදම් කරනවා. දැන් මෙහෙම දානයේ පිළිබඳව සමාදම් කරන දන් දෙන දොරටු හයෙන්ම දන් දෙන මේ ශ්‍රී රජතුමා දන් දෙනකොට අන්තපුර වාසීන් අන්තපුර අය ඇවිදිලා රජතුමාට කියනවා අනේ දේවයන් වහන්සේ ඔබ විතරනේ දන් දෙන්නේ අනේ අපටත් දන් දෙන්න අවස්ථාවක් ඕන ඒ නිසා දේවයන් වහන්සේ අපටත් දන් දෙන්න අවස්ථාවක් දෙන්න කියලා අන්තපුරේ ඇවිදිලා සේර රජතුමාට කියනවා එතකොට මේ සේර රජතුමා දානීය දීම විතරක් නෙමේ දානීය වර්ණනා කරන දානීය සමාදන් කරන නිසා ඒ රජතුමා මොකද කරන්නේ? අර එක දොරටුවක් දෙනවා අන්තපුරායට මේ දොරටුවෙන් ඔබලා දන් දෙන්න කියලා. ඔන්න බලන්න දැන් දැන් අද සමහරලාවට ගොඩක් අය තව කෙනෙක් දැන් කරන දේ තව කෙනෙක් ඉල්ලලා කරන්න ගියොත් එහෙම ඒකට කකුල් හෙලන එකට කැමති නෑ. ඇයි ගොඩක් කෙනාට තමන් ඉස්මතු වෙන නමුත් දානීය අර්ථය හරියට දන්න කෙනා එහෙම කරන්නේ නෑ. තමන් ඉස්මතු වීම නෙමෙයි එයාට ඕන නැති දාණය දීම දාණය සමාදන් වීම දාණයට එකතු කර ගැනීම හැම දෙයක්ම කරන්න. ඉතින් පළවෙනි දොරටු අන්තපුරයට දෙනවා. ඊටකට ස්වාමීනි මම මෙහිම දොරටු තුනකින් දන් දෙන කර ඉන්නකොට එක දොරටුවක් අන්තපුරේ දන් දුන්නේ. ඊළඟට මට මේ රාජකීය පිරිස ආවා. ඒ කියන්නේ මැති ඇමතිවරු වාදී රාජකීය පිරිස ඇවිදිලා මට කියනවා දැන් ඔබ අන්තපුරයටත් එක දොරටුවක දන් දෙන්න දුන්නා. ඔබ දානේ මෙච්චර වර්ණනා කරද්දී අපට දෙන්නේ නැද්ද දානේ දෙන්න කියලා. දාණය දෙන්න අවස්ථාවක් ඉල්ලනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ රජතුමා කල්පනා කරනවාම දාණය වර්ණනා කරන කෙනෙක් දාණය දෙන කෙනෙක්. එහෙනම් එයාටත් දෙන්න ඕන කියලා එක තව දොරටුවක් දෙනවා මේ රාජකීය පිරිසට දන් දෙන්න. මෙන්න මේ විදිහට දන් දුන්නාට පස්සේ දැන් මෙයා දොරටු දෙකකින් දන් දෙන්නේ. ඊළඟට හමුදාව නැත්තම් එයාගේ රාජපුරුෂයෝ ඇවිදilla කියනවා නේ ස්වාමීනි ඔබ දන් දෙනවා දන් දෙන එක වර්ණනා කරනවා. ඉතින් අපටත් දැන් අන්තපුර වාසීන් දන් දෙනවා රාජකීය අය පිරිස දන් දෙනවා අපටත් දාන දෙන්න අවස්ථාවක් නැද්ද කියලා. ඊළඟට මොකද කරන්නේ? තව දොරටුවක් තුන්වෙනි දොරටුවක් දෙනවා. එහෙනම් ඒ හමුදා නැත්තම් ඒ ආරක්ෂක ඉන්න අනිත් අයට මේ දාණය දෙන්න ඒ දොරටුවත් වෙන් කරනවා. මෙන්න මේ විදිහට දොරටු තුනක් වෙන් කරලා තියෙද්දි ඊට පස්සේ ඇවිදilla බ්‍රාහ්මණ ගෘහපතිවරු දැන් ඒ නුවර ඉන්න ගෘහපතිවරු ඇවිදිලා කියනවා බ්‍රාහ්මණවරු අනේ ඔබ දානීය ගැන කියන දානීය වර්ණනා කරන දානීය ගුණ කියන කෙනෙක් ඔබ දන් දෙනවා අය අපට දෙන්නේ නැද්ද දැන් අන්තපුරයක් දෙනවා රජ පිරිසක් දෙනවා රාජකීය පිරිසක් දෙනවා ඊළඟට හතරවෙනි දොරටුවක් දෙනවා ඒ ගෘහපත පිරිසට මෙන්න මේ විදිහට දානීය දුන්නාට පස්සේ දැන් මෙයාට දානීය දෙන්න විදියක් නැහැ ඔක්කොම දැන් දානීය දෙන්න අනික් කට්ටිය එතකොට එයාට මෙහෙම හිතෙනවා. දැන් මේ දාණය සියලු දෙනාම දන් දෙනවා. මම දෙන්නේ නැහැ කියලා. එතකොට මේ රජතුමා මේ තමන්ගේ නුවරින් පිට තියෙන දාණය නැත්නම් ධනය අන්තපුරයට භාගයකුයි ඉතුරු කට්ටියන්ට අර බ්‍රාහ්මණයන්ට දුගියන්ට ඉතුරු භාගය දෙන්න කියලා කියනවා. එතකොට මෙන්න මේ විදියටයි ස්වාමීනි මම මුළු ජීවිත කාලයේම පින කරේ කිසිම මසුරුකමකින් තොරව. හැම වෙලෙම බැරුවේ මේ දානයේ පිළිබඳව දානයේ දෙන හැටි පිළිබඳවමයි. ඒ නිසා ස්වාමීනි ආශ්චර්යයි ස්වාමීනි මේ පිනේ විපාකය නම් මේ මසුරු මල දුරු කරලා රැස් කරගන්න පිනේ විපාකය නම් ඒ විදිහමයි. යේනන් දදන්ති සද්ධාය ඉප්පාසන්නේන චිතසා තමේවානනං භජති අස්මින් ලෝකේ පරම්හිච තස්මා විනේය මච්චේරය මච්චේරං දජ්ජා දානං මලා බිබුං පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පාණිනන්ති මෙන්න මේ විදිහට ශ්‍රද්ධාවෙන් යුක්තව දානීය දෙනකොට ඔහුව පස්සෙන් ආහාර එනවා දැන් මේ හජිතුමා දැන් කවුද මේ මහා ඉසුරුමත් දෙවි කෙනෙක් වෙලා අර පුණ්‍ය විපාකයාට පරිසම් දීලා පිටිපස්සෙන් එනවා ඒ පුණ්‍ය විපාකේ ලැබෙන්න. එතකොට එහෙනම් මේ ලෝකයේ ජීවත් වෙන සියලුම දෙනාට ආහාරය අනිවාර්යෙන් පතනවා. ආහාරය අනිවාර්යෙන් අවශ්‍යයි ලෝකයේ ජීවත් වෙන තැනදී. එහෙනම් ඒ සියලු දෙනාටම මෙන්න මේ සද්ධා සම්පන්නයෙන් යුක්තව මේ පුණ්‍ය ධර්මයේ අවශ්‍යම කාරණාවක්මයි. එහෙම නැති කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙන්නේ නැහැ. බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයා ගැන කතා කරන්න දෙයක් නැහැ. මොකද අර නිවුණ කියන්නේ ජීවත් වෙනවා කියන එකද? නෑනේ. නිවුණ කියන්නේ ජීවත් වෙනවා කියන එක නෙවෙයිනේ. ලෝකේ නිවුණනේ. එහෙනම් නිවෙන තාක්කල් ලෝකේ ජීවත් වෙන කෙනෙකුට මේ ආහාරය අනවශ්‍ය කෙනෙක් ඉන්නවද? හැමෝටම අවශ්‍යයි. එහෙනම් බලන්න මේ පින පිළිබඳව බුදුරජාණන් වහන්සේ කෙදී විග්‍රහ කරලා පෙන්වුවේ ඊළඟ සූත්‍රය තමයි ගටිකාර සූත්‍රය. මේකත් මේ පින්වතුන් මම හිතන කලිනුත් කාරණාවක් තිබ්බා. මේ ගටිකාර දෙවියා විදිහට බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා මෙහිම ගාතාවක් කියනවා. මේ විමුක්ති සිත් තියෙන භික්ෂුන් වහන්සේලා හත් නමක් හිටියා. මේ හත් නමම හත් නමක් අවිහි ලෝකයේ ඉපදුනා. රාග දේශ නැති කරපු උන්වහන්සේලා ලෝකයේ ගැන තිබුණු තණ්හාව නිදහස් වුණා. ඒ කියන්නේ අවිය ලෝකයේ හත්නමක් ගිහිල්ලා එපදුනා. රාග දෝෂ පරික්ඛණ තින්නම් ලෝකයේ විචත්තික මේ ලෝකයේ සියලුම තණ්හාව දුරු කරපුවා ඊතර වුණා. ඊළඟ බුදුරන් වහන්සේ දෙවියන්ගෙන් අහනවා. දැන් දෙවියන් ඇවිදලා බුදුරන් වහන්සේ ළඟට ආයිල වන්දනා කළා කියන්නේ. කේච කේච අතාරුං සංගම් මච්චුදෙයං සුදුත්තරං කේහිතා මනුසං දේහං දිබ්බං යෝගං උපජ්ජගಂತಿ. මේ ඊතර වෙන්න අමාරු. දකින්න අමාරු. සුදුත්තරං කියන්නේ දැක්මට දුෂ්කර. මායාවෙන් ඊතර වෙන්න අමාරු. මාර මාර රාජධානියෙන් ඊතර වෙන්න අමාරු. මේ ওই විදිහට ඊතර උනේ කවුරු ඔහොම කවුරු කවුරු ඊතර උනේ මේ මනුස්ස සිරුර අතහැරලා මේ දිවි බන්ධනේ ඉක්මවලාගේ කවුද කියලා අහනවා. ඒ අමාරු කාරණාව කරේ. ඊළඟට මේ දෙවියා කියනවා උපකෝ උපක පළගණ්ඩ කුකුසාසි කියන තුන්දෙනත් බද්දිය බද්ද බද්ද දේව බාහුදත්ත පිංගිය කියන හතර දෙනා තමයි මිනිස් දේ අතහැරලා දිව්‍ය දිව්‍ය වන්දනා තික්මවලා අවිහ ලෝකෙට ගිය හත් දෙනා ඊළඟට අහනවා බුදුරන් වහන්සේ කුසලී භාසසි තේසං මාර මාර පාසප්පහායිනං කස්සතේ ධම්මමඤ්ඤායේ අච්චුදං භවබන්ධනಂತಿ මේ මාර්යාගේ මේ උගුල සිඳ දාලා ගැන ඔබ උගුල සිඳ දාගෙන ගිය ගැන ඔබ ප්‍රශංසා කරනවා වගේ මේ භවබන්ධන සිඳගෙන ගියේ කාගේ ධර්මයක් දැනගෙනද? දැන් ඔබ ප්‍රශංසා කරනවා ඔය විදිහට මේ මායාවේ බන්ධනේ සිඳ දාගෙන ගිය අය ගැන කසතේ ධම්මඤ්ඤාය කාගේ ධර්මයක් අහලාද මේ විදිහට යන්නේ දැන් මේ බුදුරණවහන්සේ අහනවා කාගෙන්ද ගටිකාරකින් ඊළඟට ගටිකාර දෙවියා සම්බ්‍රාහ්මයා බුදුරණවහන්සේ උත්තර දෙනවා මෙන්න මේ විදිහට න අඤ්ඤත්‍ර භගවතා නාඤ්ඤත්‍ර තාව සාසනං යසතේ ධම්මමඤ්ඤාය අච්චිදුං බහබන්දන භාග්‍යතුන් වහන්සේගේ ශාසනයෙන් ගෙන්ව නෙමෙයි වෙන ශාසනයකින් නෙවෙයි වෙන කෙනෙක්ගේ ධර්මයක් අහලා නෙමෙයි ඔන්න ඔය ධර්මයේ මහල තමයි මේ බවබන්ධනයේ සින්දේ බුදුරන් වහන්සේලාගේ ධර්මය අහලමයි යත්ත නාමංච රූපංච අසේසංග ප්‍රොජ්ජති තන්තේ ධම්මං ඉදඤ්ඤූය අචුදං භව බන්ධනಂತಿ ඔන්න ලස්සන කාරණාකුත් කියනවා මොකද්ද ඒක අපි කලින් ඒ වගේ විග්‍රහ කරා යත නාමංච රූපංච අසේසං උපරුජ්ජති නාම රූපය ඉතුරු නැතුව උපරෝධණය වෙනවා උපරෝධණය කොහොමද තන්තේ ධම්මං ඉදඤ්ඤුයි ඔන්න ඔය එතකොට තමයි යාට මේ භව බන්ධනයේ සම්පූර්ණයෙන් සිඳලලා නිවෙන්න පුළුවන්කමක් නිවීම කරා යොමු වෙන්න පුළුවන්කමක් මෙහිලාම නිවීම කරා යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ කියලා ඒ ගටිකාර කියනවා. නාම රූපය උපරෝධ නැත්නම් නාම රූපයේ නොපිහිටීම නාම රූපය කියන කාරණාව ලෝකයේ ඉස්මතු නොවීම මෙන්න මෙතනදි තමයි ඒ ධර්මයේ තුලින් භවබන්ධනයේ ඉක්මවලා නිවීම කරා යමු වෙන්නේ කියලා ඒ දෙවියා බුදුරන් වහන්සේට කියනවා මෙන්න මේ ඔය මේ ශාසනයමයි කියනවා. එතකොට නාම රූපය කියන එක සම්බන්ධයෙන් විග්‍රහ කරලා දෙන්න අවශ්‍ය නැහැ. දැන් අපි ඒක සම්බන්ධයෙන් ගොඩක් කතා කරලා තියෙනවානේ. නාම රූපය කියන එක මේ ලෝකයේ කොතනකවත් අපි නාමයේ වෙනම රූපයේ වෙනම කතා කරන්න ගියා නම් ඒක කවදාවත් මේ ලෝකයේ පැවැත්මක් නෙවෙයි. ඒක හොඳට මහා නිදානාදී දේශනා විග්‍රහයේදී පැහැදිලි කරා. නාමයට තියෙන්නේ පටිඝ සම්පස්සයක්, රූපයට තියෙන අධිවචන සම්පස්සය. මේ දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් තියෙන්නේ. නාමය තනිව හම්බ වෙනවා කියන එක යෙදෙන්නේ නැහැ. රූපය තනිව හම්බ වෙනවා කියන එක යෙදෙන්නේ නැහැ. මේ දෙක එකට හම්බ වෙන්නේ. මේ දෙක හම්බ වෙනවා කියන්නේ පැවැත්මක්. ඒ දෙක හම්බුණා කියන්නේ ලෝකයේ ප්‍රඥාප්තියක්. ලෝකයේ ප්‍රඥාප්තිය දුනා කියන්නේ පුජ්‍යල භාවයක්. පුජ්‍යල භාවයක් ඇති වුණා කියන අවිද්‍යාවෙන් යුක්ත පැවැත්මක්. ඉතින් එහෙනම් යම් කිසි කෙනෙකුට විද්‍යාව උපදින දැන තමයි මේ නාම රූප කියන ක්‍රියාකාරීත්වය උපරෝධණය වෙන්නේ. ඊට පස්සේ බුදුරන් වහන්සේ දැන් දෙවියන් ඊටික කිව්වේ බුදුරන් වහන්සේ දෙවියට කියනවා ගම්භීරං වාචාසි වාචං දුබ්බජානං සුදුබ්බුද්ධං කස්සතං ධම්මඤ්ඤාය වාචා භාසේසි ඊරිසන්ති මේ ගැඹුරු ධර්මයක් දැන ගැනීම දුෂ්කර දුෂ්කර වූ අතිශයම දුෂ්කර වූ අවබෝධ කරගන්න අමාරු මේ ගැඹුරු ධර්මයක් ගැන ඔබ කියන්නේ ඔබ ඔබ කාගේ ධර්මය දැනගෙනද ඔය විදිහට කියන්නේ කියලා අහනවා මේ ගටිකාර බ්‍රාහ්මයාගෙන් බුදුරයන් වහන්සේ ඊළඟට ගටිකාර බ්‍රාහ්මයා කියනවා ඉස්සර මම කුඹකාරී කුඹල්කාරී වෙලා හිටියා ඒ කාලේ ගටිකාර කියලා කඹල්කාරයෙක් කියලා හිටියා කාශ්‍යප බුදුරයන් වහන්සේ ගිහි ශ්‍රාවකයෙක් මන් දෙමාපියන්ව පෝෂණය කරා මම මෛතුණියෙන් වෙන් වුණා පංචකාමයන්ගෙන් තොර ජීවිතයක් ගත කළා ඒ කාලේ ඔබ වහන්සේ මමයි අපි දෙන්නම එකම ගමේ හිටියේ ඔබ වහන්සේ මගේ යාළුවෙක් කියලා හිටියේ ඉතින් දැන් මම විමුක්ත සිතින් යුක්තව භික්ෂූන් හත් නමක් ගැන දන්නවා රාගදේශ ඒ කියන්නේ මේ භ්‍රම ලෝකේ ඉන්න හත් නමක් ගැන දන්නවා. ඒ වගේම රාගදේශ ඒකට නැති කරලා ඉන්නේ. ඒ වගේම ලෝකයේ තියෙන ලෝකයේ දේර තෘෂ්ණාව දුරු කරලා ඉන්නේ කියලා මේ දිවි දෙවියා නැත්නම් ගටිකාර බ්‍රහ්මයා බුදුරණවහන්සේගේ දෙන්නගේ තියෙන සම්බන්ධය පැහැදිලි කරා. භාග්‍යතුන් වහන්සේ වෙලාවේ දේශනා කරනවා ඒව මේතන් තදා ආසී අත බහස සිබග්ග ඔන්න ඒ වචනේම කතා කරන බහර්ගව කියලා. ඒක එහෙමම තමයි බහර්ගව කුඹකාරය වෙලා ඔබ ඔය කියපු කාරණාව ගටිකාරයෙක් කියලා කුඹල් කරුවෙක් වෙලා හිටියා කාශ්‍යප බුදුරන් වහන්සේ කාලේ ඔබ ඒ කාශ්‍යප බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෙක් මව්පියන්ට උපස්ථාන කළා ඔබ මෛතුවණියෙන් වෙන් වෙලා වාසය කරේ පංචකාමෙන් වෙන් වෙලා වාසය කරේ Brahmacharyaව හිටියේ මමයි ඔහි එක ගමේ තමයි හිටියේ ඔහු මගේ යාළුවෙක් කියලා කාටද බුදුරන් වහන්සේ මේ ගටිකාරට කියනවා. මම හිතන්නේ මේක කලින්නුත් දේවතා සංවිධි මුලිනුත් තිබ්බා. ඊළඟට තේර භික්ෂුන් වහන්සේලාගේ කතාවක් හැටියට තියෙනවා. ඒව මේතම් පුරාණානං සහායානං ආහු සංගමෝ ඔබින්නම් භාවිතත්තානං ශරීරාන්තිම දාරන්ති මේ අතීතයේ හිටපු යාළුවෝ දෙන්නෙක් එක්ක මේ සාකච්ඡාව අන්තිම සිරුරු දරන දෙන්නෙක් කියලා වික්ෂූන්ගේ ගාතාවක් හැටියට තියෙනවා. එතකොට ඒක තමයි ගටිකාර සූත්‍රය. ඊළඟ එක ජන්තු සූත්‍රය. ඔන්න මේකෙදි අපට පුංචි කාරණාවක් හම්බ වෙනවා. මේ දැන් කාලේ තියෙන ප්‍රශ්නෙට උත්තරයකුත් තියෙනවා සමහර මේක නැතිනම් මේ පින් උතුරු නම් අදාළ නැහැ. ලෝකයේ තියෙන වැරදි දෘෂ්ටිත් එක්ක යොමු වෙච්ච අයගේ. ඒ තමයි මේක කොසල් නුවර තමයි භාග්‍යතුන් වහන්සේ වාසය කරේ විශාලා මහනුව තාපාල කියන ප්‍රදේශයේ වාසය කරනකොට සිහිමුලාවෙන් භික්ෂුන් වහන්සේලා සිහිමුලාවෙන් යුක්තව කටයුතු කරනවා නුවණින් යුක්තව එකඟ සිත නැතිව නොසන්සුන් සිතින් යුක්තව කටයුතු කරන බවක් ඒ ආරණ්‍යයේ නැත්නම් ඒ ප්‍රදේශයේ දකින්න ලැබුණා ඒ අවස්ථාවේ ජන්තු කියන දිව්‍ය පුත්‍රයා භික්ෂූන් සංවේගයට පත් කරන්න මෙන්න මේ වගේ කාරණා ටිකක් කියනවා. මේක අපි ඉස්සලාම අර්ථයේ වලලා ඊට පස්සේ මේකේ අර මං කියපු කාරණා පැහැදිලි කරන්නම්. සුඛ ජීවිතෝ පුරෝ ආසුං ආසුං භික්ඛු ගෝතම ශාවකෝ අනිච්ඡා පින්ද මේසානං අනිච්ඡා සයනාසනං ලෝකේ අනිච්ඡතං ඤත්වා දුක්ඛසන්තං අකාසුන්තේ මේ බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකයෝ නැත්නම් බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉස්සර ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ සුවසේ ජීවත් වුණා. සැපසේ ජීවත් වුණා. ඒ කොහොමද? පින්ඩපාතයට ආහාරය ගැන කැමැත්තක් නැහැ. ඒක බලාපොරොත්තුවක්, ඒකේ කැමැත්තක් නැහැ. ඒ වගේම ඉන්න තැන ගැන එහෙම අපේක්ෂාව බලාපොරොත්තුවක් නැහැ. ලෝකං අනිත්‍යඤ්ඤත්වා මේ ලෝකයේ අනිත්‍ය ස්වභාවය දැකලා දුක්ඛසන්ත මේ දුක ඉක්මවලා දුක අවසන් කළා. එතකොට ඒ අතීතයේ භික්ෂූන් දැන් බලන්නේ බුදුරණවහන්සේ වැඩ ඉන්න කාලේ භික්ෂූන්ට ඇවිදලා දෙවිවරු මේ කියලා දෙන්නේ. ඊළඟට කියනවා දුපෝසං කත්වා අත්තානං ගාමේ ගාමනිකං විය බුත්වා බුත්තං නිපජ්ජಂತಿ පාරගාරයේ සුමුච්චිතෝ දැන් මේ සංඝයා වහන්සේලාට මම ඉස්සර අනුසා මේ වන්දනා කළා කියන්නේ මම මේ ඔබතුමාලාට ඔබ සංඝයා වහන්සේලාට වන්දනා කළා කියන්න කැමති මේ භික්ෂුන් වහන්සේලා ඉස්සර වගේ නෙමෙයි දැන් ගම් දෙටුව වගේ ගම්පතිලා වගේ පහසුවෙන් පෝෂණය කරන්න අමාරුයි සංඝාස ආංජලින් කත්වාන ඉදේ කච්චේ මම මේ ඇඟිලි වැන්ලා මේ කියන්නේ පහසුවෙන් දැන් පෝෂණය කරන්න අමාරුයි ගම් දෙටුව වගේ අපට විද්දෝ අනාථාතේ යතහ පේතා තතහවතන් ලස්සන කාරණාවක් කියනවා. ඔබ ඔහොම ඉන්න එපා. අනුන්ගෙන් ලැබෙන දේවල් වළඳලා සිහි මුලාවෙන් සැතපෙනවා. එහෙම ඉන්න එපා කියනවා. ඔබ හරියට සාසනෙන් ඔබලා සාසනෙන් බැහැර වෙලා ඉන්නේ කියනවා. අනාථ වෙලා ඉන්නේ කියනවා. සොහොනේ දාපු මල කඳක් වගේ කියනවා. යෝකෝ පමත්තා විහරಂತಿ තේමේ සන්දහය භාසිතං ඔහොම යම් කිසි කෙනෙක් ඔහොම ප්‍රමාදව වාසය කරනවා නම් ඒ භික්ෂුන් උදෙසා තමයි මම ওই දේ කිව්වේ. ඒ අපමත්තා විහරಂತಿ නමෝ තේසං කරොම්මන්ති මම අප්‍රමාදී වාසය කරන භික්ෂුන් වහන්සේලාට මම নমස්කාර කරනවා කියලා වන්දනා කරනවා. එතන බලන්න මේ දෙවිය ඇවිදilla භික්ෂූන්ට අවවාදයක් දුන්නේ. මේක මම ඒක අර්ථයේ කාරණාවේ මම මේකේ කාරණාව කියන්නම් කියලා හැතුවේ මේ පින්වතුන් ළඟ පොත තියෙනවා නම් පෙරලගෙන බලන්න පළවෙනි ගාථාව. සුඛ ජීවිතෝ පුරේ ආසුං බික්ඛුන් ගෝතම ශාවකා ඉස්සර බුදුරන් වහන්සේගේ ශාවක හරිම සැපසේ වාසය කරා අනිච්චතා අනිච්ඡා පින්ඩමේසානං අනිච්ඡා සයනාසනං ලෝකේ අනිච්චතා ඤත්වා දුක්ඛසන්තං අකස්ස මොකද්ද ඔකේදී හම්බුනේ වචන ටිකෙන් අනිච්ච වචනේ හම්බුණානේ දෙවිදිහකට ඔන්න අද අද ප්‍රශ්නයක් තියෙන්නේ න ඉච්ඡ කියන එක ඕන න ඉච්ඡ කියන එකත් හම්බෙලා තියෙනවා ඒ තමයි අනිච්ඡා පින්ඩ මේසානං. අනිච්ඡා පින්ඩ මේසානං කියන්නේ මොකද්ද? න ඉච්ඡ. පින්ඩ පාතයේ පිළිබඳ ආසාවකින් කැමැත්තක් එක්ක නැහැ කියනවා. න ඉච්ඡ. ඔන්න ඒක විතරලා තියෙනවා. ඊළඟට සයනාසන ඉන්න තේ ගැන න අනිච්ච. ඒ කියන්නේ න ඉච්ච. කැමැත්තක් එක්ක එහෙම වාසය කිරීමක් නැහැ කියනවා ඒ සයනාසනය ගැන. එතකොට ඒක එහෙම විග්‍රහ කළා. ඊට පස්සේ මොකද තියෙන්නේ? ලෝකේ අනිච්ච සංඥාත්ව. එතන අනිච්ච තියෙන්නේ කොහමද? නිකංච නේද? ලෝකේ අනිත්‍ය දැකලා. අන්න එතකොට අර විග්‍රහය නැහැ. ඒක බලන්න මේ වචන දෙකේ වෙනස එහෙම ලස්සනට තියෙනවා. එකම දේශනාවේ එකම තැන අර්ථ දෙක හොඳට විග්‍රහ කරලා තියෙනවා. අනිච්ච අනිච්ඡා පින්ඩමේසානං අනිච්ඡා සයනාසන අන්න කැමති දේ ලැබීමේ අපේක්ෂාවක් නැත්නම් ආසාවක් අපේක්ෂාවක් නැහැ කියනවා සයනාසනයේ සහ පින්ඩපාතයේ පිළිබඳව කොහොමද යාල වාසය කරේ ලෝකේ අනිත්‍යතාඥාත්වා ලෝකේ අනිත්‍ය දකින් වාසය කරේ. අන්න එතන අනිත්‍ය විග්‍රහ කරලා තියෙනවා අනිත්‍ය බව කියන එක. අතන විග්‍රහ කරලා තියෙනවා න ඉච්ඡ කියන කාරණාව එක්ක. එහෙනම් න ඉච්ඡ කියන එක යෙදෙන තැනක් මෙතන තියෙනවා. මේ දෙකම එකට කතා කරන අවස්ථාවක් තියෙනවා. එතකොට එහෙනම් මේ දෙකම එකට මේ කතා කරන තැන යම් කිසි කෙනෙකුට පෙන්වුවොත් එහෙනම් මේකේ මේ අර්ථ දෙකක් තේරුම් ගන්න කොහොමද? මේකේ අර්ථ දෙකක් තියෙනවා. දෙක හොඳට මේකේ ඉස්මතු කළා පෙන්වා දීලා තියෙන මේ සූත්‍ර දේශනාව. ඒතකොට බලන්න භාෂාව තියෙන වැදගත්කම ධර්මයේ තියෙන වැදගත්කම මේකේ කොච්චර හොඳට ඉස්මතු වෙලා තියෙනවද? ඒ නිසා මේ න ඉච්ඡ කියන එක යෙදෙන්නේ ඉච්ඡාව නැහැ කියන කියන කාරණාව. එතන පින්ඩ පින්ඩ පාතයට ඉච්ඡාව නැති බව එක් යොදනවා. අනිච්ච කි අනිච්ච කියන තැනදී ච මහ ප්‍රාණ නැතුව නිකන් යදලා පෙන්නනවා ලෝකේ අනිත්‍ය භාවය දකින එක ඒක න ඉච්ඡ කඩන එකක් නෙවෙයි. එතකොට න ඉච්ඡේ තියෙන නිවැරදිතාවය මේකේ තියෙනවා. හැබැයි ඒ ඉච්ඡත් එක්ක අනිච්ච කියන එකේ න ඉච්ඡ කියන එක වැරදි. ඊළඟ දේශනාව තමයි රෝහිතස්ස සූත්‍රය. මේක නම් ඔබ අහලත් තියෙනවා. රෝහිතස්ස කියන දෙවියා විදිලා බුදුරන් වහන්සේට වන්දනා කරලා මෙහිම අහනවා. යත්තනකෝ බන්තේන ජායතින ජීයතින මියතින චවතින උපපජ්ජති සක්ඛානුකෝසෝ බන්තේ ගමනං ගමනේන ලෝකස්සන්තෝ ඥාතුං වා දට්ටුං වා පාපුණාදිං වාදි ස්වාමීනි මෙන්න මේ ලෝකයේ දිරන්න නැත්තම් මැරෙන්න නැත්තම් චුත වෙන්න නැතිනම් මෙන්න මේ වගේ ස්වභාවයකට ලෝකයේ කෙරවලකට පයින් ගමන් කරන්න නැත්නම් ඇවිදලා යන්න පුළුවන්ද? බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යතකෝ ආවසෝන ජායතින ජීයතින මීයතින චවතින උපපජ්ජතින අහං තං ගමනේන ලෝකස්ස අනතං මේ ලෝකේ අවසානයක් නැත්තම් මදිරණ නොමරණ මියන ලෝකයේක අවසානයක් කරා ඇවිදලා ගමන් කරන්න නම් පුළුවන්කමක් නැහැ කියලා බුදුරණවහන්සේ රෝහිතස්සට කියනවා අන අර සේරි දෙවිය වගේම රෝහිතාස්සත් කියනවා ආචාර්යම් බන්ති අභූතම් බන්ති ස්වාමීනි ආශ්චර්යයි ස්වාමීනි අද්භූතයි මේක සුභාසිත දෙයක්මයි දැන් බලන්න මේ වගේ කාරණාවක් කියනකොට තමන්ගේ අත්දැකීමක් කියන තැනදී සතුටු වෙනවා දෙවියා කියනවා මෙන්න මේ වගේ කාරණාවක් ස්වාමීනි මට ඉස්සර තිබුණා මෙන්න මේ වගේ දෙයක් මට හැකියාවක් තිබුණා ඒ තමයි මට පුළුවන්කමක් තිබුණා මගේ ඒ 이르දියක් එක්ක මම පුරුදු කරපු දෙයක් එක්ක කකුලත් එක නැගෙනහිර මුහුද දෙක කකුලක් තියලා බටහිර මුහුදේ තව කකුලක් තියන්න. එච්චර වේගයෙන් මට ඇවිදින්න පුළුවන්. ඒ වගේම මේ ඊතලයක් විදිනවා වගේ වේගයෙන් මට යන්න පුළුවන්. ඒ වගේම ඒ ඒ වේගයකින් යන්න ගමන් කරන්න පුළුවන්. ඒ වගේම එක කකුලක් නැගෙනහිර මුහුදේ අනික කකුල බටහිර මුහුදේ. මම අවුරුදු 100ක් ජීවත් වෙනවා. අවුරුදු 100ක් ජීවත් වෙද්දී කනබල වෙලාව හැර වැසිකිලි කැසිකිරි කරන වෙලාව හැර නිදියන වෙලාව හැර මහන්සි යන වෙලාව හැර අනිත් හැම වෙලෙදී මං ගමන් කරා. අර ඊතලයක් යන වේගයෙන් මේ කොනක කකුලක් තියලා අනිත් කකුල තියන්නේ එහා පැත්තේ මුහුදේ. ඒතකොට කොච්චර දුර යන්නේ නැද්ද? ස්වාමීනි මම අතරමඟ මැරුණා. එහෙම ගිහිල්ලත් කොනවරක් නම් හම්බුන්නේ ඒ නිසා ස්වාමීනි ආශ්චර්යයි, අద్භූතයි. ඇවිදගෙන ගිහිල්ලා නම් කෙලවරක් හොයන්න බෑ කියලා දෙවියා බුදුරන් වහන්සේට කියනවා. ඊළඟ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා එහෙම කිව්වට පස්සේ ගමනේ නම් තේන පත්තබ්බෝ ලෝකං සන්තෝ කුදාචනං නච අප්පත්වා ලෝකන්තං දුක්ඛා අත්තිපමෝචනං මේ ලෝකේ කෙලවරක් හරි යන්න බැරි වුණාට දුක නැත්නම් මේ ඇවිදගෙන නකෝ 50න් අපත්තා ලෝකස්ස අනතං දුක්ඛස්සාන්ත කිරියන් අදාමි. නමුත් ලෝකේ කෙලවරට නොගිහින් දුක කෙලවර කිරීමක් වළඳන්නේ වදාරන්නේ. අපිචාහං ආවසෝ ඉමස් ඉමස්මින් චේව ව්‍යාමත්තේ කලේබරේ සංඤී සංඤීමි සමනකේ ලෝකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේමි ලෝක නිරෝධංච පඤ්ඤාපේමි බුදුරන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ කෙලවරකට නොගිහින් දුකෙහි නිදහස වීමක් පණවන්නෙත් නැහැ කියනවා හැබැයි ආයුධගෙන යන්නත් බෑ කියනවා ඊළඟට බුදුරන් වහන්සේ දේශනා කරනවා මේ සංඥා සහිත සංඥා සහිත මේ ආහාර වලින් හැදිච්ච මෙන්න බඹයක් පමණ වූ මේ කයත් එක්ක තමයි ලෝකය පණවන්නේ ලෝකයේ හට ගැනීම පළවන්නේ ලෝකේ නැතිවීම පණවන්නේ නැතිවෙන මාර්ගයේ පණවන්නේ කියලා කියනවා. එතකොට එහෙනම් මෙතන මේ කරුණු ගොඩක් එක කියන්නේ. දැන් අපට ඕක කියනකොට අර සමහර කරුණු අතහැරෙනවා. දැන් මෙතන දේශනා කරනවා මේ මම පනවනවා මේක මේ සංඥා සහිත බඹයක් පමණ වූ මේ මමත්වයෙන් ගත්ත මේ මෙන්න මේ කයට මේ කයත් එක්ක ඉමස්මින් චේව මමත් බ්‍යාමත් බ්‍යාමමත්තේ කලේබරේ සංඥම්හි සංඥම්හි සමනකේ මේ සංඥාවක් සහිත මේ බඹයක් පමණ වූ මේ කය එතනයි ලෝකයට ලෝකයට ගැනීමත් ලෝක නිරෝධය නිරුද්ධන ප්‍රතිපදාවක් එතකොට සංඥා සහිත කියලා කාරණාවක් එක විග්‍රහ කරන්න. එහෙනම් මේ ලෝකය හම්බ වෙන්නේ මේ බඹයක් පමණ දැන් දැන් අපි හිතමු අපට මේ ලෝකේ මේ පිංගුතුන්ට මතක ඇති බාලපඬි සූත්‍රයේ සංයුත්නිකායේ දෙකේ තියෙන ඉති අයංචිකාය බහිද්ධාච නාම රූපං දොයන් දොයන් පටිච්ච පස්සෝ මේ කයත් බාහිර නාම රූපයත් දෙක දෙක හේතුලා ස්පර්ශය කියන. එතකොට එහෙනම් මේ මේ කය කියන කාරණාව නැතුව කවදාවත් කතා කරන්න පුළුවන් මේ ලෝකයේ තුල නිෂ්පාදනයක් වෙන නැත්නම් පැවැත්මක් ඉස්මතු වෙන කාරණාව. කතා කරන්න බෑ. ඇස කන නාසය දිවකය මන කියන මේ සියලු දේවල් මේ සංඥාව ඉස්මතු වෙන සියලු දේවල් කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ කොතනද? මේ බඹයක් පමණ වූ කයත් එක්ක. එහෙනම් මේ බඹණයක් පමණ වූ කයත් එක්ක තමයි මෙන්න මේ ලෝකයේ සම්පූර්ණයෙන්ම හම්බ වෙන්නේ සංඥා සහිත ලෝකේ. එහෙනම් සංඥා සහිත. එතකොට සංඥා සහිත ලෝකය හොයා ගන්න ඕනේ. සංඥාව එකයි මේ ලෝකේ හම්බෙලා තියෙන්නේ. ලෝකේ සමුදය හම්බෙලා තියෙන්නේ. ලෝක නිරෝධයේ නිරෝධගාමී පටිපදා. එහෙනම් මේ ඔක්කොම හොයන්න වෙනවා. එතකොට දැන් දැන් අපි අද ගොඩක් කතා කරන සමහර දේවල් තියෙනවා අපි මම නැහැ කියලා නැත්නම් අපට මොන හරි බෙදලා බලලා අනාත්ම වශයෙන් හම්බෙන දෙයක්. නමුත් ඒක අපට සංඥාවක් කියලා අපි හිතන්නේ. එයත් සංඥාවක්. අපට මේ ලෝකේ සංඥා සහිත දෙයක් හම්බ වුණා නම් ඒකත් ලෝකයමයි ලෝකයේ කෙලවරකට ගිහිලා නැහැ. මොන විදිහේ ප්‍රතිපදාවක් ඔස්සේ වුණත් අපට හම්බුණා නම් යම් පැනවීමක් ඔබ කතා කරනවා නම් ඔබට විග්‍රහ කරන්න පුළුවන් නම් ඔබට කියලා දෙන්න පුළුවන් නම් ඔබේ අත්දැකීමක් ඔබේ විග්‍රහයක් ඔබට ලැබිච්ච අත්දැකීමක්මයි ඒක ඔබේ සංඥා සහිත විග්‍රහයක්මයි ඒක ඒක ඔබ ලෝකේ පැවැත්මක්මයි විග්‍රහ කර හැකි එකම දේ තමයි බුදුරන් වහන්සේ විග්‍රහ කරපු නිර්වචන ඒකයි අපි අංගුත්තර නිකාය කතා කරද්දී පැහැදිලි කරා බුදුරයන් වහන්සේ දුන්න එක වචනයක් හරි විග්‍රහ මේ වචනයකින් හරි වෙන්ව විග්‍රහයකට යනවා නම් එයා ඇත්තට මේ ධර්මයේ පිළිබඳව තේරුම් ගැනීමකට ආපු ඇවිල්ලා නැති නිසා. මොකද වෙන විග්‍රහයක් දෙන්න බෑ. විග්‍රහයක් දෙන්න කිව්වොත් සංඥාසිත ලෝකයක්මයි. ආයෙත් කොතනින් හරි ලෝකයකට අහුවෙලා. ලෝකයේ පැවැත්මකට අහුවෙලා. ලෝකයේ ඉක්මවපු කියන විග්‍රහය දෙන්න පුළුවන් ඒ බුදුරන් වහන්සේ පෙන්නපු විග්‍රහයක විතරයි. ඊළඟට තව සූත්‍ර තුනයි තියෙන්නේ. එතකොට මෙතන රෝහිදාසට කියනවා ඒ කාරණාව. ඊළඟට බුදුරණවහන්සේ ගාථාවකිනුත් ඒක කියනවා මේ ගමනේ පයින් ගිහිල්ලා කෙලවරක් දකින්න බෑ. ලෝකේ ඇවිදගෙන ගිහිල්ලා තස්මා භවේ ලෝකවිදු සුමේදු ලෝකාන්ත ഘോഷිත බ්‍රහ්මචාරියෝ ලෝකාසනතං සමාතවේ සමාතාවි ඤත්වා නාසින් සති ලෝකමිමං පරංචාති බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ ලෝකේ දන්න ප්‍රඥාවන්තු ලෝකේ කෙලවරට ගිය බ්‍රාහ්මණ ජීවිතය සම්පූර්ණ කළ මේ සියලු පාපයන් සිඳබිද මේ උතුම් පුජ්‍යලය තමයි මේ ලෝකේ කෙලවරටපත් වුනේ කෙනා කියලා කියන්න තියෙන්නේ. එයාට මෙලෝ පරලව කිසි දෙයක් කතාවක් නැහැ. සියල්ලක්ම ඉක්මවලා තියෙන්නේ. එයා තමයි කෙලවරට ගිය කෙනා. එහෙනම් මේ සියලු ප්‍රඥාත්ය ඔක්කොම ඉක්මවලා. එතකොට යාට විශේෂ වචන කීපයක් තියෙනවා. ප්‍රඥාවන්ත, ලෝකේ දන්න, ඒ වගේම සියලු බඹසර නිම කරපු මෙන්න මේ කෙනා තමයි ලෝකේ කෙලවරට ගියේ. ඊළඟ දේශනාව නන්දන සූත්‍රය. මේක මම හිතන්නේ මේ වගේම කාරණා කලිනුත් ඉගෙනගෙන තියෙනවා. අච්චෙන්ති කාලාතරයන්ති රත්තියෝ මේ කාලය ඉක්මනින්ම ගෙවිලා යනවා. රැය ඉක්මනින්ම පහන් වෙලා යනවා. ජීවත් වෙන මනුස්සයාගේ ආයුෂ ඊටාම ටිකයි තියෙන්නේ. වයස ආයුෂ ටික ටික අතහැරලා යනවා. මරණය අභියේස බිය දකින්න කෙනා පිනමයි නේද කරන්න ඕනේ. ඊතම් බයම් මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහනි. මේ සැපය ගෙන දෙන පිනම නේද කරන්න ඕනේ මරණයේ බය දකින්න කෙනා. එතකොට එතන කාරණාව එක බලන්න ඕනේ මරණයේ බය දකින්න කෙනා. එතකොට අපි සැප කැමති වෙනකොට ලෝකේ අපි කොහොමද දුක පිළිකුල් කරන විග්‍රහය බුදුරණවහන්සේ පැහැදිලි කරා. පින කරන ආකාරය. නමුත් මරණයේ බය දකිනකොට මේ ජීවිතය ඉක්මනින් ගෙවිලා යන බව දකිනකොට අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ මේ කාලය ගෙවිලා යන තැනදී ඒතම් භයං මරණ පෙක්කමානෝ ලෝකා ලෝකාමි සම්පජහේ සම්තිපෙක්ඛාති. ලෝකාමිසය දුරු කරලා සාන්ත නිවන අපේක්ෂා කරන්නට ඕන කියනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. එතකොට අපේ අදහස ඒක. ඒ අදහසින් යුක්තව අපි කටයුතු කරනකොට අපි තුල තියෙන ප්‍රඥාවෙන් පින කියන කාරණාව කොහොමද සිදු වෙනවා? හැබැයි අපේ අපේක්ෂාව තිබිය යුතු ලෝකාමිසය දුරු කරලා සාන්ත වූ නිවනට යොමු වෙන ගතිය. ඊළඟ දේශනාව නන්දි විශාල සූත්‍රය නන්දි විශාල දෙවියා මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ බුදුරණවහන්සේගේදයිල නන්දි විශාල කියන දෙවියා මෙහිම ප්‍රශ්නයක් අහනවා මහාවීරයන් වහන්සේ මේ ජීවිතේ නැමැති වාහනේ මේ වාහනේ රෝද හතරක් තියෙනවා දොරටු නවයක් තියෙනවා දොරටු නවයේම අසෝචි වලින් පිරලා තියෙන්නේ ඒ වගේම ආසාවෙන් එකතු වෙලා ඉන්නේ මඩේ ඉපදිච්ච මෙන්න මේකෙන් ඉක්මෙන්නේ කොහොමද කියලා අහනවා නන්ද විශාල දෙවියා බුදුරන් වහන්සේගේ. ඒ අවස්ථාවේදී නන්ද විශාල දෙවියට බුදුරන් වහන්සේ උත්තර දෙනවා චෙත්වා නන්දින් මේ දුරු කරන්න කියනවා. මොකද්ද මෙන්න මේ කාරණාව. රහණත් වරපටත් ඒ කියන්නේ පාපී ආසාවත් ලෝකයේ සිඳින්නට ඕන කියනවා. වරත්තංච ඉච්ඡා ලෝභංච පාපකං කැමැත්ත නැත්නම් ඉච්ඡාව ලෝභය මෙන්න මේවා දුරු කරන්න ඕනේ. ඒවා දුරවා දමන්න ඕනේ. අන්න එතකොට සමූල සමූලං තණ්හං අබ්බුජ්ජේ ඒවං යාත්‍රා භවිස්සති. අන්න මෙන්න මේක සම්පූර්ණ මුලින්ම උදුරලා ගියාට පස්සේ තමයි අයින් කරාට පස්සේ තමයි මෙන්න මේක ඉක්මවන්න පුළුවන්කමක් ලැබෙන්නේ කියලා බුදුරන් වහන්සේ දෙවියට උත්තර දෙනවා. ඊළඟට සුසීම කියන සූත්‍රය මේකේ ඇතරම සාරිපුත්තු ස්වාමින් වහන්සේ ගැන විග්‍රහයක් වර්ණනාවක් එක තමයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිදිලා මෙන්න මෙහෙම කියනවා. තුයම්පිනෝ ආනන්ද සාරිපුත් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගැන මෙන්න මෙහෙම ආනන්ද ඔබට සාරිපුත්ත රුස්සන් නැද්ද? සමහරලාට මේක අහන්න නැත්තේ කොයි කාලෙද? අර සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ සීනාසූත්‍රය කරන්න හේතු වෙන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට බණින්න ඇවිදilla භික්ෂුව ඇඟේ හැපිලා ගියා කියලා. අන්න ඒ වගේ අවස්ථාවක් එක සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ දොස් දකින්න කාලේ වෙන්න ඇති. බුදුරණවහන්සේගෙන් බුදුරණවහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා ආනන්ද ඔබටත් සාරිපුත්ත රුස්සන්නේ නැද්ද අහනවා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මෙහෙම කසහිනාම බන්තේ අබාලස්ස අදුට්ටස්ස අමුල්ලස්ස මේ බාල දුෂ්ට මුලා සිහියෙන් යුක්ත සිහි විකෘති වෙච්ච අයට තමයි ආයස්මා සාරිපුත්තුන ආසාරිපුත්යන් වහන්සේ රුචි කරන්නේ නැත්තේ කියනවා. මෝඩ බාල සිහි මුලා වෙච්ච සිහි විකෘති වෙච්ච අයට කියනවා. පඬිතෝ බන්තේ ආයස්මා සාරිපුත්තෝ පඬිතියා ස්වාමීනි පඬිතෝ බන්තේ ආයස්මා සාරිපුත්තු ස්වාමීනි සාරිපුතෙන් වහන්සේ මහා පඬිතයි මහා පඤ්ඤෝ මහා ප්‍රඥයි ආයස්මා සාරිපුත්තෝ පුදුපඤ්ඤෝ පුලුල් ප්‍රඥාවකින් යුක්තයි. ආයස්මා සාරිපුත්තු හාසපඤ්ඤෝ පළල් ප්‍රඥාවකින් යුක්තයි. යවන ප්‍රඥු කියන්නේ වහා වැටෙන ශීලී ප්‍රඥාවකින් යුක්තයි. සාතික්කපඤ්ඤෝ මේ ඔක්කොම වචන තියෙන දැන් අපිට සිංහලෙන් දෙනකොට එකම අර්ථයක් තමයි දැන් තීක්ෂණ ප්‍රඥාවෙන් යුක්තයි. තික්කපඤ්ඤෝ බන්ති ආයස්මා සාරිපුත්තෝ නිබ්බේධිකපඤ්ඤෝ බන්ති ආයස්මා සාරිපුත්තෝ මේ නිබිදාව ඊන් යුක්ත කලකිරෙන ප්‍රඥාවෙන් යුක්තයි ආයස්මා සාරිපුත්තු. අපිච්ඡාබන්තේ ආයස්ම අල්පේච්ඡයි ස්වාමීනි සාරිපුත්යන් වහන්සේ. සන්තුට්ඨෝ බන්තේ ආයස්මා සාරිපුත්තු සන්තුට්ඨයි සාරිපුත්යන් වහන්සේ. පවිවිත්තෝ බන්තේ ආයස්මා සාරිපුත්තු මේ පවිවේකයට කැමති අසංසට්ටා එකතු නොවී ඉන්නයි කැමති සාරිපුත්යන් වහන්සේ. ආරද්ධ විරියෝ බන්තේ ආයස්මා සාරිපුත්තු විරියාරම්භයෙන් යුක්තයි සාරිපුත්යන් වහන්සේ. ඊට පස්සේ කියනවා වත්තහම් බන්තේ ආයස්මා සාරිපුත්තෝ ස්වාමීනි මේ සාරිපුත්යන් වහන්සේට මේ මේවා තමයි සාරිපුත්යන්ගේ තියෙන ගුණ යහපත් වචනයෙන් යුක්තයි සාරිපුත්යන් වහන්සේ ඕනෑම කෙනෙකුට ඕනෑම කරුණක් ඉවසන්න දක්ෂයි සාරිපුත්යන් වහන්සේ අනික් අය ගරහන ඒවා ඉවසන්න දක්ෂයි සාරිපුත්යන් වහන්සේ මේ දරුණු වචන ඉවසන්න දක්ෂයි ඒ වගේ මේ සාරිපුත්යන් වහන්සේ අනුන්ගේ අඩුපාඩු හොයන කෙනෙක් නෙවෙයි හැබැයි අඩුපාඩු පෙන්වා දෙනවා වැරද්ද පෙන්වා දෙනවා මේ සාරිපුත්යන් වහන්සේ පවට ගරහනවා මේ සාරිපුත්යන් වහන්සේ පාප ගරහි බන්ති ආයස්මා සාරිපුත්තෝ කස්සහි නාම් බන්තේ ස්වාමීනි වෙන මොනවා කියන්නද ස්වාමීනි මේ මේ විදිහට මෙහෙම ගුණයක් සාරිපුත්යන් වහන්සේ රුස්සන් නැත්තේ කාටද මේ මෝඩ දුෂ්ට අයට මෝඩ නැති දුෂ්ට නැති සිහිමුලාව නැති මහා ප්‍රඥ තියෙන අයට කාටද රුස්සන් නැත්තේ එහෙම ඒ නුවණ තියන අයට සාරිපුත්යන් වහන්සේව කැමති ඒව මේතං ආනන්දය මේතං ආනන්ද ආනන්දෙ හිමමයි ආනන්දෙ හිමමයි කියලා බුදුරන් වහන්සේ ටිකම අහපව කියනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ගුණය ඊට පස්සේ එහෙම කියනකොට භාග්‍යතුන් වහන්සේ ගුණය එහෙම කියනකොට සුසීම කියන දිව්‍ය පුත්‍රයා මේ ගුණ වර්ණාව අහගෙන හිටියා අහගෙන ඉඳලා මේ සුසීම දිව්‍ය පුත්‍රයාත් ඇවිදilla කියනවා මේ සුසීම දිවි පුතා ප්‍රමුදිත වෙනවා. සතුට වෙනවා ඒ ಗುಣ අහලා ප්‍රමුදිත වෙලා ප්‍රීති සොම්නස හට අරගෙන නොඑක ආකාරයෙන් නොඑක් පැහැයෙන් ආලෝක විදින පටන් ගන්නවා සතුටට ප්‍රීතියට මේ සාරිපුත්යන් වහන්සේගේ මේ ಗುಣ ඇහෙන්න පටන් ගන්නතර පස්සේ උදාහරණයක් දෙනවා කොයි විදියටද මේ මේ මේ දිවවරු අතර ඒ ගුණේ වර්ණා ඒ සද්දේ නැත්නම් ඒ ගුණය ගැන කතා කරනකොට ඒක හිතනකොට හරියට මේ මණිකක් අට පැත්තකින් වෛරෝඩි මණිකක් අට පැත්තකින් කැප්පුවට පස්සේ උපකලාට පස්සේ ඒ හැම පැත්තෙම රැස් වෙදෙනවා වගේ මෙන්න මේ සාරිපුත්තයන් වහන්සේ ගුණ වර්ණනා කරනකොට ගොඩාක් සතුටු වෙලා ප්‍රීතියෙන් ආලෝකයනිකුත් වෙනවා කියන දෙවරුන්ගේ. ඒ වගේම දඹ රනින් කරපු ආභරණයක් තියෙන දක්ෂ රත්තරන් කාර්යයේ පුතෙක් මේක හොඳට කෝවක දාලා මේක හොඳට ලස්සනට ආභරණේ හදලා තිබ්බට පස්සේ හැම පැත්තෙම දිලිසෙනවා වගේ මේ සාරිපුත්යන් වහන්සේ ගුණ වර්ණනා කළේ ගුණ ගැන හිතනකොට මේ දෙවරුන් සතුටින් ඉල්පෙනවා කියනවා ආලෝක විහිදෙනවා කියනවා. ඒ වගේම පායන කාලයේ වලාකුළු නැති අහසේ දිලිසෙන පහන් තරුව වගේ බබලනවා කියනවා රැස් විහිදෙනවා කියනවා. මෙන්න මේ සුසීම දේවපුත්‍රයාගේ සහ පිරිස සාරිපුත්යන් වහන්සේ ගුණ වර්ණනා කරන ප්‍රමුදිත වෙනවා සොම්නස හටගත්තා කියනවා. ඒ වගේම පායන කාලේ වලාකුළු නැති අහසේ හිරු උදා වෙනකොට අඳුර දුර වෙලා බබලනවා වගේ දිලිසෙනවා වගේ මේ ಗುಣ කතා කරනකොට ආලෝකය නිකුත් වෙනවා කියනවා. මේ සුසීම දිව්‍ය පුත්‍රයා මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ගාතාවක් දේශනා කරනවා. පණ්ඩිතෝති සමඤ්ඤාතෝ සාරිපුත්තෝ අකෝදනෝ අපිච්චෝ සෝරතෝ දන්තෝ සත්තුවන්නා සත්තුවන්නාහතෝ ඉසීති සාරිපුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ මහා බුද්ධියක් හැටියට ප්‍රකට වෙන මේ සාරිපුත්‍රයන් වහන්සේ ක්‍රෝධ කරන කෙනෙක් නෙවෙයි කෝධ රහිත කෙනෙක් දමණය වෙච්ච කෙනෙක් සාස්තුන් වහන්සේ වර්ණනා කරපු කෙනෙක් කියලා භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට සාරිපුත්‍ර මේ ඒ සුසීම දෙවියා කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ඊළඟට කියන පඬිතෝ සමඤ්ඤෝති සාරිපුත්තු වකෝදනෝ ඒ ගාතාව ඒ විදිහටම කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ පඬිතයි මේ සාරිපුත්යන් වහන්සේ මහා බුද්ධියක් තියෙනවා ක්‍රෝධ රහිත කෙනෙක්. අල්පේච්ඡයි කීකරුකමින් යුක්තයි දමන වෙලා ඉන්නේ. මේ සාරිපුත්යන් වහන්සේ පිරිනිවන් පාණ්ඩයි කල්බලාගෙන ඉන්නේ කියලා බුදුරයන් වහන්සේ ඒ දෙවියට කියනවා. එතකොට ඔන්න ඒ වගේ සූත්‍ර අපි 9ක් කතා කරලා තව එකක් තියෙනවා. අපි ඒකත් ඉවර කරලා වග්ග ඉවර කරමු. ඒ තමයි නානාතිත්‍ය ශාවක සූත්‍රය. නානාතිත්‍ය කියන්නේ විවිධාකාර තීර්ථයන්ගේ ශ්‍රාවකයෝ. ඔන්න මේක අහද්දී මම කලින් කියපු දේශනාවක් වගේම බය හිතෙන්න පුළුවන් මේ දිවි ලෝකේ දෙවිවරුන්ගේ තියෙන මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව. බුදුරයන් වහන්සේ රජගහනුවර වේල්වනාරාම වැඩවාසය කරනකොට ඒ විවිධාකාර දෙවිවරු භාග්‍යතුන් වහන්සේ වැඩවාසය කරන තැන විවිධ නොඑක් ආකාරයේ දෙවිවරු අසම අසම සහාලි නික්ඛ අකෝටක වේතවරි මානවගාමි කියන මේ විවිධාකාර දෙවිවරු වේලුවනේ බබළුවාගෙන ඇවිල්ලා බුදුරන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් ඉඳගෙන මෙන්න මෙහෙම කියනවා. දැන් මේ කියන්නේ කාටද? බුදුරයන් වහන්සේට කවුද කියන්නේ දෙවිවරු බලන්න කාගෙනද කියන්නේ කියලා අසම කියන දිව්‍ය පුත්‍රයා කාශ්‍යප පූර්ණ කස්සප ගැන බුදුරන් වහන්සේට මෙන්න මෙහෙම කියන වන්දනා කරලා ඒ වන්දනා කරන බුදුරන් වහන්සේලා වන්දනා කළ පැත්තෙන් ඉඳගෙන කියන්නේ පූර්ණ කස්සප කියන්නේ හොඳම ශාස්ත්‍රෝ කෙනෙක් ඒ වගේම එයා අතපය සිඳීම ගැන සතුන් මැරීම ගැන සතුන්ට පීඩා කිරීම ගැන ධන හානි කිරීම ගැන පිනක් පවක් ගැන කියලා දෙන්නේ නැහැ ඇත්තෙන්ම ඔහුගේ අදහස් විශ්වාස කොට යුතු දෙයක්. ඔහු ගර්භුමං ලබන්න සුදුසු කෙනෙක්. කවුද මේ පූර්ණ කස්සප? එයා රහතන් වහන්සේ කෙනෙක්, මේ හොඳ ශාස්ත්‍රූ කෙනෙක් කියලා කියනවා. කවුද මේ කියන්නේ? අසම කියන දිවි පුත්‍රයා බුදුරන් වහන්සේට ඇවිදලා වන්දනා කරලා කියන්නේ. ඒ පූර්ණ කස්සප ගැන කියන්නේ. දැන් මෙන්න මේ කාරණාව ගැන මම ඔබට කලිනුත් කියලා ඇති සමහර දේශනා තුළදී මේ පූර්ණ කස්සපගේ දෘෂ්ටිතද ගොඩක් අය යන්න ඉඩ තියෙනවා. අපට හිතෙන්නේ මේ පූර්ණ කස්සප නිකන් ගියා කියලානේ. දැන් මේ නිකන් කියවුව දෙයකට දෙවියා ඔහොම කියන්නේ නෑනේ නේ. දැන් දෙවියා කියලා කියන්නේ මනුස්සයලට ඉහළ කෙනෙන්නේ. දැන් මනුස්ස කියමු සාස්ත්‍රුව කෙනෙක් මෙහෙම කිව්වහම මේ අතපය හිඳන එකේ හතුන් මරණ එකේ මේ වගේ පින්න පව ගැන ඕවා අදාළ නැහැ කියලා නිකන් කිව්වට පිළිගන්නවද? හේතු කාරණා එකනේ කියන්නේ. ඔන්න අද ගොඩක් වෙලාවට අපි දැන් විමුක්තියක් හොයන තැනදී ගොඩක් අය ලෝකේ භෞතිකවාදීකමට ගිහිල්ලා නැත්නම් මානසිකවාදීකම හරි මොකකට හරි ගිහිල්ලා කතා කරන්න යනවා මේ ලෝකයේ එක්කෝ මේ මේ මේ ස්වභාවයක් විතරයි තියෙන්නේ මෙතන මම එක් නෑ පුජ්‍යලයක් නෑ මෙතන බාහිරක් තියෙන ධාතු ටිකක් මා ළඟක් තියෙන ධාතු ස්වභාවයක් මෙතනත් ස්කන්ධ ක්‍රියාකාරීත්වය ධාතු ක්‍රියාකාරීත්වය ඉතින් මේ ක්‍රියාකාරී දෙක එකට සංසන්දනය කරලා බලනකොට පින පවා දාලත්වයක් නෑ ඒක තව දුරට ගිහිලා තමයි මිනිස්සෙක් අතරට පිහියක් ගියා කියලා ධාතු වශයෙන් ධාතු ගියේ මොකද වෙන්නේ පිනක් පවක් අදාළ නෑ ඇයි පිහියක් ධාතු කරන ක්‍රියානාගේ ධාතු ස්වභාවයක් තියෙන්නේ ඉතින් අර 18 වසරකට ගියේ. ඉතින් අදාළ නැහැ මරණයක් කියලා දෙයක් වෙන්නෙත් නැහැ. ඊට පස්සේ පිනප්පවක් කියලා දෙයක් අදාළත් නැහැ. 18 වසර 18 ගියා. ඔන්න ඔය විදිහට විග්‍රහයක් යනවා තව ටිකක් එහාට යනකොට. අර දැන් ගරහලා තියෙන නිසා පොඩ්ඩක් නතරලා තියෙනවා ඒ ළඟට ගිහිල්ලා. ඉතින් තව පොඩ්ඩක් එහාට යනකොට තවත් එහාට යනවා ඊට පස්සේ. දැන් අපට හිතෙන්නේ මේ පූර්ණ කස්සප් මෙහෙම කියනකොට මේ හිතලුවක් කිව්වා කියලා නිකන් හිතලුවක් නෙමෙයි. එයා යම් කිසි විදියට කල්පනා කරලා යාට මේ ප්‍රායෝගිකව යා හිතන ක්‍රමයකට දුන්න අර්ථයක්. නැතුව නිකන් හිතනාම දෙයක් කියලා නෙමෙයි. එතකොට දෙවියත් ඒක වර්ණනා කරන්නේ ඇයි? ඒකේ යම් කිසි දෙයක් එයාලා හිතන ක්‍රමයට ගැලපෙනවා. අදත් සමහර වෙලාවට අපි මේ බුදුරන් වහන්සේගේ ධර්මයේ කල්පනා කරේ නැත්නම් අපි හිතන ක්‍රමයට ඕක ගැලවෙනවා. මෙතනත් ධාතු ටිකක් තියෙන්නේ, මෙතනත් ධාතු ටිකක් තියෙන්නේ. තව ඕක ටිකක් විශ්ලේෂණය කරගෙන යනකොට දැන් අද එහෙම කියනවා එන්න මගේ කනටත් ඇහිලා තියෙනවා. චරුවන් වෙසයි ධාතු ටිකක් තියෙනවා, අපේ කයේ ධාතු ටිකක් තියෙනවා. අපි දෙයක් දෙනකොට ධාතු ධාතු වලට දෙන එකක අදාළ නැහැ නේ කියලා ඔහොම කියනවා ඉන්නවා. මම කනටම ඇහිලා තියෙනවා. සිවුරු දාගත්තාම කියනවා. එතකොට බලන්න එතකොට ඒක මොකද විදර්ශනා කරනවා හොඳට. ඒකයි ඒ. විදර්ශනා කරනකොට අර පංචීපාස්කන්ධ ගැන තේරෙනකොට මේ පංචීපාස්කන්ධ මෙහෙත් ධාතු විහෙත් ධාතු ඉතින් 10 ධාතු වල දෙනකොට පිනපවදාලා නැහැ. ඉතින් ඕක තව ටිකක් මෝරලනකොට තමයි ඇඟක් අස්සෙන් කඩුවක් ගියාට ධාතු වශයෙන් ධාතු ගියේ. ඒකත් පවක් අදාළ නැහැ. ඔන්න ඔය දෙයට යනවා. ඉතින් ඒ දෙයට යන්නේ ඔය චින්තනයේ ටික ටික මෝරලා ගිහිලා තමයි මේ පූර්ණ කස්සපලා ඔය දෘෂ්ටි වලට ගියේ. ඇයි බුදුරන් වහන්සේගේ ධර්මයට අනුව යොමු නොවන නිසා ප්‍රඥාව වර්ධනය නොවන නිසා ඒ නිසා ඔය දෘෂ්ටි වලට යනවා. ඉතින් දෙවි කෙනෙක් කියන්නේ අපට වඩා ඉහළ මනසක් තියෙන කෙනෙක්. නිකන් හිත මනාපෙට ඔකට ගිහිල්ලා පහදින්නේ නැහනේ. යම් අර්ථයක් විග්‍රහ කළ දෙන නිසානේ ඔකට පහදින්නේ. පූර්ණ කස්සප මේ කියන කාරණාවට. එතකොට බලන්න එහෙනම් එහෙම විග්‍රහයක් දෙන කාරණාව අද සමහල්ලාවට අපි අතරත් හම්බ වෙලා තියෙනවා. එතකොට මේ දෙවිය ඇවිදිලා කියනවා මේ මිනිස්සයාට වඩා ඉහළ නුවණක් තියෙන මේ දෙවිය ඇවිදිලා පූර්ණ කස්සප ගැන වර්ණනා කරනවා. අතපය සිඳීම ගැන, හතුන් මැරීම ගැන, හතුන්ට පීඩා කිරීම ගැන, ධනහානි කිරීම ගැන, පිනක් පවක් ගැන එහෙම දෙයක් නැහැ. මේ පූර්ණ කස්සප ශාස්ත්‍රවරයා හරිම ගරබුහුමන් ලබන්න ඕන ශාස්ත්‍රවරයෙක් කියනවා. එතකොට එහෙම වර්ණනා කරන්නේ මේ ධාතු ස්වභාව ගැන කල්පනා කරලා වෙන්න ඇති. ඒවත් එහෙමනේ යාලා කියන්නේ. ඊළඟට ඊට පස්සේ සහාලි කියන දිව්‍ය පුත්‍රය වකලි ගෝසාල මුල් කරගෙන මෙහෙම කියනවා. සහාලි දිව්‍ය පුත්‍රයා මේ මක්කලි ගෝසාල කියලා කියන්නේ ශාස්ත්‍රවරය හාත්පසින්ම හැම තැනින්ම තපසින් යුක්තයි. හොඳට තපස් රකින්න කෙනෙක්. පව පිළිකුල් කරන කෙනෙක්. ඔහු ජනයා සමග කෝලහල කරන්න කතා කරන්න යන්නේ බොරුවෙන් වැළකීලා ඉන්නේ සත්‍යම කතා කරනවා. ඇත්තම ඇත්තටම මේ මක්කලි ගෝසාල අකම්පිත සිත් තියෙන පව කරන්න කෙනෙක් කියනවා. ඒතකොට මේ කවුරු ගැනද කියන්නේ? මක්කලි ගෝසාල මක්කලි ගෝසාලගේ ගුණයක් බාහිරින් දැකලා බලන්න බුදුරන් වහන්සේ ළඟට ඇවිදින්න මේ මක්කලි ගෝසාලගේ ගුණ වර්ණනා කරන්න. එයාගේ තපස පිළිබඳව ගුණ වර්ණනා කරන. උදේට බාහිරින් අපට බලන්න තපස බාහිරින් දකිනකොට අද අපිත් වර්ණනා කරන්නේ නැද්ද? මට උදාහරණ තියෙනවා කියන්නේ නමුත් උදාහරණ කියනකොට මේ ඒ තව ආයෙත් පහර වදින්න තමයි කියන්න හිතෙන්නේ. ඕන තරම් තියෙන උදාහරණ සමාජයේ දකින්න දුෂ්කර ප්‍රතිපදා බුදුරණවහන්සේගේ සූත්‍රයක් මම හිතන්නේ අපි කලින් පැහැදිලි කරා මේ මිනිස්සු පහදින්නේ සමහර අය දුෂ්කර ප්‍රතිපදාවට සමහර අය වාරණයට. නමුත් බුදුරණවහන්සේ ධර්මයෙන් පහදිනු නැති. ඉතින් මේ දුෂ්කර ප්‍රතිපදාව දුෂ්කර තපසට පහදිනවා. අද බලන්න සමහර තැන්වල ඔබට ඇස් දෙකට පේන්න තියෙනවා සමහර මිනිස්සු වට වෙලා කතා කරන මේ ඒ වගේ ප්‍රතිපදා කරන තැනදී මිනිස්සුන්ට ඒක ආශ්චර්යයක් මේ දෙවියට වගේ මේ මක්කලි ගෝසාල ගැන දැක්කා වගේ මොකද ධර්මයට නෙවෙයි යමුවන්නේ ඊළඟට නිකන් එතකොට ඊට පස්සේ නික්කන් කියන නිංක කියන දෙවිය පුත්‍රයා නිගණ්ඨනාත පුත්‍ර මුල් කරගෙන මෙහෙම කියනවා. දැන් මේ කට්ටිය මිත්‍යා දෘෂ්ටිකයෝ ඉඳලා වැරදි දෙයක් කළා නෙමෙයි දිව්‍ය ලෝකේ ගියේ නේද? දැන් කෙනෙකුට දෙන්න බුලා මෙහෙම කියනකොට එහෙනම් මේ කට්ටිය මේ එයාලගේ ශ්‍රාවකයෝ දන්නේ නැහැ කියලා. දැන් එයාලා වැරදි දෘෂ්ටියක ඉඳලා දිව්‍ය ලෝකේ යන්නේ නැහැ කොහොමද? වැරදි දෘෂ්ටියක ඉඳපු කෙනෙක් දිව්‍ය ලෝකේ යන්නේ නැහැ. දිව්‍ය ලෝකේ යන්නේ සම්මාදිට්ඨියත් එක්ක. ඒතර ඒ එහෙම ගියපුවා ඒ තමයි ලෝකෝත්තර මාර්ගයට යොමු වෙන්නේ නැතුව මේ මෙයාලගේ මේ ප්‍රතිපදා දැකලා පහදින්නේ. නිගණ්ඨනාථ ගැන කියනවා නිංක කියන දිව්‍ය පුත්‍රයා මේ නිගණ්ඨනාථ කියන්නේ පව පිළිකුල් කරනවා. නුවණති කියන්නේ පිණුසිගා යපෙන කෙනෙක්. හැමතැනින්ම සංවරයි. ධාතු යාමෙම සංවරයි කියනවා. සංවරයෙන් වාසය කරන කෙනෙක්, ඇසූදේ විතරක් කියන කෙනෙක්, මෙයා ඇත්තටම පව කරන්න තියෙ හොඳම කෙනෙක් කියනවා නිගණ්ඨනාථ පුත්‍ර. එතකොට නිගණ්ඨනාථ පුත්‍ර ඇයි දැන් අපට හිතෙන නිකන් හෙළුවෙන් ඉන්නේ විතරනේ. නමුත් එයාගේ අදහසක් එක්කනේ ඒක කරන්නේ. එතකොට ඒ අදහසට පහදින්නේ. එතකොට ඒ අදහස තුල ලෝකයේ මේ දකින ක්‍රම ලෝකයා දකිනවා ඒකේ අර්ථය. බලන්න බුදුරණවහන්සේගේ අර්ථය දකින්න කොච්චර නුවණක් ඕනද? බුදුරණවහන්සේ අර්ථය දකින්න මේ ලෝකයේ සාස්ත්‍රූරු දෙන අදහස්. අපි හිතන්නේ අද ගොඩක් වෙලාවට අපි බුදුරණවහන්සේගේ නියම සාස්ත්‍රු දර්ශනයට යමු නැතිනම් අපි හිතනවා අපි ඕවට යන්නේ නැහැ කියලා. නමුත් සමහර තැන්වලදී අපි ඔච්චර දෙයකට නොගියට සමහර තැන්වල අපි යම් කිසි දෙයකට ඒ හා සමානව යනවා. සමහර දේවල් වලදී. ඒ ශාස්ත්‍රූරුංග දහස් වලට. බුදුරන් වහන්සේ පෙන්වපු මේ සත්‍ය දර්ශනය යන්නේ නැත්තම්. ඒ කාලේ බුදුරන් වහන්සේ ජීවමානව ඉද්දී දිව්‍ය ලෝකේ මහා පිනකින් යුක්ත දිව්‍ය ලෝකේ ඉපදෙච්ච දෙවිවරු තමයි මේ අය ගැන වර්ණනා කරන්නේ. මේ අයගේ මේ ශ්‍රේෂ්ඨත්වය අගය කරන්නේ. ඊළඟට නිගණ්ඨනාථ පුත්‍ර ගැන එහෙම කියලා අකෝටක කියන දිව්‍ය පුත්‍රයා විවිධ ආකාරයේ කියන අනිත් හැමම අය ගැන මෙහෙම කියනවා. පකුඩ කච්චායන නිගණ්ඨනාථ පුත්‍ර මක්කලී ගෝසාල පූර්ණ කස්සප මෙන්න මේ ශාස්ත්‍රවරු ඇත්තටම හොඳ ප්‍රතිඵල ලබාගත් අය ඒ කට්ටිය සත්පුරුසයි. එතකොට මේ ඒ අකෝටක දිව්‍ය පුත්‍රයාගේ අර හැම අදහසක්ම ගැලපුණා යාට. දැන් අක්කොටක දීපුත්‍රයාට පකුල කච්චායනකේ ඊළඟට මා නිගණ්ඨනාථ පුත්‍රයාගේ මක්කලී ගෝසාලගේ පූර්ණ කස්සපගේ හැම දෙයක්ම නිවැරදි බව හම්බුණා. ඉතින් ඒ කට්ටිය සැබෑම සත්පුරුෂයෝ. දැන් මේ අක්කොටක කියන දීපුත්‍රයා කියන්නේ. ඊළඟට වේටම්බරී කියන දීපුත්‍රයා අක්කොටක දීපුත්‍රයාට මෙහෙම කියනවා. ඔය කොක්කුතක කියන පහත් පෙළේ හිවල්ු ඉන්නවා. ඒ දෙවියන් හොඳ කාරණාවක් වගේ කියන්නේ. කොක්කුතක කියන කියලා පහත් පෙළේ හිවල්ලු කට්ටියක් ඉන්නවා. මේ හිවලුව සිංහෙක් වගේ සමාන වෙන්න හදනවා. නමුත් සමාන වෙන්නේ ඒ හිවලා සිංහෙක් වගේ සමාන වෙන්න හදනවා. නමුත් සමාන වෙන්නේ නැහැ. ඒ වගේ ඒ වගේ තමයි මේ නිගණ්ඨව ඉන්න බොරු තපස් රකින්න ඒ වගේම මේ මේ සාස්තුවරයෙක් හැටියට මේ පෙනීෙන්න උත්සාහ කරන අය කවදාවත් බුදුරන් වහන්සේ නම් වූ සත්පුරුෂයන් සමග සමාන කරන්න බෑ කියලා මෙන්න මේ වේටම්බරී කියන දිව්‍ය පුත්‍රයා මේ අකෝටක දිව්‍ය පුත්‍රයාට කියනවා. එතකොට ඒ දෙවියට බුදුරන් වහන්සේ කියන කාරණාව තේරිලා. ඒ නිසා තමයි අර අයගේ අදහස් වලට විරුද්ධව කතා කරන්නේ. එතකොට දැන් මේ කවුද මේ කියන්නේ මේ වේටම්බරී කියන දිවි පුත්‍රයානේ. දැන් මේ අවස්ථාවේ වේටම්බරී දිවි පුත්‍රයාට මායාව වෙසෙනවා. බලන්න බුදුරණවහන්සේ ගැන කියපු බුදුරණවහන්සේගේ ගුණ කියපු අර සාස්ත්‍රවරු ප්‍රතික්ෂේප කරපු වේටම්බරී දිවි පුත්‍රයා දැන් අර කට්ටිය ඔක්කොම අර සාස්ත්‍රවරු ගැනමනේ කියාගෙන ගියේ. වේටම්බරී දෙවියට මායාව වෙසෙනවා. මායාව වෙසලා කියනවා මෙන්න මේ විදිහට. තපෝ jigucchāya ayutto palāsaṃ pavivēkiyaṃ rūpēca ye දිත්තාසේ දේව ලෝකාභි නන්දිනෝ තේකේ සම්මානුසාසන්ති පරලෝකාය මාතියති දැන් දැන් මාර්යා දැනගත්තා අර කට්ටිය කියපු අදහස් වැරදි නමුත් ඒක වැරදි වෙන නැති විදිහට බුදුරන් වහන්සේ ධර්මයේ ඉස්මතු නොවෙන විදිහට මේ දෙවියටම දැන් එයා අනික් ශාස්ත්‍රවල ප්‍රතික්ෂේප කරපු නිසා දෙවියටම ආවේශලා කියනවා මේ තපස් බව ඒ වගේම පිළිකුල් කරන ජීවිතයේ තපෝ තපස jiguccha. ඒ කියන්නේ දැන් අපි හැමදේම පිළිකුල් කරනවානේ. දැන් ඇත්තටම නිගණ්ඨනාතලා මේ ඔක්කොම පිළිකුල් කරන්නේ. මේ පිළිකුල් කරන ජීවිතය. ඒ වගේම විවේකය. පවිවේකං. විවේකයෙන් විවේකයේ තියෙන මෙන්න මේ උදවිය මෙහෙම කියන රූපේච යෙන් නිවිත් මේ රූපය ඇතුළටම වෙලා රූපය තුළම පිහිටලා රූපයටම රිංගගෙන දේව ලෝකාබිනන්දන මේ දිව්‍ය ලෝකය සතුටින් පිළි අරගෙන මේ දිව්‍ය ලෝකය ඔවුන් පරලෝක විශ්වාස කරලා මේ දිව්‍ය ලෝකය සතුටින් පිළිගන්නවා. ඒක පතනවා කියනවා. ඔවුන්ගේ පරලෝව උපත ගැන සැබෑවටම අනුශාසනා කරන්නට ඕනේ. තේචේ සම්මා එයාලගේ සැබෑ උපතක් කරා යනවා. ඒ කියන්නේ එයාලගේ උපත සම්මානු හොඳ උපතක් කියනවා. මෙන්න මේක ගැනමයි අනුශාසනා කරන්න ඕනේ කියලා අර බුදුරන් වහන්සේගේ ගුණ වර්ණනා කරපු දිවියට මාර්යාව වෙසලා කියනවා. දැන් බුදුරන් වහන්සේගේ ගුණ නිවර්ණා කරේ. එතකොට දැන් බුදුරන් වහන්සේගේ අදහසක් හැටියට මේ දෙන්න හදනවා. ඇයි පැවැත්මටම යොමු කරන්නේ. දැන් මේකෙදි නිවැරදි පොතක් කරා යන බුදුරන් වහන්සේ කියන්නේ නැහැ කියන එක නෙමෙයි. නමුත් බුදුරන් වහන්සේ පෙන්නපු ලෝකෙන් ඈතර වෙන මාර්ගය පෙන්වන්න නැති වෙන්න මාර්යා ආවේශ වෙලා මේ දෙවියට කියනවා මේ තපස් බව පිළිකුල් ජීවිත දැන් මේ හැමදාම පිළිකුල් කරන ගතිය විවේකය මේවා ඔක්කොම තියාගෙන මේවාන් යුක්තව රූපයටම ඇතුල් වෙලා රූපයේ එක්කම රූපයේ තුලට බැසගෙන පරලොව දිව්‍ය ලෝකයේ පතනවා නම් දිව්‍ය ලෝකයේ අපේක්ෂා කරනවා නම් අන්න යාලා හොඳ උපතක් කරා යන්න අනුශාසනා කරනවා කියලා මේ දෙවියා නැත්නම් දෙවියා නෙමෙයි අතරම මාරයා මාරයා ආවේශ වෙච්ච දෙවියා ඒ අවස්ථාවේ කියනවා ඒ අවස්ථාවේ බුදුරන් වහන්සේ දැනගන්නවා මේ මාරයා කියලා බුදුරන් වහන්සේ මාරයාට ආමන්ත්‍රණය කරන්නේ ඊට පස්සේ යේකේචි රූපා ඉදවා හුරං වා යේ අන්තලි යේ අන්තලික්ඛස්මින් පබහාසවන්නා සබ්බේව නේ සබ්බේව තේදේ තමුච්ච තමු තමුප්පසත්තා ආමි ආමින්සවං මච්ඡානං වදහය කිත්තාති අන්න බුදුරණවහන්සේ අවස්ථාවේ කියනවා මේ ලෝකේ හරි අනිත් වෙන ලෝකයක හරි මෙලව හරි පරලව හරි අහසේ හරි කොහේ හරි අන්තලික් අන්තලික්සේ හරි මේ ඕනම තැනක ලස්සනට තියෙන පාට ලස්සන තියෙන රූප මෙන්න මේ විදිහට තියෙනවා කියනවා. උඹ ප්‍රශංසා කරන්නේ ඕවට කියනවා. නුඹ ඔය ප්‍රශංසා කරන්නේ ඔය මේ ලෝකේ හරි පරලෝකේ හරි ආහසේ හරි මේ ඕන තැනක තියෙන මෙන්න මේ දෙයකට මේ පැහැයට වර්ණයට කියන ඔබ ඔය ප්‍රශංසා කරන රූපයක් ඇද්ද මෙන්න මේකටයි කියන ඔබ ප්‍රශංසා කරන්නේ. ඒක නුඹේ ප්‍රශංසාවක් විතරයි කියනවා. ඒ කියන්නේ මේ ලෝකේ හැම උපතක් ගැනම විග්‍රහ කරලා පෙන්නනවා. ඒ හැම උපතක්ම ඔබේ ප්‍රශංසාවක් විතරයි කියනවා. ඒක ඔබේ ප්‍රශංසාවකට විතරයි ඒක අයිති වෙන්නේ කියනවා. උදාහරණයක් දෙනවා හරියට කොයි වගේද මසුන් මරන්න අටවපු ඇමක් වගේ. ඒ ඔක්කොම ප්‍රියමනාප බව සබ්බේත්තේ මේ සියලුම දේවල් ඒ සියලුම දේවල් හරියට මේ මසුන් මරන්න අටවපු ඇමක් වගේ කියනවා. බිලි කොක්කක් දැම්මට පස්සේ මාළුවෙක් එක ගිලිනකොට ඌගේ විනාශය නෙමේද? උගේ විනාශය. අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරන මේ ලෝකේ හැම තැනම තියෙන හැම දෙයක්ම සතුටින් පිළිගත්ත තැනදී ඒක තුල තියෙන්නේ මොකද්ද? උඹේ කොක්කක් උඹේ යමක් කියනවා. ඊළඟ බුදුරජාන් වහන්සේ මෙන්න මේ විදිහට ඒ මාරයට කියලා ඉවර වෙලා භාග්‍යතුන් වහන්සේ දැනගත්ත බව මාරයා දැනගන්නවා. එතකොට බුදුරන් වහන්සේ එහෙම කිව්වට පස්සේ මානවගාමී දිව්‍ය පුත්‍රයා භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේට මෙන්න මේ වගේ ගාතාවක් දේශනා කරනවා. රජගහනුවර පර්වතයේ තියෙන මේ වේපුල්ල පර්වතයේ රජගහනුවර පර්වත අතර අග්‍රයි. වේපුල්ලෝ රාජගහේනම් ගිරිසෙට්ටෝ පවුච්චති. ඒ වගේම හිමාල පර්වතය හිමාල පර්වතය පර්වත අතර කෛලාස පර්වතය අග්‍රයි කියනවා. හිමාල පර්වතයේ තියෙන සේතෝ හිමවත්තං සෙට්ටෝ ආදිච්චෝ අගගාමිනා ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි දෙවියා කියනවා සමුද්දෝ උද්දිතං සෙට්ටෝ මේ සමුද්‍රය නැත්තම් ජලාශයන් අතර මේ මුහුද අග්‍රයි කියනවා නැකත්තරුව අතර මේ චන්දිම නැත්තම් මේ චන්ද්‍රයා අග්‍රයි කියනවා සදේව කස්ස ලෝකස්ස බුද්ධෝ අග්ගෝ පවොච්චති දෙවි මිනිසුන්ට අග්‍රයි බුදුරයන් වහන්සේ කියලා මේ දෙවියා බුදුරන් වහන්සේට වන්දනා කරලා ප්‍රකාශ කරනවා. එතකොට එහෙනම් බලන්න මේ කාරණාවේදී අපට ඇත්තටම තේරුම් ගන්න පුළුවන් කොච්චරනම් ලෝකේ හොඳයි කියලා හිතාගෙන හිටියත් බුදුරයන් වහන්සේ දේශනා කරපු ධර්මය කෙරෙහි යමෙක් යමු නැතිනම් රැවටෙන්න තියෙන සම්භාවිතාවය තමයි තියෙන්නේ. එච්චරටම රැවටෙනවා. ඒකයි බුදුරන් බලන්න බුදුරන් වහන්සේගේ ධර්මයේ මුල මැද අග පිරිසිදු ක්‍රමානුකූල දේ ඉගෙන ගන්න නැත්නම් කොච්චර රැවටෙයිද? මුල මැද අග පිරිසිදු මේ පිළිවෙලට දැන් බලන්න අපි අද භාවනා කරගෙන නැත්නම් ප්‍රදර්ශනා කරගෙන නැත්නම් මොනවා හරි කරගෙන යන තැනදී අපි තේරුම් ගන්න යන තැනදී අපට තේරෙන ප්‍රතිපදාවක් අපි කරනකොට අපි හිතන් ඉන්න අපි බුදුරන් වහන්සේ කියපු දේ කරන්න කියලා. සමහර ලාවට අර වෙන ශාස්ත්‍රවරුන්ගේ කාරණාවකට නිකම් යොමු වෙලා ඒක බුද්ධ දේශනාවේ හොඳට හදාන්නකොට තේරෙනවා. දැන් මේ පින්වතුන්ට මම කියලා දුන්නා පටමකෝසල පුරුෂරජ සූත්‍ර තුල ලස්සනට පැහැදිලි කරනවා. අනාත්මයයි කියලා යම් කිසි කෙනෙක් වඩන්න පටන් ගත්තොත් මම නැති බව හොයාගෙන ගියොත් ඒක මේ ලෝකයේ තියෙන දෘෂ්ටියක් අග්‍රම දෘෂ්ටිය කියනවා. අනිත්‍ය බව දැකලා අනිත්‍ය බව දැකලා ප්‍රඥාවෙන් දුක බව ප්‍රඥාවට හම්බෙච්ච තැනදී අනාත්ම බව හම්බීමයි නුවණට හම්බෙන්නේ. එහෙම නැතුව අපිට අනිත්‍ය බව ප්‍රඥා චක්කුසයෙන් නොදක දුක බව ප්‍රඥා චක්කු දුක ප්‍රඥාවට මිසක් දුක අපේ ලෝකෙට අයිති එක අපේ ලෝකෙන් විග්‍රහ කරන එක නෙමෙයි. දැන් අපිට දුකයි කියලා තියෙන්නේ ප්‍රඥාවට නෙමෙයි අපේ හිතටනේ. දැන් අපිට මේ දුක් වේදනා තේරෙන්නේ එදා පඤ්ඤායි පස්සටිද? නෑ. අපට තේරෙන දුක මොකටද? අපේ හිතට. ඒකනේ බුදුරණවහන්සේ විග්‍රහ කරා. එදා පඤ්ඤායි පස්සටි. ප්‍රඥාවට දකින්න දුක එතකොට ප්‍රඥාවට ප්‍රඥාවෙන් දුක දකින දේ අනිත්‍ය බව දැකීමත් එක්ක හම් වෙන්නේ අන්න එතනදි තමයි අනාත්ම බව සාක්ෂාත් වෙන්නේ. ඒක තමයි බුදුරන් වහන්සේ පෙන්න ප්‍රතිපදාව. එහෙම නැතුව අපට හිතන විදිහට අපි අනාත්මයි කියලා කල්පනා කරන්න ගියොත් අපි නිකම්ම අන්න අර දුෂ්ට්‍රීකට යනවා. ඒත් ආත්මයක් තුළ ඉඳගෙන අපි අනාත්මෙට යොමු වෙලා මක්කලී ගෝසාලලාගේ පකුඩ කච්චායනලාගේ වගේ දුෂ්ට්‍රීකට ගිහිල්ලා හිර වෙනවා. ඒකත් එක තමයි අර විදිහට පිනත් අදාළ නැති, පවත් අදාළ නැති චින්තනයක් ඇති කරගන්නවා. එහෙම ඇති වෙච්ච අයත් ඉන්නවා බුදුරන් වහන්සේගේ ශ්‍රාවක නමි. ඉතින් එහෙනම් බුදුරයන් වහන්සේගේ බුද්ධ වචනය අනුපිළිවෙලට ඉගෙන ගන්නකොට ඔබට මට අපි හැමෝටම හම් වෙන්නට ඕන දේ තමයි අපි තුල තියෙන යම් අඩුවක් නැත්තම් අපට නොතේරිච්ච ගතියක් එක්ක ඉදිරියට අපේ නුවණ වර්ධනය කරගන්න. දැන් මම මේක හැමදාම දේශනාවක් කරද්දී කියනවා අපි හැම වෙලෙම බුදුරන් වහන්සේ පෙන්නපු නුවණ වැඩෙන ප්‍රතිපදාවක් ඉගෙන ගන්න තැනදී අපට හම්බෙන්නට ඕන අපට නොතේරෙන දේවල්. මූලික අපි අපේ කෝණයට තේරෙන දේ හම්බෙන දේවල් තියෙනවා නැත්නම් නේද? දැන් මේකෙත් ගොඩක් හම්බුනේ. ඒවා අපේ කෝණයට තේරෙන දේවල්. දර්ශනයක් කරා යන ප්‍රතිපදාව විශ්මුතු කරනකොට අපේ කෝණට තේරෙන දෙයක් නෙමෙයි හම්බ වෙනට ඕන නැත්තේ අපි විශේෂත්වයක් කරා යන්නට ඕන දෙයක් හම්බෙන්නට ඕන. එතනයි තමයි අපි මේ ධර්මයේ ඇසීමේ ප්‍රතිඵල ගත්තා වෙන්නේ. සම්මා දිට්ඨියටපත් වෙන්නේ යෝනිසෝ මනසිකාරයේ. ඔබට සද්ධර්ම ශ්‍රවණයේදී යෝනිසෝ මනසිකාරයක් හම්බුනේ නැත්නම් ඔබ සම්මා දිට්ඨිය කරා යමු වෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය කරා යමු නැත්නම් අපට නිවන මාර්ගය හම්බෙන්නේ නැහැ. එහෙනම් අපට ධර්මයේ ඇහෙන තැනදී අපට උත්පාදේ වෙන්නට ඕනෙත් මොකද්ද? වෙන දෙයක් නෙමෙයි යෝනිසෝ මනසිකාරයේ. යෝනිසෝ මනසිකාරය හම්බ වෙනවා කියලා කියන්නේ අපට අපිතුලින් නුවණින් විමසන්නට යමක් හම්බ වෙන්නට ඕනේ. අපි දන්න දෙයක් නම් අපට හම්බුනේ අපි නුවණින් විමසන්න යමක් අපට හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපට තේරුම් ගත යුතු දත යුතු දෙයක් හම්බුන තැනදී තමයි නුවණින් විමසීම හම්බෙන්නේ. නුවණින් විමසනවා කියලා කියන්නේ විතරකේ නෙමෙයි. දැන් අද අපි ගොඩක් වෙලාවට හිතන්නේ දන්න දේ මූණන එක, විතරක කරන එක. ඒ නිසා අපි හිතන අපට යෝනිසෝ මනසිකාරය කියන්නේ යමක් හම්බුනාය කියලා. නමුත් යෝනිස මනසිකාර කියන්නේ යමක් හම්බෙලා නෙමෙයි. ඒ අපට හම්බුනේ අපි දන්න දෙයක්. යෝනිස මනසිකාරය කියන කාරණාව හම්බෙන්නේම ඔබට යම් කාරණාවක් කියපු තැනදී ඒ නිවැරදි බව ඔබට තේරෙනවා. හැබැයි නිවැරදි කියලා හිතුණට ඔබට ඒ කාරණාව වැටහෙන්නේ නැත්නම් එතනදී ඔබ මොකද්ද කරන්නේ? ඔබ චින්තන හැකියාවෙන් යුක්ත කෙනෙක් නම් විචක්ෂණ හැකියාවෙන් යුක්ත කෙනෙක් නම් ඔබ එය තේරුම් ගැනීම පිණිස චින්තනය විචක්ෂණය යොමු කරනවා. අන්න එතනදී තමයි පුළුවන්කමක් ලැබෙන්නේ තේරුම් ගන්න. ඉතින් ඒක නිසා අපි බුද්ධ වචනයට ගරු කරන්න ඕන පින්වතුනි. එහෙම නොවුනොත් අපි අපේ මනස්ගතයක් කතා කරන්න ගියොත් අපි අනිවාර්යයෙන්ම එක පැත්තකින් ශාස්ත්‍රඥ වහන්සේට චෝදනාවක් තව පැත්තකින් ධර්මයට අබුදු චෝදනාවක් ශාසනය විනාශ කිරීමක් ඒ කරන්නේ මේ තමන්ගේ විමුක්ති මාර්ගය තමන්ම අහුර ගැනීමක් වෙනවා. ඒ නිසා ඒ ධර්මයකම අපි යොමු වෙන්නට ඕනේ. එහෙනම් අපි අද උදේ කාලයේ ඒ වගේ කතා කරලා අපි අවසන් කරමු. අපි විනාඩි කිහිපයක් භාවනාවක් කරමු. ඊට පස්සේ බුද්ධ පූජාව තියමු. හොඳයි එහෙනම් සියලු දෙනාම තමන්ට පහසු භාවනාවක් නැත්නම් මේ ධර්මයේ විමසීමක් හරි කරන්න. ඊපස්සේ අපි බුදුරන් වහන්සේ වදාළ සංයුත්ත නිකායට අයත් සූත්‍ර කිහිපයක් සාකච්ඡා කරන්නට දුන උදේ කාලේ ඒ සම්බන්ධයෙන් සහ අද අවස කරන කරුණු සම්බන්ධයෙන්ුත් තවත් මොනවා හෝ දහම් කාරණා ටිකක් සාකච්ඡා කරන්න පුළුවන් අවස 3 ඉඳලා 4 වෙනකන් කාලේ අපි ඊළඟ සූත්‍ර ටික බලමු. බුදුරණවහන්සේ දේශනා කරලා තියෙන සංයුතනිකායකේ ඊළඟට තියෙන්නේ කෝසල සංයුත්තය. කෝසල සංයුත්තේ කන්ද වර්ගය මේක කොසල් රජුගේ විග්‍රහයක් එක තමයි ගොඩක් තියෙන්නේ. සාරල විග්‍රහයක් ගොඩක් තියෙන්නේ. දහර කියන සූත්‍රය මේ දරුවෝ ලදරු බවත් එක්ක දේශනා කරපු කරුණු ටිකක් තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ වාසය කරනකොට කුසල රජුරෝ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදilla වන්දනා කළා. මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේගෙන් කුසල රජුරෝ අහනවා. යං හිතං මහරජ බුදුරණවහන්සේගෙන් අහනවා භගවම්පිනෝ ගෝතම අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති පටයානාතිති බවත් ගෞතමයන් වහන්සේ ඔබ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කර බව කෙනෙක් හැටියට හඳුන්වා දෙනවද ඔබ සම්බුදු බව හඳුන්වා දෙනවද කියලා අහනවා බුදුරණවහන්සේ අවස්ථාවේ පැහැදිලි කරනවා යං හිතං මහරජය සම්මා වදමාන වදෙය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධ hoti මම තං සම්මා වදමාන වදෙය්‍ය අහං මහරජ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධ hoti බුදුරණවහන්සේ දේශනා කරනවා මහරජ යම් කිසි කෙනෙක් අනුත්තර අනුත්තර සම්මා සම්බුද්ධත්වයට අවබෝධ කරා කියලා කියනවනම් නිවැරදිව කියනවනම් ඒ කියන්නේ මහරජ මම ගැන තමයි. මම උතුම් සම්බුද්ධත්වය අවබෝධ කරගෙනයි ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මහරජ කොසල් මහරජට මහරජුරවන්ට පෙන්වලා දෙනවා. ඔන්න බලන්න මේ මේ මුල් කාරණාවක් ඈ බුදුරණවහන්සේගේ කාලේ මං හිතන්නේ කොසල් රජුර බුදුරණවහන්සේට චෝදනා කරනවා ඊට පස්සේ. මොකද කියන්නේ ගෞතමයන් වහන්සේ මේ දැන් ඔබ ශ්‍රාවක පිරිස පැවිදි සිටින ශ්‍රාවක පිරිස සිටින තව පිරිස් අයත් අයත් කියන විශාල පිරිසක් සිටින කීර්තියක් තියෙන ප්‍රසිද්ධියක් තියෙන බොහෝ ජනයා හොඳයි කියලා සම්මත කරපු ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ තමයි පුරණ කස්සප, පුරාණ කස්සප, මක්කලි ගෝසාල, නිගණ්ඨනාත පුත්ත, සංජීව වෙල්ලට්ටි පුත්ත, පක්කුඩ කච්චායන, අජිත කෝසකම්බල මෙන්න මේ වගේ අය ඉන්නවා. පිරිස විසින් හොඳයි කියලා සම්මත කරපු නැත්තම් කීර්ති රාවයට ගිය වයෝවෘද්ධ වෙන්න මේ වගේ අය ඉන්නවා. මේ අය හිටියත් මේ කට්ටියත් තව තමන් සම්මා සම්බුදු බව ප්‍රතිඥා දීලා නැහැ. හඳුන්වා දීලා නැහැ. නමුත් ඒ වුණාට ගෞතමයන් වහන්සේ ඔබ ඔබ තාම ලදරු කෙනෙක් නේ. පැවිදි නවකයෙක් නේ. ඔබ කොහොමද ඔබ කියන්නේ කියලා. ඒතර බුදුරණවහන්සේ තුන් සම්බුද්ධත්වයට පත් වෙච්ච කාලේ තරුණ වියේ අවුරුදු 35 40 කාලේ අර වයසක වයසට ගිහිල්ලා මම මහන මම ප්‍රවිද්‍ය තුල වයසට ගිහිල්ලා ඊළඟට විවිධාකාර ක්‍රම අනුගමනය කරන විශාල ශ්‍රාවක පිරිස ඉන්න පකොඩ කච්චායන පූර්ණ කච්ච මක්කලී ගෝසාල නිගණ්ණාත පුත්ත සංජීව බෙල්ලටි පුත්ත අජිත කෝසකම්බල වගේ කට්ටිය වත් කියන්නේ නැහැ. එහෙම අයවත් කියන්නේ නැහැ සම්මා සම්බුද්ධ. මේ ලදරු ඔබ කොහොමද කියන්නේ කියලා. ඊළඟට බුදුරන් වහන්සේ ඒ කාරණා මුල් කරගෙන තමයි ඔබ අහලා තියෙන කරුණු හතරක් ලදරු ඕගෙන ලදරුයි කියලා දරහන්න එපා කියන කාරණා හතර විග්‍රහ කරන්නේ එතනදී. මහරජ ලදරුයි කියලා අවමන් නොකළ යුතුයි. ලදරුයි කියලා පරිභව නොකළ යුතුයි. ලදරුයි කියලා පරිභව නොකරන නොකළ යුතු හතර දෙනෙක් ඉන්නවා. චත්තාරකෝ මේ මහරජ දහරාතින උඤ්ඤාතබ්බා දහරාතින පරිබෝ පරිභෝතබ්බං පරිභව කරේ සුදුසු නැති අවඥාවට පත් නොකල යුතු ලදරුයි කියලා ඉන්න හතර දෙනෙක් ඉන්නවා. කතමේ චත්තාරෝ කවුදේ හතර දෙනා. කතියෝකෝ මහරජ දහරවති මේ රජ කුමරා රජ කුමරෙක් රජකොළියේ උපන් කුමරෙක් ලදරුයි කියලා ඔහුට අවමන් කරන්න එපා ඔහුව පහත් කරන්න එපා කියනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සර්පයා උරගෝකෝ මහරජ උරගයා සර්පයා ලදරුයි කියලා වමන් කරන්න එපා කියනවා. ඊළඟට අග්ගිකෝ මහරජ ගින්න ගින්න පුංචි කියලා ඒකට ඒක නවමන් කරනවා ඒක නොසලකා හරින්න එපා කියන එකනේ. ඒක එපා කියනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා රජ රජකුමාරයා සර්පයා ගින්න ඊළඟට භික්ෂුව භික්ඛුකෝ මහරජ දහරවති භික්ෂුව ලදරුයි කියලා එහෙම අවමාන කරන්න එපා මෙන්න මේ හතර දෙනා ලදරුයි කියලා අවමාන නොකළ යුතුයි පරිභව නොකළ යුතුයි කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අන්න බුදුරණවහන්සේ ගාතාවකින් කියනවා කත්තියං ಜಾති සම්පන්නං අභිජහතං එසස්සින දහරෝති නාව ජානීයන් නනං පරිභවේ නරෝ මේ රජකු රජකුලී ಜಾතිය විච්ච ඉපදිච්ච රාජකුමාරයෙකුට ඒ කීර්තිමත් රාජවංශයේ උපන් කුමාරයා ලදරුයි කියලා අවමන් කරන්න හොඳ නැහැ. ඔහුට පරිභව කරන්න හොඳ නැහැ. තානංහි සෝ මනුස්සින්දෝ රජ්‍යං ලද්ධාන කත්තියෝ සෝ කුද්දෝ රාජ දණ්ඩේන තස්මින් පක්කමතේ බුසං තස්මාතං පරිවජ්ජයේ රක්ඛං ජීවිතමත්වනෝ ඒක ලස්සනට කියනවා යම් කිසි කෙනෙක් ඒ රජ කුමාරයාට පුංචි කියලා දැන් අපි හිතමු දැන් අද අපි පුංචි කාලේ ළමයින්ට අවමාන කරන්නේ බනින්නේ ඒ වගේ රජ කුලයේ උපන් රජ කුමාරයෙකුට එහෙම කරන්න ගියොත් එහෙම අන්න බුදුරණාහි දේශනා කරනවා ඔහු රජ වුණාට පස්සේ ඒ අවමාන කරපු නිඳා කරපු අය ගැන කීපෙනවා ඒ පුජ්‍යලයාට විවිධ තදබල විදිහේ එක්ක මරණ දඬණය හරි දෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ ජීවිතේ රැකගන්න කැමති කෙනා ආරක්ෂා කරන්න කැමති කෙනා රජ කුමාරයා රජ කුලයේ උපන් පුංචි ලදරුවට අවමන් කරන්න එපා කියනවා. අවමන් කරොත් තමන්ටමයි ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ගමෙහිව අරණියව ඉන්නවා පුංචි සර්ප පැටව්. ගමෙහි හරි අරණේ හරි වනාන්තරේ හරි පුංචි සර්පපටාව වෙන්නවා. ඌ සර්පයා ලදරුයි කියලා පරිභව කරන්න එපා වමන් කරන්න ඒ කියන්නේ උත් එක සෙල්ලම් කරන්න යන්න හොඳ නැහැ. මේ සර්පයාගේ තියෙනවා උග්‍ර තේජස. ඒ වගේම මේ සර්පයාගේ විස මේ සර්පයා නොඑක් වේශයෙන් හැසිරෙනවා. මේ සර්පයා කිපුනහම මොකද වෙන්නේ? අවමන් කර පඤ්ඤාන පුරුෂයව හරි මිනිසයව හරි ස්ත්‍රියව හරි හොයාගෙන ඇවිදilla දෂ්ට කරනවා, හිංසා කරනවා, තමන්ගේ ජීවිතය රැක ගන්න කැමති කෙනා සර්පයා පුංචි කියලා මම කරන්නේ. ඔබ අහලා ඇති විවිධ සර්පයෝ ඉන්නවා උන්ට හිංසා කරන තැනදී උන් පිටිපස්සෙන් ඇවිදිලා හිංසා කරපු තැනදී නයි එහෙම ගත්තාම හැපින්න පන්න පන්න ගහනවා කියලා කියන්නේ පොළඟ. එතකොට පුංචි කියලා ඒ සර්පයාට කරදර කරන්න නැත්නම් අවමන් කරන්න ගත්තොත් තමන්ගේ විනාශයක්මයි තියෙන්නේ කියනවා. රජ කුමාරයා සර්පයා ඊළඟ බුදුරන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නනවා මේ පුංචි ගින්නක් බොහෝ කියන්නේ පුංචි ගින්නක් යම් කිසි තැනක ඇති වුණාට පස්සේ මේ ගින්න පුංචි කියලා හිතන්න එපා කියනවා. මේ ගින්න පුංචි කියලා සැහැල්ලුවට ගන්න එපා කියනවා. මේ ගින්න ලොකු වුණාට පස්සේ විශාල වුණාට පස්සේ තමයි හැම තැනම පැතිරිලා ගිහිල්ලා සේරම විනාශය කරා අරගෙන යන්නේ. ඒ නිසා ගින්න පුංචි කියලා එකෙන් නොසලකා ඉන්න එපා කියනවා. ඒ ගින්න මැඩ පවත්තන්ට ඕනේ. ඒ ගින්න නිසාම තමන් විනාශ වෙන්න පුළුවන්. එතකොට බුදුරන් වහන්සේ දේශනා කරා රජකුමාරයා සර්පයා ගින්න. ඊළඟ කාරණාව තමයි බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා සිල්වත් වතං යං චකෝ සීල සම්පන්නෝ භික්ඛු දහති තේජසා නතං නතස්ස පුත්තා පසවෝ දායාදා වින්දරේ ධනං අනපච්ඡං අදායාදා තාලවත්තු භවන්තිතේ මෙන්න මේ සිල්වත් සිල් ගුණ දම් රකින භික්ෂුවකට යම්කිසි කියන්නේ ලදරු කෙනෙක් වෙන්න පුළුවන් භික්ෂුවක් හිටියොත් එහෙම මේ භික්ෂුවකට නිඳා කරන්න එපා කියනවා මේ භික්ෂුවකට නිඳා කරොත් එහෙම ಗುಣ ಗುಣ තේජසින් යුක්ත භික්ෂුවකට නිඳා කරොත් එහෙම ඊට පස්සේ ඔහුට වෙන්නේ මොකද්ද? ආහාරක බාන හරියන්නේ නැහැ, දරුමල්ලු හරියන්නේ නැහැ, දායාදී වස්තු හරියන්නේ නැහැ. අන්තිමේදී කිසිම දෙයක් ඔහුට හරියන්නේ නැතුව ඔහුව විනාශ වෙලා යනවා කියනවා. මොකද සීලයෙන් ගුණයෙන් යුක්ත භික්ෂුවකට නිඳා පහස කරාම සිදුවෙන්නේ යන්නේ ඒකයි කියනවා. අන්නේ එන නිසා තස්මාහි පඬිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තනෝ මේ පඬිතයා තමාගේ අර්ථය කැමති පඬිතයා පඬිත කෙනා මේ රජකුමාරයාවත් සර්පයාවත් එවැගේම ගින්නත් භික්ෂුවත් ලදරුයි කියලා එයාට අය ඒ කියන්නේ වැරදි විදිහ නැත්නම් නිඳා වෙන විදිහට කටයුතු කරන්නේ එහෙම කරොත් තමාටමයි අහිත වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරාට පස්සේ කොසල් රජුරෝ කියනවා මට මේ උඩට හරවපු යටට හරවපු දෙයක් උඩට හැරිවා වගේ මම මුලාව වෙච්ච කෙනෙකුට පාර පෙන්නවා වගේ කියලා බුදුරන් වහන්සේව සරණ යනවා ධර්මයයි සංගරත්නයයි සරණ ගිහිල්ලා උපාසක කැටිල දරා ගන්න කියලා බුදුරන් වහන්සේට කුසල් රජ්ජිරුව කියනවා. එහෙනම් ඔන්න බලන්න ඒ කාරණාව කොතනින්ද ආවේ කියන එක. දැන් අපි අද දන්න කාරණාවක් ඒක ලදරුයි කියලා මම නොකල යුතු කරුණු හතර. ඒක එන්න නිදාණි උනේ කොතනද? බුදුරන් වහන්සේට කොසල් රජුරෝ ලදරුයි කියලා අවමන් කිරීම පාදක කරගෙන. ඊළඟ දේශනාව තමයි පුරිස සූත්‍රය. මේක ඔක්කොම තින්නේ කොසල් රජුරෝ පාදක කරගෙන කරපු දේවල්මයි. කොසල් රජුරෝ භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න ඇවිදිලා වන්දනා කරලා පැත්තකින් ඉඳගෙන භාග්‍යතුන් වහන්සේගෙන් මෙහිම අහනවා. මොකක්ද අහන්නේ? කතිනකෝ බන්තේ පුරිසස්ස ධම්මා අජ්ජත්තං උපජ්ජමානා උපජ්ජanti අහිතාය දුක්ඛ දුක්ඛාය අපහාස විහාරායාති ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පුරුෂයගේ හිතේ Tamanට අහිත පිණිස දුක් පිණිස කරදරයක් පිණිස උපදින කරුණු කීයක් තියෙනවද? පුද්ගලයාගේ හිතේ Tamanට අහිත පිණිස දුක් පිණිස උපදින කරුණු කීයක් තියෙනවද? තයකෝ මහරජ පුරිසස්ස ධම්මා අජහතං uppajjamaano uppajjati අහිතාය දුක්ඛාය අපහසු අපහසු විහාරාය පුරුෂයා තුල තමාගේ දුක පිණිස අහිත පිණිස උපදින කාරණා තුනයි ලෝභෝකෝ මහරජ පුරිසස්ස ධම්මෝ අජහතං uppajjamaano uppajjati අහිතාය දුක්ඛාය අපහසු විහාරාය ලෝභය පුරුෂයා තුල ඉපදුනා නම් ඔහෙට ඒක ඔහුට අහිත පිණිස දුක් පිණිස පවතිනවා දෝසෝකෝ මහරජ ද්වේෂයේ ඉපදුනා නම් ඒක ඔහුට අහිත පිණිස දුක් පිණිස පවතිනවා. ඊළඟට මෝහෝකෝ මහරජේ පුරිසස ධම්මෝ අජත්තං උපජ්ජ උපජ්ජමානෝ උපජ්ජති අහිතාය දුක්ඛාය අපහස විහාරාය. මෝහය උපදිනවා නම් ඒක පුරුෂයාට අහිත පිණිස පවතිනවා. මෙන්න මේ කාරණා තුන තමයි තියෙන්නේ කියලා බුදුරන් වහන්සේ කොසල් රජුරවන්ට පැහැදිලි කරනවා. ලෝභෝ දෝසෝච මෝහෝච පුරිසං පාපචේතසං හිංසanti අත්ත සම්භූතා තවසාරංව සප්පලන්ති බුදුරණවහන්සේ ගාතාවකින් කියනවා තමන්ට හිත තමන්ට කැමති එකෙන් තමන්ගේ ආර්ථයේ කැමති ඇති වෙන්නට ඕන නම් එතකොට එයාගේ ලෝභ ද්වේෂ මෝහ සීල දේවල් වලින් සිදු කරන්නේ පෙළෙන ගතිය ඒක සම්පූර්ණයෙන් දුරු කරන්නට ඕනේ මෙතන ලස්සන උදාහරණයක් කියනවා යම් කිසි කෙනෙකුගේ තුල තමන්ගේ ජීවිතයේ තුල ඇති වුණා නම් මෙන්න මේ ලෝභ දේශ මොහ ගතිය ජීවිතය තුළ ඇති වෙනවා නම් ඒකට ඒ පුරුෂයා විනාශ කරලා යන හැටි ඒ පුරුෂයාව පෙළෙන හැටි ලස්සන උදාහරණයක් දෙනවා පොත්තයි අරටුවයි දෙකම එක තියෙන ගහක gediyak කඩගත්තා වගේ පොත්තයි අරටුවයි දෙකම එක වෙච්ච ගහක ඵල හටගත්තා වගේ කියනවා මේ තමා තුළම හටගත්ත ලෝභ ද්වේෂ මෝහ තුලින් තමා විනාශයටපත් වෙනවා. ඒකේ අර්ථය තේරුණාද? අපට උදාහරණයක් එක්ක අපිට දැනෙන්න තියෙන ඕන එකක් තියෙනවා. මොකද කෙසෙල් ගහ. පොත්තයි අරටුවයි දෙකම එකයි. පළ හටගත්තාම ගහම ඉවරයි නේ. පොත්තයි අරටුවයි දෙකම එකයි. කෙහෙල් ගහේ අරටුව කියන්නේ පොත්තමනේ නේ. වෙනසක් නැහැ. ඵලේ හටගත්තාම කෙසෙල් ගැන පීදුනහම ගහ තියෙනවද? ගහ විනාශල යනවා. අන්න ඒ වගේ කියනවා මේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුක්ත කෙනාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම යාතුල හටගන්න චේතනා, යාතුල හටගන්න ක්‍රියා, යාතුල හටගන්න වාචික වාක්‍ය, ඒකෙන් තුලින්, ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ තුලින් හටගත් කායික, වාචික, මානසික ක්‍රියා ඔහුව විනාශ කරනවා වගේ කියන කාරණාව උලුප්පල දෙන්න දෙයට තමයි මේ උදාහරණ දෙන්නේ. දැන් අර කලින් ඉස්සලා වගේදී විග්‍රහ කරේ තමාට හතුරුකම් කරන තමාට හතුරුකම් කරන කරනව පිළිබඳව. ඒතර එතන විග්‍රහ කරලා පෙන්නුවේ තමන් වැරදි කරනවා නම් තමන්ට හතුරක් කරනවා. එතකොට අපි තුලම ලෝභය, ద్వේෂය, මෝහය තියාගෙන ලෝභ, ద్వේෂ, මෝහ තුලින් අපි යම් කර්මයක් කරන තැනදී ඒක හරියට විග්‍රහ කරලා පෙන්නුවේ ලෝභ, ద్వේෂ, මෝහ ඇති බව අපි තුල ඒ කියන්නේ ඒක ඇති වෙන්නේම අපි තුල තියෙන අඥානකම නැත්නම් අපි තුල තියෙන දුෂ්ප්‍රාඥකම ඒ කාරණාවත් එක්ක එතකොට ඒ කරුණටම බැඳිලා තියෙනවා මොකද්ද? ලෝභ ද්වේෂ මෝහ කියන කාරණා. එතකොට මේ කරුණු දෙක එකතු වෙච්ච තැනදී හටගන්න ප්‍රතිඵලය මොකද්ද? කායික වාචසික මානසික ක්‍රියා ඔහුව විනාශය කරා යන්නමයි ඇතිවන්නේ. අන්න ඒ වගේ කියනවා අරටුවයි පොත්තයි එකම වෙච්ච ගහක හටගත්ත ඵලය වගේ කියනවා. අරටුමයි පොත්තයි එකමෙච්ච ගහේ ඵලය හටගත්තේ දැන ගහම විනාශයලා යනවා වගේ තමයි අපි තුල හටගත් ලෝභ දේශ මෝහ පාදක කරගෙන හටගත් අකුසල ක්‍රියාවෙන් අපිට විපාක වෙනස හම්බ වෙලා අපිවම විනාශය කරා යොමු වෙනවා කියන අර්ථය තමයි බුදුරන් වහන්සේකින් පෙන්වලා දුන්නේ. ඒ උදාහරණේ හරිය ලස්සනයි. ඊළඟ දේශනාව රාජසූත්‍රය. ඒ උදාහරණ තේරුණා නේද? කිසිල් ගහක් වගේ තමයි. කිසිල් ගහේ අරටුවයි පොත්තයි දෙකම එකයිනේ. පළහට ගත්තාම ගහේ වැඩක් නැහැ ඊට පස්සේ. කේල් ගහක దేవතාවක් පළහට ගන්නෑනේ. රාජසූත්‍රය ඒකත් කොසල් රජතුමා මුල් කරගෙනමයි තියෙන්නේ. කොසල් රජතුමා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදලා වන්දනා කරලා මෙන්න මෙහෙම අහනවා. අතිනකෝ බන්තේ ජාතස්ස අඤ්ඤත ජරා මරණන්ති. ස්වාමීනි උපන් සත්වයාට ජරා මරණ හැර වෙන දෙයක් තිබේද කියලා අහනවා. උපන් සත්වයාට ජරා මරණ හැර වෙන දෙයක් තිබේද? දැන් දැන් මේ පින්වතුන්ට මම හිතන අංගුත්තර නිකාය දේශනා ටික ඇහුවනම් තේරෙයි. දැන් මෙතන මේ විග්‍රහ කරන කාරණාව කොයි වගේ දෙයක්ද කියන එක. දැන් මේ විග්‍රහ කරන පරියාය කොසල් රජ්ජුරුව කියලා කියන්නේ ඇත්තටම ආර්ය ශ්‍රාවකත්වයට පැමිණිච්ච කෙනෙක් නෙවෙයි. ආර්ය ශ්‍රාවක නුවණ තියෙන කෙනෙක් නෙවෙයි. ආර්ය භූමියට අහලකටවත් ආව කෙනෙක් නෙවෙයි. එයාගේ පරියායෙන් අහන ප්‍රශ්න ඊට අදාළව මේ කතා කරන්නේ. එතකොට අපි දැන් පටිසමුප්පාදය දන්නවා කියලා පටිසමුප්පාදේ ගලපන්න යන්න බෑ මේවට. එහෙම කිව්වොත් එහෙම අපි වරදිනවා. අපි හරියට පුංචි ළමයාට බෙහෙත් දෙන්න උගන්වනවා වගේ වැඩක්. අදරු ළමයාට මේ බෙහෙත් දෙන්න උගන්වුවොත් හරියනවද? හරියන්නේ නැහනේ. ඒ ළමයට බෙහෙත් දෙන්න උගන්වන්න බෑ. ඒ ළමයා ඉස්සෙල්ලාම ක්‍රමානුකූලව යවන්නට ඕනේ විශ්වවිද්‍යාලය ගිහලා MBBS අරගෙන ඊට පස්සේ තමයි බෙහෙත් දෙන්න උගන්න ඉගෙන ගන්න. එහෙම අන්න එහෙම වැඩක් වෙන අපි මේ හැම දෙයකටම අර්ථය දාන්න කිව්වොත් අඟුතනිකය තියෙනවා යම් කිසි කෙනෙක් ගැඹුරු අර්ථ තියෙන දේවල් සරල කරනවා නම් සරල දේවල් ගැඹුරු කරනවා නම් දැන් මේ සරලව විග්‍රහ කරපු දේ සමහර අය මේකට ලොකු ගැඹුරක් දාන්න වෙනවා මේකේ අර්ථය සංගවිච්ච අර්ථයක් දාලා එතකොට මේ බුදුරන් වහන්සේගේ ධර්මයේ චෝදනා නැත්තම් වැරදි චෝදනාවක් කරන එක. ඔය ධර්මයේ විකෘතියකටපත් වෙනවා. දැන් මෙතන අහන්නේ මොකද්ද මේ? අපි දන්න කාරණාව මේ ලෝකේ. උපන් සත්‍යයට ජරා මරණ හැර වෙන දෙයක් තියෙද කියලා අහනවා. අය මේකට පරිසම්පාදය අදාළ කරගන්න දෙයක් නැහැ. බුදුරණවහන්සේ දේශනා කරනවා නාතිකෝ මහරජ ජාතස්ස අඤ්ඤචරාමරණ මහරජ උපන් සත්‍යයට ජරා මරණ හැර වෙන දෙයක් නැහැ. උපන් සත්වයාට තියෙන්නේ ජරා මරණයමයි. ඊළඟ බුදුරණන් වහන්සේ දේශනා කරනවා මහරජය මේ ලෝකයේ රාජවංශයයි ඉන්නවා. ඒ වගේම ධානියේ තියෙන අය ඉන්නවා. බහුභෝග සම්පත් තියෙන අය ඉන්නවා. ඒ වගේම රූප සම්පත්තිය, සැප සම්පත්තිය, දහන සම්පත්තිය විවිධාකාර අය ඉපදලා ඉන්නවා. ඒ අයටත් ජරා මරණ හැර වෙන දෙයක් නැහැ කියනවා. මේක හැබැයි බුදුරණවහන්සේ දේශනා ගොඩක තියෙනවා විග්‍රහ කළා මහා ඒ කියන්නේ මේ ලෝකේ මේ ධනෙන් බලයෙන් මේ කාරණාව ඉක්මවන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒක ඇත්තටම මේ ලෝකේ ලෝක ඇහැට ලෝකයේ සත්‍ය හැට පේන දෙයක්. නමුත් ඒ කියන්නේ සම්මාදිට්ඨියත් එක්ක. නමුත් ඒකත් අද මේ ලබන తాවකාලික ආස්වාදය නිසා පංචකාම තෘප්තිය නිසා නොසන්සිඳුණු වාසාව නිසා ඒ සත්‍යයත් වැහිලා ගිහිලා තියෙන්නේ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මහරජ මේ මේ විදිහට ඉපදලා ඉන්න රජවරු ගෘහපතිවරු ඊළඟට ධනවත් අය රන් රිදී මුතු මැණික් ධන දහන්නේ තියෙන අය මේ කට්ටියන්ට ජරා මරණ හැර වෙන දෙයක් නැහැ කියලා විග්‍රහ කරලා බුදුරණවහන්සේ මෙහෙම විග්‍රහ කරනවා ඒ තමයි යේ පිතේ මහරජ බික්කු අරහන්තෝ කීනාසෝ උසිතවා කතකරණීය ඕහිත බාරෝ අනුප්පද සදත්තා පරික්ඛීන බව සංයෝජනා සම්මුදඤ්ඤා යමුත්තෝ තේසම් පහයන් කායෝ බෙහෙදන ධම්මං නික්ඛේපණ ධම්මාති අන්න මේ අරහත් වෙච්ච ධර්මය අවබෝධ කර අරහත්ත්වයටපත් වෙච්ච උතුමන්ට තියෙන්නේ මේ කය බිඳී යාමක් කය බැහැරටපත් කිරීමක් විතරයි කියනවා. එතකොට දැන් මෙතන බුදුරන් වහන්සේ දැන් වෙන විග්‍රහයක් කරන්න ගියෙත් නෑ. දැන් අපි දන්නවනේ යමක සූත්‍රයේම රහතන් වහන්සේ අනුපලබ්බීමානෝ කියලා. ඒ විග්‍රහයක් කරන්න ගියේ නෑ. මොකද මේ ඒවා කතා කරන්න බෑනේ. හැබැයි මෙයාගේ තියෙන දැනුමට, මෙයාගේ තියෙන කෝණයට, රජතුමාගේ තියෙන කෝණයට විග්‍රහ කරලා පෙන්නවා. මේ ලෝකේ ධනවත් දිලිඳු බලවත් රජ සම්පත් සියලු දෙනාටම ජරා මරණ වෙන දෙයක් නැහැ. නමුත් මේ ධර්මය අවබෝධ කරපු අයට අරහත්ත්වයටපත් වෙච්ච නිවිච්ච අයට මේ කය බිඳීමක් විතරයි කය වැහැර කිරීමක් විතරයි පැනවෙන්නේ කියලා බුදුරණවහන්සේ එයාට එයා දන්න දෙයට එහා ගියපු දෙයක් ඇති බවත් පෙන්නනවා. කතාවක් තියෙනවානේ ඒ කාලේ මට මතක වංගී ස්වාමීන් වහන්සේගේ විග්‍රහය කරන තැනදී අට කතාවල වගේ ඇත්තේ මට මතක හැටියට වංගවිසානස එන්න කලින් මේ දහමට උන්වහන්සේට හැකියාවක් තිබවල ගිහි කාලේ මේ ඔළුවට තට්ටු කරලා මේ ඉපදිච්ච තැනක් කියන්නේ. රාතන් වහන්සේ ඔළුවට තට්ටු කරනවා ඉපදිච්ච තැන කියන්න බෑ. එතකොට එයා දැනගත්ත මන් දන්න දේට වඩා එහා ගිහපු දෙයක් තියෙනවාය කියලා. එතකොට ඒකත් එක්කනේ හොයන්න ගත්තේ. එයා ඒක දැනගත්තා. මන් දන්න දෙයට එහා ගිහපු දෙයක් තියෙනවා. දැන් එතකොට දැන් මෙතන රජතුමා කියනවා මේ උපසත්ත්වය ඔක්කොටම ජරා මරණ නේද තියෙන්නේ කියලා. වෙන දෙයක් නෑ නේද කියලා. ඉතින් බුදුරන් වහන්සේ අවස්ථාවේ ලෝකයේ ඔක්කොම අය විග්‍රහ කරලා පෙන්නලා, හැබැයි රහතන් වහන්සේ ගැන විග්‍රහ කරලා පෙන්නනවා රහතන් වහන්සේගේ මේ කය ඇතහැරීමක් තමයි තියෙන්නේ කියලා විග්‍රහ කරලා පෙන්නනවා. එතන තව අතුල් කරලා දෙනවා මේ ධර්මය අවබෝධ කරපු සංවේයන ප්‍රහාණය කරපු මේ කරුණ ටික කියනවා. එහෙනම් නුවණ තියෙන කෙනා දැන් ඒක හොයන්න පෙළඹෙනවනේ. මොකද්ද මේ කියපු කාරණා මොනවද මේ ප්‍රහාණය කරපු කාරණා? එතකොට මේ වගේ මේකද මේ මරුණා කියලා යෙදෙන්නේ නැත්තේ මොකද්ද කියලා හොයන්න යලා පෙළඹෙනවා. නුවණ තියෙන කෙනා. නමුත් කොසල් රජුරවන්ට එහෙම නුවණක් තිබුණේ නැහැ. ඒ නිසා කොසල් රජුරව හොයන්න ගියේ නැහැ. ඊළඟ බුදුරණවහන්සේ පෙන්නනවා ජීරාන්තිතේ රාජ රතා සුචිත්තා අතෝ ශරීරම්පි ජරං උපේති සතංච ධම්මෝ න ජරං උපේති සන්තෝ භවේ සබ්බි පවේදයන්ති අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ලස්සනට හැඩවැඩ කරලා මේ රාජකීය ලස්සන හැඩවැඩ කරපු රාජකීය වාහනයක් තුලම දිරලා යනවා. ඒ රාජකීය වාහනයත් දිරලා යනවා. ඒ වගේම මේ ශරීරයත් ඒ විදිහටම තමයි දිරලා යනවා. ඒ වුණත් සත්පුරුෂ ධර්මයේ සතංච ධම්මං සත්පුරුෂ ධර්මයේ නජරා ඒ ධර්මයේ ජරාවටපත් නැත්නම් ඒක දිරලා යන්නේ නැහැ. ඒ සත්පුරුෂ ධර්මය දිරලා යන එකක් නෙමෙයි. ඇත්තෙන් මේ සත්පුරුෂයෝ මේක නොදිරණ දෙයක්. කියන්නේ දිරලා යනවා කියලා කියන්නේ ඒක නැති වෙලා යනවා කියන එකනේ. සත්පුරුෂ ධර්මයේ හැමදාම සත්පුරුෂයි. ඒක අසත්පුරුෂ ධර්මයක් කියන්නේ නැහැ. අන්න ඒක බුදුරණවහන්සේ දේශනා කරන සත්පුරුෂයන්ගේ ධර්මයේ නම් කවදාවත් දිරලා යන දෙයක් නෙමෙයි නැත්තම් ජරාවට පත්වන දෙයක් නෙමෙයි කියලා සත්පුරුෂයෝ දේශනා කරනවා සත්පුරුෂයෝ කියනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟ සූත්‍රයේ පිය සූත්‍රය. ඒත් කොසල් රජතුමා තමයි කියන්නේ කොසල් රජතුමා බුදුරන් වහන්සේට ඇවිදලා වන්දනා කරලා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි මං උදකලාව ඉන්නකොට තනියම ඉන්නකොට මට වෙන්න මේ විදිහේ විතරකයක් හටගත්තා. තමන්ට තමන් හැර වෙන ප්‍රිය කෙනෙක් නැහැ. කේසං නුකෝ පියෝ අත්තෝ කේසං අප්පියෝ අත්තාති තමන්ව ප්‍රිය කාටද? තමන්ව අප්‍රිය නෑ තමන්ව ප්‍රිය කාටද? තමන්ව අප්‍රිය කාටද කියලා. මෙන්න මේ කාරණාව ඇති වුණා. ඊට පස්සේ බුදුරන් මේ කුසල රජුරෝ කියනවා එතකොට ස්වාමීනි මෙන්න මේ විදිහට මට හිතුණා. ඒ කියන්නේ ඉස්ලාම ඇති වුණා තමන්ට ප්‍රිය කවුද තමන්ට අප්‍රිය කවුද කියලා. එහෙම හිතෙද්දී මම මෙන්න මේ විදිහට කල්පනා කරා. සමහර උදවිය ඉන්නවා ඒගොල්ලෝ කයින් වැරදි කරනවා වචනෙන් වැරදි කරනවා සිතින් වැරදි කරනවා. ඇත්තට මේ කට්ටිය ඒ විදිහට කරන්නේ සිතින් කයින් වචනයෙන් වැරදි කරන්නේ ඔහු තමන්ට තමන් ප්‍රිය නැහැ ප්‍රියයි නම් ඒ කියන්නේ තමන්ට තමන් ආදරෙයි නම් එයා සිතින් කයින් වචනයෙන් වැරදි කරන්නේ තමන්ට තමන් ආදරේ නැතිකම නිසා තමයි ඒ විදිහට වැරදි දේ කරන්නේ එතකොට ඒ කට්ටිය මෙහෙම සිතින් වැරදි කරලා කයින් වැරදි කරලා වචනයෙන් වැරදි කරලා ඔවුන් Tamanට Taman ප්‍රිය නෑ කියන කාරණාව එක්ව එයා කතා කරාට ඇත්තටම ඒ අවස්ථාවේ කරන වෙලේදී හැම හිතුණාට ඔහු ඒක බොරුවට කරන්නේ. ඔහු ඇත්තටම Tamanට Taman ප්‍රියයි කියනවා. පියෝ හිනෝ අත්තතෝ එයා ඇත්තටම Tamanට Taman ප්‍රියයි. ඒ නිසා තමයි එයා දන්නේ නැහැනේ එයා හිතන්නේ නැහැනේ ඒ දේ කරනකොට එයාට වැරදි වැඩක් වෙනවා කියලා. කයෙන් වචනයෙන් මනසින් වැරදි කරනකොට එයාට හිතෙන්නේ නැහැ Tamanට වැරද්දක් වෙනවා කියලා. ඒ නිසා එයා කරනවා. හැබැයි ඒ වුණාට එයා Tamanට තමන් ප්‍රියයි. Tamanට තමන් ප්‍රිය නිසා තමයි මේ හොඳ වැරදි දේ කරන්නේ. නමුත් එහෙම කරාට කරන වැඩේ තුලින් Tamanට අහිත දෙයක් තමයි කරගන්නේ. ඊළඟට කොසල් රජුරෝ කියනවා දුෂ්චරිතං චරං තේසං අප්පියෝ අත්තානං කිංචාපි තේවං වදෙය්‍යම් පියෝ නො අත්තාති අතකෝ තේසං අප්පියෝ අත්තානං තං කිසේතු අප්පියෝ යප්පියං කරෙය්‍ය නතං අත්තනෝව අත්තානං කරෝති තස්මා තේසං අප්පියෝ අත්තාති ඒ වුණාට ඒ කට්ටිය තමන්ව ප්‍රිය නැත්තේ ඇයි එහෙම යාලා වෙන්නේ අප්‍රිය කෙනෙක් තවත් අප්‍රිය කෙනෙකුට යම් දෙයක් කරනවාද ඒ කියන්නේ අකමැති කෙනෙක් තවත් අකමැති කෙනෙකුට යම් දෙයක් කරනවාද අන්න ඒ දේ තමයි එයාලා තම තමන්ටම කරගන්නේ. ඒ නිසාම තමයි එයාලා ඇතුලෙන් බලනකොට කරපු ක්‍රියාවසේ තමන්ට ප්‍රිය නෑ. දැන් අපි වැරදි කෙනෙක් තව අහිත කෙනෙකුට යම් දෙයක් කරන්නේ. ඒ වගේම තමයි එයා සිතින්, කයෙන්, වචනෙන් යමක් කරන්නේ. ඒ කරන වැඩේ තුල ගම්ම වෙලා තියෙන්නේ අර බාහිරව වැරදි අකමැති කෙනෙකුට අකමැති දෙයක් වෙනා වගේ වැඩක්. නමුත් එයාගේ ස්වභාවය තමන්ට තමන් ප්‍රිය බවමයි. නමුත් කරන ක්‍රියාව තුළ එයාට ලැබෙන ප්‍රතිඵලය තමන්ට අහිත දෙයක් කරගත්තේ හරියට අප්‍රිය කෙනෙකුට අප්‍රිය දෙයක් කරනවා වගේ වැඩක් තමයි තමන්ට තමන් කරගෙන තියෙන්නේ. යෝචකෝ බිකේචී කායන සුචරිතං චරಂತಿ වාචාය සුචරිතං චරಂತಿ මනසා සුචරිතං චරಂತಿ තේසං පියවත්තානං කිංචාපි තේ එවං අදයුං අපියෝනවත්තාති අතකෝතේ සම්පියෝ අත්තා තංකීස හේතු යං හිපියෝ පියස්ස කරෙයං තන්තං අත්තනාව අත්තානං කරොන්ති දස්මයි තේ සම්පියෝ අත්තාති යම් කිසි කෙනෙක් කරනවා නම් සුචරිත දේවල් කයින් වචනයෙන් මනසින් සුචරිත දේවල් කරනවා නම් එයා කරන සියලු දේ තියෙන්නේ Tamanට හිත දේ. දැන් අපි හිතමු බාහිරින් පේන්නේ කෙනෙකුට දානයක් දෙනකොට Tamanගේ දේ අතහරිනකොට Tamanට කාලය අතහරිනකොට බාහිරින් පේන්නේ Tamanට අවඩක් වෙනවා කියලා. නමුත් සැබෑවටම සිදුවෙන්නේ Tamanට යහපත් දෙයක්මයි කරගන්නේ. එවැනි දේ කිරීම හරියට බාහිරව ප්‍රිය කෙනෙකුට ප්‍රිය දෙයක් කරනවා වගේ. තමන් කැමති දෙයකට තමන් ප්‍රිය දෙයක් කරනවා වගේ තමයි ඒ කරන්නේ. නමුත් එයාට දැන් අපි හිතමු ආසාවෙන් යුක්තව දැන් මම මොනවා හරි අතහරිනවා. එතකොට දැන් ඒ අතහරින්නේ Tamanට ඕනේ නැහැ කියලා අදහසින් අතහරින්නේ. නමුත් ඇත්තට මේ තුලින් සිදුවන්නේ තමන්ටම ප්‍රිය දෙයක්මයි සිදුවන්නේ. තමන්ට යහපත් දෙයක්මයි හම්බෙන්නේ. කට වචනයට එයාගේ බාහිර ලෝකයට එක්ක එයා ඒ විදිහට කටයුතු කරාට සැබෑවටම තමන්ට ප්‍රිය දෙයක් එයා කරන්නේ. දැන් සමහර අයගේ තියෙනවා ලෝභකමෙන් ආසාවෙන් තමන්ටයි තමන්ටයි කියලා තියාගන්නවා. නමුත් සැබෑවට මෙයා තියාගත්තේ තමන්ට නෙවෙයි. එයා බාහිරට පෙනුනට තමන්ටයි කියලා සත්‍යයටම තියෙන්නේ තමන්ට සිදුවෙච්ච දෙයක් නෙමෙයි. ඒක අතහැරලා යෑමක් තියෙන්නේ. අර කලින් සූත්‍ර දේශනාවක තිබේ ආහාරය හොයන අය දන් දෙන තැනදී ආහාර යාල හොයාගෙන එනවා. අන්න ඒ වගේ තමයි යම් කිසි කෙනෙක් කයින් වචනේ මනසින් යහපත් දේ සිදු කරනවා නම් ඒකේ ප්‍රතිඵලයක් හැටියට යාට ප්‍රිය දෙයමයි හම්බෙන්නේ. හැබැයි පිටට පේන්නේ පිටින් යාට කට වචනට යාට හම්බ වෙන්නේ බාහිරින් ප්‍රිය නැති බවක්, තමන්ගේ දෙයක් අතහැරිච්ච බවක්, තමන්ට දෙයක් නොලැබිච්ච බවක්. නමුත් සත්‍ය වශයෙන් දකිනකොට එතන තියෙන්නේ ප්‍රිය කෙනෙකුට ප්‍රිය දෙයක් කරා වගේ Tamanට ප්‍රිය දේ සිදු වෙච්ච එක. බුදුරන් වහන්සේ අවස්ථාවේ පැහැදිලි කරනවා ඒව මේතම් මහරජය මේතම් මහරජය මහරජයක හිමම තමයි යම් කිසි කෙනෙක් කයින් වර්ධි කරනවා නම් වචනින් වර්ධි කරනවා සිතින් වර්ධි කරනවා නම් ඇත්තටම ඔවුන් Tamanට ප්‍රිය නෑ. ඒ කියන්නේ Tamanට ප්‍රියයි කියලා අදහසකින් තොරව ඒ කට්ටි කරන්නේ. නමුත් ඒ කට්ටිය Tamanට ප්‍රිය නෑ කියන කාරණාව තියෙන්නේ ඒ කට වචනයකට විතරයි. හැබැයි එයාලා තින් සම්පූර්ණයෙන් සිදුවන්නේ Tamanට අප්‍රිය දෙයක්. ඒ ප්‍රිය නැහැ කියන කාරණාවක් එයාලා කරන්නේ බාහිරට විතරයි. නමුත් Tamanට අහිත දෙයක් කරගන්නේ නමුත් Taman ප්‍රිය මට්ටම තුළ ඉඳගෙනමයි. ඒ වගේම යම්කිසි කෙනෙක් යහපත් දෙයක් කරනවා නම් සිතින් කයෙන් වචනයෙන් යහපත් දෙයක් කරනවා නම් අන්න ඒ කෙනාට ඒ තමන්ගේ කරන කාරණාවසේ කයෙන් වචනයෙන් මනසින් ඒ කරන දේත් එක්ක Tamanට රැස් වෙන දේ ප්‍රිය දෙයක්මයි. බාහිරින් කෙනෙකුට අප්‍රිය, ඒ කියන්නේ Tamanට ප්‍රිය දෙයක්, ඒ කියන්නේ Tamanට යහපත් දෙයක් නොලැබෙන බව බාහිරට කෙනෙකුට හම්බුණාට එයාට හම්බෙන්නේ ඒ ප්‍රිය දේ නැවත හම්බෙන එකමයි කියලා බුදුරන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ ගාතාවක් බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. අත්තානං චේ පියං ජඤ්ඤං නතං පාපං සයුඤ්ජේ නහිතං සුලබං හෝති සුඛං දුක්ඛතරං දුක්ඛතං කරේණං යම් කිසි කෙනෙක් Tamanට ප්‍රිය බව දන්නවා නම් තමාව පාපේ යොදවලා පව් කර යොදවන්නේ නැහැ පව් කරන්නේ නැහැ එයා සැපසේ වාසය කරන්න එයා අනිවාර්යෙන් සුවසේ වාසය කිරීම සඳහා තමන් පව් නොකර ඉන්නවා ඒ වගේම මායාවේ ග්‍රහණයේ හසු වෙච්ච මේ සත්වයා මනුෂ්‍ය ජීවිතයේ අතහරිනකොට එයාගේ එයාට තමන්ගේ කියලා ගෙනියන්න තියෙන්නේ මොනවද කියලා අන්න හොයන වෙලාවට තමයි බලන්න තියෙන්නේ අර නරක දේ කරපු අයට තියෙන්නේ තමන්ට අප්‍රිය විදියට කටයුතු කරපු දේ තමයි අර යන්න තියෙන්නේ. නමුත් යම් කිසි කෙනෙක් පින පින රැස් කරගත්තා නම් ඒක යා පිටිපස්සේ එනවා. බුදුරණවහන්සේ දේශනා කරනවා අන්නේ අවස්ථාවේදී තමා ආත්මහැර යන සෙවණැල්ල වගේ පිටිපස්සෙන් පින තමයි එන්නේ. ඒ වගේම බුදුරණවහන්සේ මෙතන පැහැදිලි කරනවා පින්පව් දෙකම උබෝ පුඤ්ඤංච පාපංච යම්මච්චෝ කෘතෝ ඉද. ඔහුට අන්න පින්පව කියන දෙක තමයි අරගෙන යන්න එන්න තියෙන්නේ. ඉතින් විනයාට කිසි දෙයක් ලැබෙන්න දෙයක් නැහැ කියනවා. තං ඊතස්ස සකං හෝති තංචාදාය ගච්ඡති. කරත්තරෝද පිටිපස්සේ එනවා වගේ පවත්, සෙවණැල්ල පිටිපස්සෙන් එනවා වගේ පිනත් අන්න යා පිටිපස්සෙන් එනවා කියනවා. තස්මා කරේය කල්යාණං නිචයං සම්පරායිකං පුඤ්ඤානී පරලෝකස්මින් පතිත්තා හොಂತಿ පාණිනන්ති. එනිසා මේ ලෝකේ කල්යාණකාරයන් පිනම කරන්නට ඕනේ යහපත කැමති කෙනා වෙන කිසි දෙයක් නෙමෙයි කරන්න ඕනත්තේ කියලා බුදුරන් වහන්සේ කොසල් රජුරවන්ට කියනවා. ඊළඟ දේශනාව අත්තරක්ඛිත සූත්‍රයේ ඒකත් කොසල් රජුරවන් තමයි තියෙන්නේ කියන්නේ කොසල් රජුරව භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිදලා මෙහෙම කියනවා ඉදමයම් බන්තේ රහෝගතස්ස පටිසල්ලිනස්ස ඒවං චේතසා පරිවිතක්කෝ උදපාදි කේසං නුකෝ රක්ඛිතෝ අත්තා කේසං අරක්ඛිතෝ අත්තහති මොකද්ද හිතෙන්නේ ස්වාමීන් වහන්සේ මුදකලා වෙන්නකොට මන්න මේ විදිහට විතරකයක් හටගත්තා ඒ තමයි තමාව රැකගන්නේ කවුද? තමන් රැකගන්නේ නැත්තේ කවුද කියලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇති වුණා. තසමයම් බන්තේතද හෝසි මට මෙන්න මෙහෙම හිතුණා. සමහර උදවිය ඉන්නවා කයින් වැරදි කරනවා, වචනයෙන් වැරදි කරනවා, සිතින් වැරදි කරනවා. ඇතෙන්ම ඔවුන් තමන්ව රැකගෙන නැහැ. කයින් වචනයෙන් සිතෙන් වැරදි කරන මෙන්න මේ අය කාය දුස්චරිතයෙන් යේකෝ කේචි කායේන දුස්චරිතං චරಂತಿ වාචාය දුස්චරිතං චරಂತಿ මනසාය දුස්චරිතං චරಂತಿ තේසං අරක්ඛිතං අත්තා. ඔවුන්ව තමන්ව රැකගෙන නැහැ. කිංචාපිතේ හත්ති කායෝච සක්ඛේයං යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ විදිහට කියලා කයින් ඇත් සේනාවක් ඉන්නවා හත් සේනාවක් ඉන්නවා හත් සේනාවක් විසින් ඔවුන්ව රැකගෙන හිටියත් අස්ව සේනාව විසින් ඔවුන්ව ආරක්ෂාව සැපෙව්වත් ඒ වගේම රත සේනාව විසින් ආරක්ෂා සැපෙව්වා පාබල සේනාව විසින් ආරක්ෂාව සැපෙව්වත් මොන විදිහකින් බාහිරින් ආරක්ෂාව සැපෙව්වත් ඔහු සිත කය වචනයෙන් රැකගෙන නැතිනම් ඔහු රැකිලා නැහැ කියනවා සමහර අය ඉන්නවා ඒ අය කයෙන් වචනයෙන් වැරදි කරන්නේ නැහැ කය සංවරය කරනවා වචනේ සංවරය කරනවා මනස සංවර කරනවා කය රැක ගන්නවා වචනේ මනස සංවර රැක ගන්නවා එයාව රැකගෙන හැබැයි යාට අස්වසේනාව ඒ වගේම හස්ති සේනාව, රත සේනාව, පාබල සේනාව කිසිම රැකවරණයක් නැහැ ඒ විදිහට. නමුත් ඔහුව රැකගෙන ඉන්නේ කියනවා. එතකොට දැන් මේ කාරණා ඔක්කොම බලන්න අපි ලෞකික සම්මාදිටියේ කතා කරන තැනදී හම්බෙන කාරණා. මෙන්න මේ වගේ බුදුරණවහන්සේට එහෙම කිව්වට පස්සේ බුදුරණවහන්සේ ඒක අනුමත කරනවා. ඒව මේතම් මහරජ, ඒව මේතම් මහරජ, මහරජ එහෙමම තමයි යම් කිසි කෙනෙක් සිතින් කයෙන් වචනයෙන් වැරදිම නම් කරන්නේ ඒ සිත කය වචනය දැක ගන්න නැත්නම් ඔහු තමන්ව දැකගෙන නැහැ. කොච්චර බාහිර සේනාවක් හිටියත් වැඩක් නැහැ. සිත කය වචනය රැකගෙන ඉන්නවා නම් එයාට බාහිර සේනාවක් නැතත් ඔව්ව රැකගෙන ඉන්නේ කියලා බුදුරන් වහන්සේ කොසල් රජුරවන්ට කියනවා. කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත සංවරෝ සබ්බත සංවතෝ ලජ්ජී රක්ඛිතෝති පවුච්චති බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා කය වචනීය මනස සංවර කර ගැනීමමයි හොඳ. එතකොට සියල්ලම සංවර කර ගැනීම හොඳයි. ඒ විදිහට සංවර කරගෙන කෙනාගේ ජීවිතේ රැකිලායි තියෙන්නේ කියලා බුදුරණන් වහන්සේ කොසල් රජුරවන්ට කියනවා. ඊළඟට ආයි කොසල් රජුරවන්ටම කියන දේශනාවක්මයි තියෙන්නේ. අප්පකා සූත්‍රය. ඒකෙදී බුදුරන් වහන්සේ ළඟට ඇවිදලා කොසල් රජුරෝ ආයෙත් Tamanට හිතිච්ච විතරකයක් ගැන කියනවා. මෙහෙම මට මෙහෙම දෙයක් ඇති වුණා. අපකාතේ සත්තා ලෝකස්මින් යේ උලාරංචිත උලාරේ උලාරේ භෝග ලබිත්වාන චේව මජ්ජಂತಿ නච පමජ්ජಂತಿ නච කාමේසු ගේදං ආපජ්ජಂತಿ නච සත්තේසු විප්පටිපජ්ජಂತಿ අතකෝ ඒතේ බහුතරා සත්තා ලෝකස්මින් ඒ උලාරේ උලාරේ භෝගේ ලබිත්වා මජ්ජේචේ පමච්ඡanti කාමේසු ගේදං ආපජ්ජං සත්තේසු විප්පටජ්ජanti ස්වාමීන් මට හුදකලා එනකොට මෙන්න මේ වගේ දෙයක් ඇති හිතට විතරකයක් ඇති වුණා මේ ලෝකේ ටික දෙනෙක් ඉන්නවා බොහොම සුළු පිරිසක් ඉන්නවා ඒ තමයි එයාලට මේ ගොඩාක් සැප සම්පත් ලැබුණා කියලා මත් වෙන්නේ නැහැ ප්‍රමාදයටපත් වෙන්නේ නැහැ කාමයට ගිජු වෙන්නේ නැහැ අනිත් උදවිය පිළිබඳ වැරදි විදිහට යොමු වෙන්නේ නැහැ. වැරදි ප්‍රතිපදාවකට යොමු වෙන්නේ නැහැ. ඒ වුණාට විශාල පිරිසක් ඉන්නේ මෙන්න මේවට මත් වෙන ප්‍රමාද වෙන ගිජු වෙලා යන උදවියයි කියලා කොසල් රජුරෝ බුදුරන් වහන්සේට කියනවා. බුදුරන් වහන්සේක අනුමත කරනවා ඒව මේතං මහරජේව මේතම් මහරජ මහරජේකේ හැමමයි ඊටාම ස්වල්පයා ඉන්නේ කියනවා මේ ලෝකේ මේ ලැබෙන දේවල් වලින් මත් වෙන්නේ නැතිව ප්‍රමාද වෙන්නේ නැතිව කාමයට ගිජු නොවේ ඉන්න විශාල පිරිසක් ඉන්නේ මත් වෙලා කාමයට ගිජු වෙලා කියනවා. සාරත්තා කාම භෝගේසු ගිද්ධා කාමේසු මුංචිතා අතිසාරං න බුද්ධන්ති මිගහා කූඨංව ඔඩ්ඩිතං පච්ඡාසං කටුකං හෝති පාකං හිස්ස පාපකෝති බුදුරන් වහන්සේ ගාතාවක් පැහැදිලි කරනවා මේ කාමයේ සැපයට සත්වය ඇලවෙන ඇලෙනවා මේ කාම සැපේට ඇල්ලා ඉන්නේ සාරත්තං කාම භෝගේසු ඒ වගේම ගිද්ධා කාමයේසු මේ කාමයට ගිජු වෙලා මුසපත් වෙලා ඉන්නේ මේ ලෝකේ බුදුරන් වහන්සේ ඔක සම්මුද්දාතේ පත් වෙනකොට දැක්කානේ එච්චරට මේ ලෝකයා කාමයට ඇලිලා කාමයට මුසපත් වෙලා කාමයට ගිජු වෙලා ඉන්නේ ඒ වගේම තමයි බුදුරන් වහන්සේ දේශනා කරනවා අන්තිමේදී ඒකේ සීමා හොයාගන්න බැරුව යනවා කාමයේ සීමාවක් Tamanට හොයාගන්න බැරුව යනවා. වැද්දාට පූගුල හොයාගන්න බැරි වුණ මුවන් වගේ අන්න මොකද වෙන්නේ? පස්සේ දුකටපත් වෙන්න වෙනවා. පාපී දුක් විපාකයක්මයි තියෙන්නේ. නිවාත සූත්‍රයේ තියෙන කියන්නේ මුවාට ඛණ්ඩ තනකොළ වවනවා හැබැයි වටේම තියෙන්නේ මදු ගහලා. අන්න ඒ වගේ කියනවා මේ කාමයට ගිඩි වෙලා මුසපත් වෙලා ගියාට පස්සේ Tamanට දුකමයි හිමිවන්නේ. හැම වෙලෙම කම් සැපයකින් සතුටක් හොයනවා ජීවිතයේ සත්‍ය පැත්ත තමන්ගේ ජීවිතයේ සත්‍ය වහගන්න දැන් බලන්න අපටත් අපි ධර්මයේ අහනකොට අපි ටික ටික යොමු වෙනවා මේ සත්‍ය තේරුම් ගන්න. නමුත් අපිට වෙන පැති වලින් කම් සැප එනකොට වෙන ආස්වාදේන තැනදී ධර්මයේ හොයන ගතිය ටික ටික ඇත්තලා යනවා. එතකොට මේ ධර්මයට ආපු නැති කාමයන්ටම යොමු වෙච්ච අයට මේ ධර්මයට එනවා කියන එක කොච්චර අසීරු කාරණාවක්ද? කාමයට යොමු වෙලා කාමයට ගිජු වෙලා ඉන්න අයට ධර්මයට එනවා කියන එක එච්චර අසීරුයි. එච්චරට මේකේ ආස්වාදයක් හොයනවා. නමුත් පස්සේ කාම ආස්වාදය ලබන්න බැරි තැනදී හෙව්වා කියලා වැඩක් නැහැ. විමුක්තියක් හොයන්න දුක තුලම පිහිටලා ඉන්නේ. ඊළඟ දේශනාව අත්ථකරණ සූත්‍රය. ඒකත් කොසල් රජුරෝම අරඹයා දේශනා කරන්නේ. කොසල් රජුර මේ විදිහට දේශනා කරනවා ස්වාමීනි, "අම නඩු විසඳන්න නැත්නම් නඩු අහන්න විනිශ්චයාචනයේ ඉඳ ගන්නකොට නඩුකාර ආසනයේ ඉඳ ගන්නකොට රජතුමා නඩුකාරයානේ. මහා සම්භාවනීය රාජවංශ උදවිය ඉන්නවා බ්‍රාහ්මණ වංශික උදවිය ගෘහපති වංශික උදවිය මෙන්න මේගොල්ලෝ හොඳට ධනියේ තියෙන හොඳට බහුභෝග සම්පත් හන්රිදී තියෙන සැප සම්පත් තියෙන ධන දහන්නේ තියෙන කාමයේ තියෙන හොඳ ඒ ඒ විදිහ කට්ටිය ඉන්නවා මෙන්න මේ කාමයේ මුල් කරගෙනම කාමයේ හේතු කරගෙනම කාමයේ නිසාම ඇතිවෙච්ච ප්‍රශ්න නිසාම දැන දැන බොරු කියනවා කියනවා ඒ ආසනවල නඩු අහන තැනදී මේ රජවරු ධනවත් අය මේ කාමයේ නිසාම දැන දැන බොරු කියනවා එය තව තවත් වර්ධනය කරගන්න ස්වාමීනි එතකොට මට මේ නඩු නඩු විසඳීමේ වැඩක් නැහැ කියලා හිතෙන්නේ මම ඊළඟට අධිකරණ ශාලාවෙන් මුහුණ දෙන්නතු යනවා කියනවා. ඇයි දැන් බොරු කියන්නේ ඔක්කොම කරන්නේ කවුද මේ ඉහළම අය? ඉහළම අය තමන්ගේ දේ රැක ගන්න. අදත් එහෙමනේ. එදත් එහෙමයි. එතකොට බලන්න ඒ තමයි දිලින්දාට වඩා කාමේ තියෙන ඒ කාරණාව අනෙක් කෙනාට පුදුම විදිහට තියෙන්නේ. එච්චරටම බොරුවමයි රජ වෙලා තියෙන්නේ. මෙහෙම කිව්වට පස්සේ බුදුරයන් වහන්සේ කොසල් රජුරවන්ට කියනවා "යේ පිටේ මහරජ කත්‍ය මහාශාලා බ්‍රාහ්මණ මහාශාලා ගහපති මහා ශාලා අඩහාය ගදම් මහා භෝගං බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මහරජයේ මේ රාජවංශවල සම්භාවනීය අය බ්‍රාහ්මණ වංශවල මේ වංශනික අය ගෘහපති වල වංශනික අය මහා ධනවත් අය මේ ඔක්කොම මෙන්න මේ කම් සැප මුල් කරගෙන කාමයේ මුල් කරගෙන කාමයේ හේතු කරගෙන හටගත් ප්‍රශ්නවල දැන දැන බොරු කියනවනම් ඔහුට එය බොහෝ කාලයක් දුක් පිනිස අහිත පිනිසමයි පවතින්නේ කියලා බුදුරණවහන්සේ කොසල් රජුවන්ට කියනවා. සාරත්තං කාමභෝගේසු ගිද්ධා කාමේසු මුංචිත අර කලින් කියපු ගාතාවම විග්‍රහ කරලා පෙන්නනවා. මේ කාමයට එකතු වෙලා වාසය කරන කාමයට ගිජු වෙලා කාමයේ මුසපත් වෙලා අන්තිමේදී සීමාවක් දන්නේ නැතුව සීමාව ඉක්මවලා මොකද වෙන්නේ අර මෙතන විග්‍රහ කරන්නේ මසුන් මරන්න අටවපු කේමනක් වගේ. ඉස්සල්ලා විග්‍රහ කරේ මුවන් අල්ලන්න අටවපු දේ වගේ. මස්සුන් මරන්න කේමන දැම්මට පස්සේ කේමන ගිල්ලොත් මොකද වෙන්නේ? එයා විනාශයටපත් වෙනවා වගේම. මෙන්න මේ කාමයෙන් නිසා ඒ කෙනා විනාශයටපත් වෙනවා කියලා බුදුරණවහන්සේ කොසල් රජුරවන්ට කියනවා. මේ දේශනා ටික ඔක්කොම ලෞකික සම්මා දිට්ඨිය එක්ක ලෝකයේ පැත්ත බලනකොට කොච්චර ලෝකයේ සත්‍යද ඊළඟට මල්ලිකා සූත්‍රයේ බුදුරන් වහන්සේ කොසල් රජුරුව මුල් කරගෙනම තමයි ඒ කාරණාවත් තියෙන්නේ. කොසල් රජතුමා මල්ලිකා දේවිය සමග උඩමහල් ප්‍රාසාද උඩ තට්ටුවේ වාසය කරනකොට මල්ලිකා දේවියකින් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? මල්ලිකාගෙන් අහනවා මල්ලිකා මල්ලිකාට Tamanට වඩා ප්‍රිය වෙන කවුරුත් ඉන්නවද කියලා අහනවා. අතිනුකෝතේ මල්ලිකා කෝචඤ්ඤ අත්තානම් ප්‍රියතරෝති. Tamanට වඩා ප්‍රිය කෙනෙක් ඉන්නවද මල්ලිකා? මල්ලිකා කියනවා මහරජතුමනි නෑ. නත්තිකෝ මහරජ. මහරජය මට වඩා ප්‍රිය කෙනෙක් Tamanට වඩා ප්‍රිය කෙනෙක් වෙන කවුරුත් නෑ. මහරජතුමනි ඔබට ඉන්නවද ඔබට වඩා ප්‍රිය කෙනෙක්? රජතුමා කියනවා මටත් මට වඩා වෙන ප්‍රිය කෙනෙක් නෑ කියලා. එතන මේ ලෝකේ අපි හැමෝටම තම තමන්ට හැර ප්‍රිය කෙනෙක් ඉන්නවද? නෑ හැමෝටම ප්‍රියම කෙනා තමන්මයි. ඊළඟට රජතුම පස්සේ රජ කොසල් රජතුමා මාලිගාවෙන් ඇවිදilla බැහැලා මාලිගාවෙන් බැහැලා බුදුරන් වහන්සේ පැත්ත හැරිලා බුදුරන් වහන්සේට වන්දනා කරනවා මෙන්න මෙහෙම කියාගෙන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මෙන්න මේ අපි දෙන්න මෙන්න මේ ආකාරයට කතිකාවක් හේදුණා Tamanට වඩා ප්‍රිය කවුද කියලා එතකොට අපි දෙන්නම කතා වුණකොට තේරුණේ Tamanට වඩා වෙන ප්‍රිය කෙනෙක් නැති බවයි. තමන්ට තමන්මයි ප්‍රිය කියලා මල්ලිකච්චිව ඒකමයි මමත් දන්නේ ඒකමයි කියලා බුදුරන් වහන්සේට වන්දනා කරනවා. ඇයි බුදුරන් වහන්සේ කියපු කාරණාවක් එයාටම තේරෙච්ච නිසා කීප අවස්ථාවක් එහෙම තුන පොතුල් රජු වන්දනා කරනවා. අතකෝ භගවන් වේත මත්තං චිත්තා තායන් වේලායන් ඉමං ගාතං අබාසි බුදුරන් වහන්සේ මේ ගාතාව දේශනා කරනවා. සබ්බා දිසා අනුපරිගම්ම චේතසා නේවජ්ජගා පිය තරමත්තනා ක්වාචි එවං පියෝ පුතු අත්තා පරේසං තස්මාන හිංසේ පරං අත්තකාමෝ කොයි මොන හැම දිසාවෙම විමස විමසා බැලුවත් Tamanට වඩා ප්‍රිය කෙනෙක් මේ ලෝකේ ඉන්නවද කියලා කිසි තැනක Tamanට වඩා ප්‍රිය කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේ Tamanට තමයි Taman ප්‍රිය මෙන්න මෙහි කාරණාව යම් කිසි කෙනෙක් කොයි විදියට බොහෝ දෙනෙක් තමන්ට තමන්ව ප්‍රියයි ඒ නිසා තමන්ට කැමති කෙනා අනුන්ට හිංසා කරන්නේ නැහැ. තමන්ට තමන් ප්‍රිය නම් තමන්ට තමන් කැමති නම් අනුන්ට හිංසා කරන්නේ ඇයි අනුන්ට හිංසා කරන්නේ නැත්තේ තමන්ට ඒ ප්‍රතිපාකය විශාල වශයෙන් එනවා. එහෙනම් මෙන්න මේ කාරණාව මේ ලෝකේ යමෙක් තේරුම් ගත්තොත් තමන්ගේ තමන් ප්‍රියභාවය තමන්ගේ තමන් රැකවරණය මේ ලෝකේ හැමෝම තේරුම් ගත්තොත් කිසි කෙනෙක් මේ ලෝකේ වැරදි කරන අය නැහැ. මේ ලෝකයක නොතේරුම් ගැනීම තමයි තියෙන එකම ප්‍රශ්නේ. ඊළඟ දේශනාව යාගය ගැන යඤ්ඤ සූත්‍රය. ඒකත් කොසල් රජතුමා මුල් කරගෙනමයි තියෙන්නේ. කොසල් රජතුමා මහා යාගයක් කරන්න පටන් අරගෙන තියෙනවා. මේ මහා යාගෙට ඉන්නවා ගොන්නු 500යි ඒ වගේම කියතින නාම්බු 500යි නෑම්බියු 500යි එළුව 500යි බැටළුව 500යි විශාල වශයෙන් ගැට ගහලා මරන්න සත්තු ඒ කියන්නේ හොඳ එළ කිරි තියෙන හරක් ඒ වගේම එළ දෙන්නු ගොන්නු ඒ වගේම එළුව බැටළුව 500 500 ගානේ ගැට ගහලා තියෙනවා මේ මහා යාගයක් කරන්න ඉතින් මෙන්න මේකට කාරණා සපය නැත්නම් ඒව සංවිධානය කරන දාසයන්ට ඒක කරවන අයට කම්කරුවන්ට එයාලා හඬමින් අකමැත්තෙන් කඳුළු පිරිච්ච මුහුණෙන් තැති ගැනීමෙන් තමයි මේ දේ කරන්නේ. මොකද අක වැරදි වැඩක් අකමැති වැඩක් නමුත් රාජාඥාව. භික්ෂුන් වහන්සේලා උදේ කාලේ පින්ඩපාත යනකොට සිවුරු පාත අරගෙන මේක දකිනවා. දැකලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේට මෙන්න මේ කාරණාව කියනවා ස්වාමීනි මෙන්න මේ විදියට කොසල් රජුරෝ විශාල යාගයක් කරන්න යනවා. ඒකෙදි මේ දාසයෝ ආදී කම්කරුවා ආදී සීල් දෙනා හඬාමින් අකමැත්තෙන් තමයි ඒවා සංවිධානය කරන්න කියලා. බුදුරන් වහන්සේ වෙලාවේ මේවයි ගාතාවක් කියන වචරයි. මොකද බුදුරණන් වහන්සේ දේශනා කරන්නේ මේ අස්සමේද පුරුසමේද මෙන්න මේ විදිහට මහා විශාලයට කරන යාග වලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. සත්තු මරමි හරක් එළුවෝ බැටළුවෝ ආදී මේ සත්තු මරමින් කරන මේ යාගය බුදුරජාණන් වහන්සේලාදී මේ ඍෂිවරුන් ඒවට යොමු වෙන්නේ නැහැ. එතකොට ඔන්න ඔය ලොකුවට ඔය මේ කරන යාගයේ ගියක් පාසාම ඔය මේ කරන යාගයේ තියෙන්නේ අසාර බවක්මයි. නමුත් යම් කිසි කෙනෙකු ඒ විදිහේ දෙයක් කරන්නේ නැතුව සත්තු මරන්නේ නැතුව හැම ගයක් පාසාම බුදුරජාණන් වහන්සේලාදී මේ ඍෂිවරු යොමු වෙන යාග කරනවා නම් එතන මෙතන දානයත් එක්ක කතා කරනකොට පින්ඩපාත යන භික්ෂුන් වහන්සේලා එක කතා කරේ. ඒ යාගයට යොමු වෙන්නේ ඒ යාගයට පාදක වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නුවණැති අය අන්න ඒක කළ යුතු යාගයක් කියලා ප්‍රශංසා කරනවා. ඒකේ ගොඩාක් ප්‍රතිඵල තියෙනවා. ඒ බඳු යාග කරන අය දිනිනවා මිසක් පිරිහින්නේ දෙවියන් පවා ප්‍රශංසා කරනවා. එතකොට දැන් අතනත්තර යාග කරන්නේ පැවිදි හැටියට සම්මත බ්‍රාහ්මණ පිරිසක් කරන දේ. නමුත් එතනදී විශාල අකුසලයක්. ඒවට වියදම් යනවා. ඒවට අකුසල් සිදු වෙනවා. නමුත් බුදුරන් වහන්සේ පෙන්නපු දේත් එක්ක කරන යාගය නැත්නම් පින දහම කරන තැනත් ධර්මයේ හැසිරෙන තැනත් එතන විශාල පිනක් සිදු වෙනවා. ඒක ඕන තැන කරන්න පුළුවන්. දැන් අර හජමාලිගාවේ කරන ලොකු උත්සවයක්නේ. මේක හැම තැනකම කරන්න පුළුවන් දෙයක් කියලා බුදුරයන් වහන්සේ ඒ අවස්ථාවේදී දේශනා කරනවා. ඊළඟට කොසල් රජුව මුල් කරගෙනම තියෙන දේශනාවක් බන්ධන සූත්‍රය කුසල රජතුමා විශාල පිරිසක් හිර කරගෙන හිටියා. සමහර අය කඹ වලින් බැඳලා, සමහර අය යකඩ දංවැල් වලින් බැඳලා, සමහර අය දඬු කඳේ ගහලා. ඒ කියන්නේ වැරදි කරපු අය හිර කරලා හිටියා. විවිධාකාර දේවල් වලින් බැඳලා. භික්ෂුන් වහන්සේලා උදේ කාලේ පින්ඩපාත යනකොට මෙන්න මේ දේ දැක්කා. දැන් අපටත් අද දකින්න හම්බ වෙනව නේද? ඒ විදිහට බැඳලා දැන් අපි දැක්කොත් අරාබික රාජ්‍ය රටවල බැඳලා මරණ හැටි එහෙම දඬුවම් දෙන හැටි ගැලවිලා යන්නම බැරි විදිහට. ඉතින් භික්ෂුන් වහන්සේලාත් මේ යන දනදී මේ දැක්කා මෙන්න මේ විදිහට බැඳලා තියෙනවා. වැරදි කරපු කට්ටිය. එහෙම දැක්කාට පස්සේ බුදුරන් වහන්සේ ළඟට මේ භික්ෂුන් වහන්සේලා ඇවිදිලා කියනවා ස්වාමීනි අපි මෙන්න මේ විදිහට දැක්කා පින්ඩපාත යනකොට මේ රජතුමා මෙන්න මේ විදිහට කඹ වලින්, දන් වැල් වලින්, දඩු කලේ දාලා මේ හිර කරලා මෙන්න මේ විදිහට ඉන්න මිනිස්සු පිරිසක් දැක්කා කියලා. ඒ කියන්නේ විශාල බන්ධනයක් හැටියට, ඒ කියන්නේ හිර වෙලා ඉන්න හැටියට භික්ෂුන් වහන්සේලා ඇවිදilla බුදුරන් වහන්සේට කියනවා. බුදුරන් වහන්සේ වෙලාවේ ගාතාවක් කියනවා. ඒ ගාතාවේ තමයි මේ යකඩ වලින් නැත්නම් ලී වලින් නැත්නම් බබුස්තන වලින් මේ මොනවායින් හරි තියෙනේවත් එයත් බන්ධනම තමයි. හිරවීමක්ම තමයි. ඒ වුණාට නුවණැත්තාන්ට නම් ඒවා බලවත් බන්ධනයක් නෙවෙයි. නුවණැත්තාන්ට බලවත් බන්ධනයක් නෙවෙයි. ඇයි නුවණැත්තාගේ නුවණනේ කය නෙමෙයිනේ. දැන් ඔය කයත් එක්කනේ බලවත් බන්ධනයක් කියලා තියෙන්නේ. කය හිරවීමටනේ. දැන් අසෝ කොසල් රජතුමා බිම්බිසාර රජතුමා නුවණැති කෙනෙක්නේ. එයාගේ බන්ධනය යාට බන්ධනයක් නෙවෙයි. හැබැයි ලෝකයට ඒක බන්ධනයක්. නුවණැත්තට ඒක බන්ධනයක් නෙමෙයි. මැණික් වලින් හදපු කුණ්ඩලාභරණ වලින් හදපු ඒ ආභරණ වලට වස්තුවට දූ දරුවන්ට බිරින්දෑවරුන්ට ඇලී ගැලී වාසය කරනවා නම් මෙන්න මේක තමයි නුවණැත්තෝ බන්ධනය කියලා කියන්නේ. ඇයි ඒ බන්ධනය හරි අමාරුයි කඩන්න. අර බන්ධනය කඩා ගන්න ලේසි. මොකද ඒ බන්ධනය නුවණැත්තට ලොකු බන්ධනයක් නෙමෙයි. නුවණින් දකිනකොට නුවණත්තට පවා අර බන්ධනය ගැන එයත් යොමු කරනකොට ඇලිලා බැඳිලා යන හැටි යාට හම්බ වෙනවා. අන්න ඒ නිසා තමයි ඒක බන්ධනයක් කියලා කියන්නේ. මෙන්න මේ බන්ධනය පුජ්‍යලියාව අපායට ඇදගෙන යනවා. නමුත් අර බන්ධනය යන්නේ මොකද අර බන්ධනය නිසා කරන කියන දේවල් ඔස්සේ ඒක සියුම් එකක් කියලා බුදුරන් වහන්සේ දේශනා කරනවා. ඒක නිදහස් වෙන්න අමාරු එකක්. නමුත් ඔය සියලු බන්ධනයන් සිඳගෙන කාම සැපයන් අතහැර දාලා අපේක්ෂා රහිතවයි පැවිද්දා වාසය කරන්නේ. ඒතන් දල්ලං බන්ධන මාහු දිහිරා වහරිනං සිතිලං දුප්පමුච්ඡං ඒතම් පිච්චෙත්වාන පරිබජන්ති අනපේක්ඛිනෝ කාම සුඛං පහායාති මෙන්න මේ නුවණති කෙනා ওই සියලු බන්ධන ඉක්මවා දාලායි වාසය කරන්නේ කියලා බුදුරයන් වහන්සේ භික්ෂූන්ට දේශනා කරනවා. දැන් හැබැයි වග්ගයක් ඉවරයි. ඊළඟ සූත්‍රය හැබැයි ලස්සන සූත්‍රයක්. අපි සූත්‍රයක් විතරක් මොකද ඒ වග්ගෙම කරන්න වෙලා නැහැ. ලොකු වග්ගයක් තියෙන්නේ. මම මේ සූත්‍රේ කොටත් කරන්න. මොකද හේතුව මේ දැන් අපි පුණ්‍ය ධර්ම ගැන නැත්නම් ලෝකීය දෙයක් එක්කනේ කතා කරන්නේ. ඒ නිසා මේ සූත්‍රය කරලා මම නවත්තන්න. මේ සූත්‍රය හරිය ලස්සනයි. මේ සූත්‍රතරේ කුසල රජ්ජුරුව ගැනමයි තියෙන්නේ. මේ අපුත්තක වර්ගයේ සත්ව ජටිල සූත්‍රය. මේ පින්වත්තුන් සමහරලාවට ඇහිලා ඇති මම ගොඩක් දේශනාවලදී මෙන්න මේ ජටිල සූත්‍රයේ සමහර කාරණා ගන්නවා. විග්‍රහ කරන්න මේ ජටිල සූත්‍රය වෙන්න ඕනේ. බුදුරන් වහන්සේ සවැත් නුවර වාසය කරනකොට සවැත් නුවර වාසය කරන පුබ්බාරාමේ මිගාර මහත ප්‍රාසාදයේ තේලකෝපන සම්මේන භගවා සායන සමයන් පටිසල්ලාන උට්ඨිතා භාග්‍යතුන් වහන්සේ හවස් වාරයේ භාවනාවෙන් නැගිටලා ඉන්නකොට මේ කොසල් රජ්ජිරුව භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න ඇවිදilla වන්දනා කළා මෙහෙම කියනවා තේනකෝපන සමේන සත්තච ජටිලා සත්තච නිගණ්ඨා සත්තච අචේලකා මේ ජටිල දරාගත්ත හත් දෙනෙක් නිගණ්ඨයෝ හත් දෙනෙක් ඉන්නවා තනි සලුවක් විතරයි ඇඳගෙන ඉන්නේ හත් දෙනාම මේ පරිබ්‍රාජකයෝ එකිනෙක කැර නුදුරින් ගමන් කරන් නියපොතු කේස් වවාගෙන ඉන්නේ. ඔයෙක් විදිහේ තවුස් දම් පුරනවා. දැන් බලන්න ඒ කාලේ තිවිච්ච ගතිය අදත් ඉතින් ඔයකම තියෙනවා. කේස් බාන්න නැත්තම් නියපොතු කපන්න නැත්තම් තවත් ඉතින් කබ කරත් පෙරාගෙන ඉන්නවනම් එතකොට අර දුෂ්කරම ජීවිතයක් ගත කරනවනම් හොඳ පැවිද්දක් හැටියට තමයි අඥාන ලෝකයාට හම්බ වෙන්නේ. ඔවුන් දැටපු, ඒ කියන්නේ බුදුරණවහන්සේ ළඟට යනකොට එයාලා දැක්ක බුදුරණවහන්සේ ළඟ ඉන්නකොට. දැකලා කොසල් රජතුමා ආශ්‍රයෙන් නැගිටලා සලුව උතුරු කියන්නේ තමන්ගේ සාටකයේ සලුවක් දාගෙන ඉන්නවනේ. ඒ සලුව අරගෙන පොරෝගෙන දකුණු දණහිස පොළොවට තබාගෙන ඒ අර ජටාදරයන් හත් දෙනාට නිගණ්ඨයෝ හත් දෙනාට අර මේ කොසල් රජුරෝ තුන් සැරයක් වන්දනා කරනවා. ඒ වන්දනා කරන්නේ අර උත්තරම ගුණ තියෙන. ඒ කියන්නේ උත්තරම තපස් රකින්න. මෙන්න මේ ආයත. දැන් කොසල් රජුරුවන්ගේ අදහස. මෙන්න මේ ආයත වන්දනා කරලා කියනවා නම කියනවා ස්වාමීනි ස්වාමීනි මම බසරජේ කොසල් රජතුමා ස්වාමීනි මම කොසල් රජතුමා කියලා හඳුන්වා දෙනවා මේ පැත්තකේ බුදුරන් වහන්සේ ඉන්නේදී තමයි මේ විදිහට අර ජටිලයන්ට වන්දනා කරනවා ඒ ජටිලයෝ හත් දෙනා පරිබ්‍රාජකයෝ තවුසු හත් දෙනා ගියාට පස්සේ එතනින් නික්මුණාට පස්සේ කොසල් රජතුමා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා මෙහෙම කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ රහතන් වහන්සේලා ඉන්නවනම් රහත් මාර්ගයට බැසගත් අය ඉන්නවනම් ඒ අය කවුරුත් දැකලා නැත්නම් ආන් අර ගියේ ඒ අය තමයි බුදුරන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා මේ ලෝකේ රහත්යයි සම්මත රහත් කියලා අය ඉන්නවනම් මෙන්න මේ අර ගියේ වයි කතියේතේ බන්තේ ලෝකේ අරහන්තෝ අරහත මග්ගං වා සමාපන්නෝ යේතේ තේසං අඤ්‍යතරෝ. ඒ අයගින් කෙනෙක් තමයි කට්ටියක් තමයි අර ගියේ රහතුන්ගෙන් පිරිසක්. එතකොට බලන්න මේක තමයි නිදානේ බුදුරණවහන්සේ මේ ලස්සන විග්‍රහයක් දෙන්න යන නිදානේ. නිදානේට හේතුව දැන් එතනින් එතකොට මැන්නේ බාහිරින්නේ නේද? එතකොට ඒ කාලෙත් ඒ බාහිර තවුසෙන් මනිනවා. අදත් ඒ වගේම දෙයක් තමයි. දැන් ඒ එච්ච දුෂ්කරත්වයක් අද නැහැ. එහෙම තවස්දම් පුරන කවුරුත් අද නැහැනේ. දැන් ඇයි ඇඳුම් අඳින්නේ නැත්තේ? ඇඳුම් අඳින්නේ නැත්තේ සත්තු ඇඟේ වැදිලා මැරෙන නිසා. එන දෙයක නෙමෙයි අර මොනර පිල්ලක් දාගෙන යන්නේ මේ මේ සත්තු පෑගෙන නිසා කොච්චර සීලියක්ද? නේද? එතකොට දැන් ඒ දැන් ඒ වගේ ලෝකයේ දැන් මොකක් හරි අදහසකින් යන්නේ. එතකොට බලන්න මේ නුවණක් නැතිකමත් එක්ක යම් අදහසක් මුල් කරගෙන යන්නේ. වෘතයක් එක්ක යන්නේ. ඒ වගේ අදත් විවිධ දේ කරන අය ඉන්නවා. බුදුරන් වහන්සේ අවස්ථාවේ මෙන්න මේ විදිහට කියනවා. දුජ්ජනාකෝතේ මහරජා තයා වගිනි කාම්භෝගේන පුත්ත සම්බා පුත්ත සම්භා දසනයන් අජ්ජා වසන්තේ මහරජය මේ ගිහි ගෙදර ගත කරන කම්සැප විදින දූදරුවන් කරදරේ තියෙන සිනිඳු සලු පොරවන මල් සුවඳ විලවුන් දරන රන් රිදී පාවිච්චි කරන උදවිය මේ රහත්යයි මේ රහත් මගට සම්මතයි කියලා කියන්න පුළුවන් දයාලට. ඒ කියන්නේ කාටද කිව්වේ කොසල් රජුරවන්ට ඔක මනින්න පුළුවන්ද කියලා හැවි. මේ ගිහි ගෙදර ගත කරන රජ සම්ප සම්පත් විදින අයට ඔය රහත්යයි කියන කට්ටිය ගැන රහත්යයි කියලා එක්කෙනෙක් මනින්න පුළුවන්ද? එහෙම කෙනෙකුට මනින්න බෑ. ඔන්න බුදුරණවහන්සේ ලස්සන විග්‍රහයක් දෙනවා. මෙන්න මේක තමයි මේ සූත්‍රයේ ලස්සන කාරණාවක් තියෙනවා. සංඝාසේනකෝ මහරජ සීලං වේජිතබ්බා දැන් රහත් අරහත්ත්වයේ මනින්නේ ඇතුලේ ගුණයක් එකටනේ මනින්නේ. ඒක මනින්න බෑ කියනවා ওই බාහිර දෙයත් එක්ක. එහෙම කියලා කියනවා සංවාසේනකෝ මහරජ සීලං වේජිතබ්බා මහා රාජ්‍යමේ එකතු වී වාසය කිරීමෙනුයි සීලය ගැන මනගන්න පුළුවන්. මේ සීලය දැනගන්නකමක් තියෙන මේ එකට වාසය කරන තැනදී. තංචකෝ දීගේන අද්දුනාන ඉතරම් පුංචි කාලෙකින් නෙමෙයි දීර්ඝ කාලෙකින්. සීලය කෙනෙකුගේ තේරුම් ගන්න පුළුවන් කොහොමද? බොහෝ කාලයක් එකට වාසය කරද්දී හැබැයි පුංචි කාලෙකින් නෙමෙයි එකට වාසය කරනකොට. මානසිකරෝතෝසෝ අමනසිකරෝන නෝ අමනසිකරෝතෝ ඒක ගැන අවධානයෙන් යුක්ත මානසිකාරයෙන් යුක්ත කෙනාට මිසක් නැති කෙනාට නෙවෙයි කියනවා පඤ්ඤාවතානෝ දුප්පඤ්ඤාන දුප්පඤ්ඤේන ප්‍රඥාව තියෙන කෙනාට දුෂ්ප්‍රඥ කෙනාට නෙමෙයි එහෙනම් කෙනෙකුගේ මාර්ගයෙන් යුක්ත මේ සීලය වඩින්න පුළුවන් කරුණු කිහිපයක් තියෙනවා දැන් අපි හිතමු තව කෙනෙක්ගේ සීලය අපට තේරුම් ගන්නද සංවාසය කියන්නේ සංවාසය කියන්නේ ළඟින් ඇසුරු කරන්න ඕනේ ළඟින් ඇසුරු කළ යුතු කොච්චර කාලයක්ද? දීර්ඝ කාලයක්. කෙටි කාලයක් නෙමෙයි. ඊට පස්සේ ඒක ගැන මානසික ආරයක් තියෙන්නට ඕනේ. ඒ ගැන අවධානයක් තියෙන්නට ඕනේ. ඒ වගේම එයාට ප්‍රඥාවකුත් තියෙන්නට ඕනේ. ඔන්න තව කෙනෙකුගේ සීලයක් තේරුම් ගන්න එයාව ළඟින් ඇසුරු කරන්න ඕනේ දීර්ඝ කාලයක් ඒ ගැන අවධානයෙන් ඔහු තුල ප්‍රඥාව ඇතිව නැතුව බෑ. එහෙම නැතුව කෙනෙකුට චෝදනා කරන්න හෝ නැත්තම් හොඳයි කියලා කියන්න පුළුවන්ද? චෝදනා කිරිල්ල කරන්නත් බෑ, හොඳයි කියන්නත් බෑ. සංඝහාරයනකෝ මහරජ සේවෙයයන් වේජිතබ්බෝ තංචකෝදීගෙන මහරජ කතාබස් කිරීමෙන් තමයි යම් කිසි කෙනෙකුගේ පිරිසිදු භාවය දැනගන්න තියෙන්නේ. පිරිසිදු භාවය කියලා කියන්නේ එයාගේ සුභාසිත භාවය, එයාගේ එයා විග්‍රහ කරන කාරණාව මෙන්න මේක දැනගන්න පුළුවන් කතාබස් කිරීමෙන් කියනවා. වෙන දෙයකින් නෙමෙයි කියනවා. ඒකත් පුංචි කාලෙකින් නෙමෙයි දීර්ඝ කාලෙකින්. ඒකත් එකට ඉඳලාමයි වෙන්වෙන් ඉඳලා නෙමෙයි. ඒ වගේම ඒ ගැන කල්පනාවෙන්ම ඉඳලා මානසිකාරයෙන්ම මානසිකාර නැතුව නෙමෙයි. ඒ වගේම ඒකත් පුළුවන්කම ලැබෙන්නේ ප්‍රඥාවතා අනෝදුප්පඤ්ඤේන දුෂ්ප්‍රඥාට නෙවෙයි කියලා කියනවා. ඒ කියන්නේ යා කියන කාරණාව එයාගේ පිරිසිදුකම කියන්නේ දැන් අතන සීලය ගැන කතා කරා එයාගේ තියෙන සුපිරිසිදු භාවය නැත්නම් එයා කියන කාරණාවේ තියෙන සත්‍ය භාවය අන්න ඒක දැනගන්න පුළුවන් වෙන්නේ දීර්ඝ කාලයක් ඇසුරු කරලා එකට මානසිකාරයෙන් යුක්තව ප්‍රඥාවන්ත කෙනාට. එහෙම නැතුව එක සැරයක් අහලා, එක සැරයක් ගිහිල්ලා හම් වෙලා, එක සැරයක් කතා කරලා පොඩ්ඩක් තේරුණා කියලා කිසි කෙනෙක් මනින්න බෑ. ඊළඟට බුදුරන් වහන්සේ දේශනා කරනවා ආපදාසුකෝ මහරජ තමෝ වේජිතබ්බෝ දැඩි බව මෙන්න මෙතන නොසැලෙන බව මෙතන මේ විග්‍රහ කරලා පෙන්නන නොසැලෙන බව ප්‍රඥාවත් එක්ක මේ නොසැලෙන ගුණය ඉස්මතු කරලා පෙන්නනවා. ඒක දැනගන්න පුළුවන් ආපදාවකදී කියනවා. දැන් එකට වාසය කිරීමෙන් කියනවා සීලය තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම සාකච්ඡාවෙන් කතා බහෙන් කියනවා එයා එයාගේ විග්‍රහ කරලා දෙන කාරණාව තේරුම් ගන්න පුළුවන්. එයාගේ සුපිරිසිදු භාවයේ කියන අර්ථය, ඒ කියන්නේ විග්‍රහ කරන දේ ඊළඟට පෙන්වලා දෙනවා. එයාගේ දැඩි බව, ස්ථීර බව, නොසෙලෙන ගතිය, අතුලේ තියෙන ඒ ඒ ගුණය ආපදාවකදී තේරුම් ගන්න පුළුවන් කියනවා. සෝචේත් කෝ දීගේ නද්දුනාන ඊතරං ඒකත් කියනවා පුංචි කාලෙකින් බෑ. අපිට එක සැරයක් දෙසරයක් ප්‍රශ්නයක් වුණාම කියලා තේරුම් ගන්න බෑ. කෙනෙකුට ප්‍රශ්නයක් වෙච්ච තැනදී ආගේ තේරුම් ගන්න බොහෝ කාලයක් ඇසුරු කරන්න ඕන. කෙටි කාලෙකින් බෑ. එකක් දෙකක් එක ප්‍රශ්නයක් දෙකක් වෙන තැනදී බලලා බෑ. බොහෝ කාලයක් ඇසුරු කරන්න ඕනේ. ප්‍රශ්න ගණනාවක් එක්ක බලන්නට ඕනේ. කෙටි කාලෙකින් බෑ කියනවා. ඒ වගේම මානසිකරවතෝනවා මානසිකත මානසිකාර්යය තියෙනට ඕනේ මේ එයාගේ ඒ ගතිය හොයන්න. පඤ්ඤවතානෝ දුප්පඤ්ඤා ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්නට ඕනේ. දුෂ්ප්‍රාඥ කෙනෙකුට බෑ කියනවා ඒක හොයන්න. එතකොට දැන් මේ එයාගේ තියෙන ආධ්‍යාත්මය ගැන නෙමෙයි හොයන්නේ. සීලය, එයා කියන දේ, ඒ කියන්නේ එයාගේ පිරිසිදුභාවය කියන දේත් එක්ක සත්‍යවාදී බව. ඊළඟට එයාගේ දැඩි බව, දැඩි කියලා කියන්නේ අර අපි මේ තඹය කියන ගතිය නෙමෙයි. එයා නොසැලෙන ගතිය. මෙන්න මේ කාරණා වලට යන්න පළවෙනි එක සීලය සංවාසයෙන් ඊළඟට සාකච්ඡාවෙන් සාකච්ඡාවෙන් කියන්නේ එතන ඒත් එකතු වීමෙන්ම එයා කතා කරන දේත් එක්ක ඊළඟට ආපදාවකදී ඊළඟ කාරණා විග්‍රහ කරනවා ඔන්න ඊළඟ තමයි සාකච්ඡාකෝ මහරජ පඥාවදිතබ්බෝ අන්න ප්‍රඥාව දැනගන්න තියෙන්නේ සාකච්ඡාවෙන් වෙන දෙයකින් නෙමෙයි කියනවා කෙනෙකුගේ ප්‍රඥාව දැනගන්න සාකච්ඡා කරන්න ඕනේ යා සාචකෝ දීගෙන අදුනාන විතරං ඒකත් බොහෝ කාලයකින් කෙටි කාලෙකින් නෙමෙයි ඊළඟට මානසිකාරෝතෝ නොමානසිකාරෝතෝ මානසිකාරයක් තියෙන්නට ඕන ඒකට මානසික නැතුව නෙමෙයි පඤ්ඤවතානෝ දුප්පඤ්ඤාති. ප්‍රඥාවන්ත කෙනාටයි ඒකත් පුළුවන් දුෂ්ප්‍රඥ කෙනාට නෙමෙයි. එතකොට එහෙනම් බලන්න මේ බාහිර කෙනෙකු අපට නිර්ණය කරගන්න තේරුම් ගන්න වටහා ගන්න කොච්චර අපි තුල හැකියාවක් තිබිය යුතුද? ඒකයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඔය ඔය කම්සප මිදින අය කොහොමද ඔක තේරුම් ගන්නෙ? කම්සප මිදින්මින් ගිජිලා ඉන්න බෑ කියනවා. එතකොට මේ කරුණු හතරටම කියනවා තව ප්‍රඥාවන්ත කෙනෙක් තේරුම් ගන්න එයාටත් ප්‍රඥාව ලැබෙන්නටම ඕනේ. එහෙම නැතුව බෑ කියනවා. ප්‍රඥාවන්ත කෙනෙකුට තමයි සීලය, සංවරය, එවැගේම එයාගේ නොසැලෙන ගතිය ඒ වගේම ප්‍රඥාව තේරුම් ගන්න පුළුවන්. ඒත් පුංචි කාලයකට නෙමේ දීර්ඝ කාලෙකින් කෙටි කාලෙකින් බෑ කියන තේරුම් ගන්න. බොහෝ කාලයක් ඇසුරු කරන්න ඕන කියනවා. ඒක ගැන අවධානය මානසිකාරයේ තියෙන්න ඕන කියනවා. ඊළඟට එක එක දෙයට ප්‍රඥාවට සාකච්ඡාව තියෙන්නට ඕන කියනවා. දැඩි බව තේරුම් ගන්න එක නොසැලෙන ගතිය තේරුම් ගන්න ආපදාවක් හම් වෙන්නට ඕන කියනවා. ඒ අයට ප්‍රඥාව තියෙන්නට ඕන කියනවා. සීලයට එකට වාසය කරන්නට ඕන කියනවා. ඒ වගේම මෙතන සංවහාර කියන්නේ කතාබස් කිරීමත් එක්ක කියන යාගේ පිරිසිදුභාවය කියන්නේ යා කියන කාරණා තුළ සත්‍ය අසත්‍ය ස්වභාවය තේරුම් ගන්න පුළුවන් කතාබස් කිරීමත් එක්ක කියනවා මෙන්න මේක කිව්වට පස්සේ මේ කොසල් රජුරෝ කියනවා ආචාරියම් බන්තේ අභූතම් බන්තේ යාවච් සුභාසිත මිදම් බන්තේ භගවතං ස්වාමීනි ඔය භාග්‍යතුන් වහන්සේගේ වචනය නම් හරීම සුන්දරයි දුජ්ජානංකෝ මහතේ මහරජා කියලා අර බුදුරණාහි කරපු විග්‍රහය කියනවා ඕකනම් ඇත්තටම ආශ්චර්යයි ස්වාමීනි කියනවා ඒතේ බන්තේ මම පුරුෂෝ ඊළඟට මෙයා මේ කරලා තියෙන්නේ රඟපෑමක් ස්වාමීනි ඔය මගේ චරපුරුෂයෝ ඔය ගියේ ඇත්තරම තපස්සු නෙමෙයි. ඒ ඇතු මේ ජනපදවල ඇවිදගෙන ගිහින් තොරතුරු අරගෙන ආය මගේ චරපුරුෂය. ඒ ඇතු ඉස්සර ඇවිදගෙන ගියේ පලාතේ තමයි ඊට පස්සේ මම යන්නේ. ඒ කට්ටිය ගියාට පස්සේ තමයි මම මේ පැති වලට යන්නේ. Uh, ඉතින් ඒ කට්ටිය ස්වාමීනි දැන් ඉතින් ඔය අය දැලිකුණු හොදගෙන හොඳට නාලා කරලා සුවඳ විලවුන් ගාගෙන හම්සප විදින අය ඔය කට්ටිය. ඔය මගේ චරපුරුෂය ගියේ කියනවා. එතකොට මේ බුදුරන් වහන්සේ දැන් මෙයා ඇත්තරම මේ බුදුරන් වහන්සේ දෙක කියන්න නෙමෙයි මෙයා ඒ කියන්නේ සංගපෑමක් තමයි ලෝකයා ඉදිරියේ කරේ ලෝකයා ඉදිරියේ බුදුරන් වහන්සේ ඉදිරියේ විතරක් නෙමෙයි මොකද එයාගේ චරපුරුෂයෝනේ යන්නේ නම බුදුරන් වහන්සේ මේ මොකිවට පස්සේ එයාව පහතරම වැටෙනවනේ රහත් මේ අර රහතන් වහන්සේලා කියලා කිව්වට පස්සේ. එතකොට මෙයාට මේ සත්‍යවාදී බව ඉස්මතු කරන්න වුණා. මේ ඔය මගේ චරපුරුෂෝ දෙකක් ගියේ කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ උදාහරණයක් මේ විදිහට ගාතාවක් ප්‍රකාශ කරනවා. න වන්න රූපේන නරෝ සුජානෝ න විශේෂේ ඉත්ත හදස්සනේන සුසඤ්ඤතානං හි වියඤ්ඤ වියජනේ වියංජනේන අසඤ්ඤතා ලෝකේමං චරಂತಿ පතිරූපකෝ මත්තිකා කොණ්ඩලෝව අන්න බුදුරණන් වහන්සේ දේශනා කරන බාහිර පෙනුමේ මිනිස්යෙන් පහසුවෙන් අගෙන හඳුන ගන්න බෑ බාහිර පෙනුමෙන් වර්ණයෙන් මිනිසෙක හඳුන ගන්න බෑ ඒ වගේම සුළු වේලාවකින් ඔය විශ්වාස කරන්න හොඳ නෑ ඒ වගේම ලෝකයේ කිසිම සංවරයක් නැති උදවිය සාන්ත ඉරියව පවත්වාගෙන ඉන්නවා කිසිම සංවරයක් නැති උදවිය සංවර වහ නැති ඒ කියන්නේ ඇතුලෙන් තමා තුළින් සංවර නැති අය මේ ශාන්ත භාවයකින් යුක්තව ඉන්නවා කියනවා. ඒ නිසා බාහිරින් මනින්න බෑ කියනවා. ඔවුන්ගේ ජීවිතවල පිරිසුදු භාවයේ තියෙන්නේ අපිරිසුදු ඔවුන්ගේ ජීවිතයේ අපිරිසුදු භාවයේ තියෙන ඇතුළත අපිරිසුදුයි කියනවා. බාහිර තියෙන උපයක් විතරයි කියනවා. ඔවුන් ලස්සන වෙලා ඉන්නේ රත්තරන් පාට ගාව මැටි ආභරණයක් වගේ කියනවා. මැටි ආභරණය රත්තරන් ගාලා. ඒ වගේ කියනවා යාළගේ බාහිර පෙනීමෙන් ලස්සන පේන්නේ. රණී රත්තරම් පාට ගාපු යකඩ කෑලි වගේ කියනවා. එතකොට එහෙනම් ඒ බාහිරින් පේන දේ හරියට රත්තරන් ගාපු යකඩ වගේ රත්තරන් ගාපු මැටි වගේ කියනද මේකට නම් අර අම්බූපම සූත්‍ර ආදී දේශනා ගොඩක් තියෙනවා. එතකොට එහෙනම් මේ ඇතුළත තේරුම් ගැනීම සඳහා මේ ජටිල සූත්‍රයේ සත්ත්ව ජටිල සූත්‍රයේ ගොඩාක් වැදගත්. මේ කාරණාවෙන් ඔබට ගොඩක් කාරණා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති. බාහිරින් මේ ලෝකයේ කිසි කෙනෙක් මනින්න බෑ. ඒ වගේම අපට යම් කිසි කෙනෙකුගේ ගුණයක් දැන් අපි හිතමු මෙතන ඇවිදලා කවුරු හරි රහත් කියලා කියනවනම් ඔබ මට කාටවත් ඇත්තට මේ කීම තුලම තේරුම් ගන්න අපි හිතමු නොකියන ගුණ ගුණවත් කෙනෙක් කෙනා කියලා. ඔබට ඔහු රහත්ද නැත්නම් ඔහු මගඵල ලාභීද කියලා තේරුම් ගන්න ඔබ තුල තිබිය යුතුයි ප්‍රඥාව. දැන් අද ගොඩක් අය කියනවනේ අපට බාහිරින් එහෙම කෙනෙක් තේරුම් ගන්න කොහොමද එහෙම බලන්නේ එහෙම බලන්න බෑ මේ ලෝකේ. එහෙම බැලීම සඳහා ඔහු තුල ඒක තියෙන්නට ඕනේ. ඔහු තුල ප්‍රඥාව තියෙන්නට ඕනේ. ඔහු තුල ප්‍රඥාවෙන් යුක්තව බොහෝ කාලයක් ඇසුරු කිරීමෙන් සාකච්ඡාවෙන් ඒ ගැන අවධානයෙන් යුක්තව තමයි යම් කිසි කෙනෙකුගේ ගුණයක් තේරුම් ගන්න පුළුවන්. එවැනි කෙනෙකුටම එහෙම නැත්නම් මේ ලෝකේ කාටවත් කවුරුවත් මනින්න බෑ. ඉතින් ඒ නිසා අපට මේ ධර්මයේ තුලදී බලන්න කොච්චර අපි අද සමාජයේ ගත්ත වැරදි කාරණා කොච්චරනම් පරිසය වෙනවද? අපි බාහිර මේ සමාජයේ එහෙනම් බලන්න පින්වතුනි අපට මේ ලෝකේ යම් කිසි කෙනෙක් මම රහත් මම මගඵලලාභී කියලා මොන විග්‍රහයක් කළත් අපි මේ මෙන්න මේ ඇසුර අපි යොමු කරගත්තේ නැතුව අපි කවුරු හරි ඒකට නිර්ණය කරනවා නම් අපි බුද්ධ වචනේ පිළිගන්නද? අපි නිර්ණයකට යනවා නම් යම් කිසි කෙනෙක් පිළිබඳව බුද්ධ වචනේ මේ පිළියරන්නේ නැහැ. මෙතන බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. මෙන්න මේ කාරණා යුක්ත වෙන්නට ඕනේ. මේ කරුණ වලින් යුක්තවයි කෙනෙක් නිර්ණය කරන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. එහෙනම් ඒකේ අපි ඔක්කොම අතහැරලා ප්‍රධාන කාරණාවක් තියෙනවා. මොකද්ද? තමන් ප්‍රඥාවන්ත බව. තමන්ගේ නුවණ, තමන්ගේ නුවණ ඇති තැන තමයි අනුන්ගේ නුවණ තේරුම් ගන්න පුළුවන්. අනුන්ගේ සීලය තේරුම් ගන්න පුළුවන්. අනුන්ගේ ගති ගුණය තේරුම් ගන්න පුළුවන්. එහෙමතු මේ ලෝකේ තේරුම් ගන්න බෑ. ඒකයි පින්වතුනි බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන්නේ ඔක්කොම ප්‍රඥාවන්තයද නැද්ද? ප්‍රඥාවන්තයෝ ඒකයි ඒ සියලු ශ්‍රාවකයන් එකසේ බබලන්නේ. එකසේ ගුණයෙන් සබවහන වෙන්නේ. අනිත් ඔක්කොම ඒ පුස් අර යකඩේ රත්තරන් ගෑවා වගේ, මැටි වල රත්තරන් ගෑවා වගේ. ඒ නිසා මේ ලෝකේ කවුරුවත් අය මනින්න යන්න හොඳ නැහැ. අපිට මෙන්න මේ ගුණය අපි ඇති කරගන්න උත්සාහ කරොත් අපිත් ඇත්තටම අපි හිතමු මේ යම් කිසි කෙනෙකුගේ ඇසුරේදී අපට ගුණය වැඩෙනවා නම් දැන් වියග්වයි සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ කල්යාණ මිත්‍රය ඇසුරු කරනකොට කල්යාණ මිත්‍රයේ ගුණ වැඩෙනවා එහෙනම් අපි යම් කිසි කෙනෙක් එක කතාවෙන් සාකච්ඡාවෙන් සීලයෙන් ඉතින් යමු වෙන තැනදී අපි තුල ඒක වැඩිච තැන තමයි යම් කිසි කෙනෙක් තේරෙන්නේ එහෙම නැතු මේ ලෝකේ කවුරුත් බාහිරින් මනින්න බෑ. ඉතින් ඒ නිසා මේ දේශනාව ගොඩාක් වැදගත්. ඔබ අප සියලු දෙනාටම. ඒ වගේම තම තමන් ගැන කාරණාවක් තේරුම් ගන්න පුළුවන් මේ තුන්වෙනි කාරණාවෙන්. ඒ තමයි ආපදාවකදී නොසෙලෙන ගතිය. අපි බලන්න අපට ප්‍රශ්නයක් අ르බුදයක් කියන තැනදී අපි තුල අපේ සිතේ ස්වභාවය. ප්‍රශ්නයක් අ르බුදයක් කියන තැනදී අපි සැලෙනවද නැද්ද කියලා. සමහර අය ඉන්නවා ලෝකයේ දැඩිගතත් එක්ක දැඩිගතියත් එක්ක කියන්නේ ඒක. ඒ කියන්නේ ලෝකයේ ඡන්දි කියන්නේ. එහෙම ගතිය නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ ගුණයත් එක්ක තමන්ගේ නොසැලෙන එකක් තියෙනවද? ඒ හා එකතුන වෙන ගතියක් තියෙනවද? දැන් හදවත උණු වෙන බව කරුණාව මෛත්‍රිය තියෙනවා. එවැනි ඒ ගුණයෙන් යුක්ත කෙනාට උපේක්ෂාවක් ලෝකයේ තුල හට ගන්නවද? අන්න යාගේ ප්‍රඥාවක් තියෙනවා. ඒක අපට ඒක තේරුම් ගන්න පුළුවන් අපි තුල තියෙන ප්‍රඥාව. ඉතින් ඒ නිසා මේ බුද්ධ වචන තුලදී අපට අපේ ජීවිතේ ගොඩක් කාරණා තේරුම් ගන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් ඒ නිසා අපි අද මේ සූත්‍ර සාකච්ඡාව අවසන් කරමු. මම අර එක එක සූත්‍රයක් ගත්තේ එක ලස්සන කාරණාවක් නිසා ඔබට හිතන්න ඕන කාරණාවක් යොමු වෙන නිසා ඔබට මේ සම්බන්ධයෙන් තව ප්‍රශ්න අහන්න පුළුවන් සාකච්ඡාවේදී. ඒ වගේම තව මොනවා හෝ කරුණු තියෙනවා නම් ඒ ටික අහන්න පුළුවන්. අපි එහෙනම් දැන් වෙලාව ගිහිල්ලා එනිසා විවේකයේ අරගෙන තුනට අපි ධර්ම සාකච්ඡාව පටන් ගමු. ලියලා එවනවා නම් ගොඩක් පහසුයි. එනිසා කාලය අපත යවන්න නැතුව පැයේ උපරිම ප්‍රයෝජන ගන්න ඕන නිසා තියෙන ප්‍රශ්න ලියලා එවන්න. හොඳයි තෙරුවන් සරණ. හොඳයි එහෙනම් අපි ප්‍රශ්න කිහිපයකට අවස්ථාව දෙමු. එක ප්‍රශ්නයක් අහලා තියෙනවා. ධ්‍යාන වඩන තැනදී මුලින්ම වචී සංස්කාරය දුරු සංසිඳිලා ඊළඟට කාය සංස්කාරය සංසිඳ වෙන බව විග්‍රහ කරලා තියෙනවා. ආනාපානසති සූත්‍රයේදී මුලින්ම කාය සංස්කාරය ඊළඟට වචී සංස්කාරය සංසිඳන බව පැහැදිලි කරන්නේ. මේ දෙක තේරුම් ගන්න කොහොමද කියලා. ප්‍රශ්නේ තේරුණාද? දැන් නිරෝධ සමාපත්තිය විග්‍රහ කරගෙන යන තැනදී සමාධිය වැඩෙන තැනදී දැන් සමාධිය අපි හිතමු පුත්ජන කෙනෙක් වුණත් නිව සංඥා නා සංඥා එතන සමාපatti දක්වා යනකොට සංස්කාර දුර වෙන පිළිවෙලක් තියෙනවනේ මුලින්ම දුර වෙන්නේ කොහොමද වචී සංස්කාර විතක් ਵਿਚාරණේ ඊළඟට තමයි කාය සංස්කාරය එතන නිව සමාපත්තියේදී සංඥා වේදනා ඊට පස්සේ ඊළඟට තමයි ආනාපාන සති සූත්‍රයේදී ඉස්සල්ලාම සංසිඳන බව විග්‍රහ කරන්නේ මොකද්ද? කාය සංස්කාරයනේ. ඒ කායानुපස්සනාවේ විග්‍රහ කරලා පසම්බයං කාය සංකාරං අස සිස්සාමිච සික්කති. පසම්බයං කාය සංකාරං පස සිස්සාමි සික්කති. ඒකනේ තියෙන්නේ. ඊට පස්සේ තමයි චිත්ත සංස්කාර තියෙන වේදනානුපස්සනාවේදී විග්‍රහ කරලා පෙන්වන්නේ චිත සංකා පස්සාම්බ චිත සංකාරං අසසිස්සාමීති සික්කති පස්සාම චිත සංකාරං පස්සසිස්සාමීති සික්කති කියලා විග්‍රහ කරලා පෙන්වනවා. එතකොට චිත්ත සංකාර කියලා එතන විග්‍රහ කරේ සංඥා වේදනා කියන ටික. එතකොට සංඥා වේදනා මොකද ඒක වේදනාන් පස්සනාවට අයිති දෙයක්. ඊළඟට කාය සංස්කාරය විග්‍රහ කරන ආස්වාස ප්‍රස්වාසය කියන එක අයිති කායනුපස්සනා කොටසට. එතකොට මේ සමාධිය විග්‍රහ කරගෙන යනකොට එතන විග්‍රහ කරලා පෙන්වන්නේ මුලින් ඉඳලා සමාධිය වඩ아가න යන කෙනෙක් පුජ්‍යලයකට පුජ්‍යල අනුබද්ධිතව විතක්ක ਵਿਚාරයක් කරන එක. මම හිතන්නේ මම කලින් විග්‍රහයකදී පැහැදිලි කරා. මදුපිණ්ඩික සූත්‍රය උදාහරණට අරගෙන මදුපිණ්ඩික සූත්‍රයේ විතරක නිසා ප්‍රපංච ආදී හටගන්න හැටි පැහැදිලි කරනවානේ. එතකොට විතරකයෙන් ප්‍රපංච හටගන්නකොට විතරක ਵਿਚාර දුර වෙන දෙවෙනි ධ්‍යානයේ නම් වූ කාරණාව නෙවෙයි කතා කරන්න කියලා. මොකද විතරකයේ දුර්වීම සිදු වුණොත් ප්‍රපංචයේ ඇති වෙන්නේ ප්‍රපංච නිරෝධයේ සලායත නිරෝධය. එහෙනම් ඒක නෙමෙයි එතන විග්‍රහ කරලා පෙන්නන්නේ එතන සක්කපඤ්ඤ සූත්‍රයේ විග්‍රහ කරලා පෙන්නනවා ප්‍රපංචය තුළින් විතර්ක විතර හටගන්න හැටි. මෙන්න මේකයි එතන දුරවන්නේ කියන එක. ඒක දුර වුණා කියලා ඒක පුජ්‍යලයාගේ විග්‍රහය. දැන් ඇත්තරම අපි පුජ්‍යලයාගේ විග්‍රහයත් ඒක කතා කරනකොට මේ හේතුඵල ධහම කියන එක හේතුව වෙලා පස්සේනේ අපට ලෝකෙදී හම්බෙන්නේ හැම එකම හේතුවයි ඵලයයි අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් හම්බෙන්නේ නැහැ මේ පටිසමුප්පාද කතා කරන නැති දැනත්. හේතුව ඊට පස්සේ පාඩේ දැන් අපි දන්නා මේ පොත හැදෙන්න යම් අමුද්‍රව්‍ය ටික. අමුද්‍රව්‍ය නිසා පොත තියෙන්නේ. අපි ලෝකයේදී කතා කරනවා. නමුත් අමුද්‍රව්‍ය කියන හේතුව දැන් නැහැනේ. නැතුවයි පොත කියන බලේ. දැන් කිරි ඊළඟට ගිතෙල් වෙඬරු. එතකොට කිරි නැතුව ගිතෙල් වෙඬරු හැදෙන්නේ නමුත් වෙඬරු ගිතෙල් කියනකොට කිරි නැහැ. ඒ හේතුව එතන නැහැ. ලෝකයේදී අපි කොච්චර හේතුඵල ධර්ම කතා කරන්න ගියත් අපට හේතුව වැයවීමක් එක්කයි ඵලය හම්බෙන්නේ. ඒකත් හැබැයි ලෝකේ මට්ටමේ යම් කාරණාවක්. බුදුරණවහන්සේ විග්‍රහ කරපු හේතුඵල ධම හේතුවයි ඵලයයි දෙකම විද්‍යාමාන වෙනවා. එතන පුජ්‍යලත්වයේ ඉක්ම වෙන දෙයක්. දැන් කාය වචී සංස්කාරය දුරු වෙන්නේ පුජ්‍යලයකට. පුජ්‍යලයක් කරන වචී සංස්කාරය. ඉන්න පුජ්‍යලයකගේ වචී සංස්කාරය විතක්ක ਵਿਚාරය එයා කරන දේ අනුව එයාට දුර වෙලා යනවා. ඒ වචී සංස්කාරයේ දුර වෙච්ච තැනදි තමයි ඊට පස්සේ පුජ්‍යලේකුට අදාළ කාය සංස්කාරය කියන එක දුර වෙනවා. ඒ වගේම පුජ්‍යලේකුට අදාළ චිත්ත සංස්කාරය කියන එක දුර වෙනවා. ඒකයි නිරෝධ සමාපත්තිය කියන කාරණාව අරහත් ඵල සමාපත්තිය නෙවෙයි. එතකොට ඒක මේ ලෝකයේ පුජ්‍යලයක් එක්ක ප්‍රතිපදාවක්. හැබැයි ලෝකයේ පුජ්‍යලයක් එක්ක ප්‍රතිපදාවේදී සංඥා වේදනා පුජ්‍යලයට නිරුද්ධ කරන්න පුළුවන් ආර ශ්‍රාවකයෙකුට විතරයි. ඒක ලෝකයේ පුතඥයට බෑ. හැබැයි ආර ශ්‍රාවකයාත් පුජ්‍යලයක් මතපදනම් වෙලා දුරු කරන එක. එතන පටිච්ච සමුප්පාදය දාල කරගන්න හොඳ නැහැ. පටිච්ච සමුප්පාදය කියලා කතාව යෙදෙන තැනම මම ගොඩක් තැන්වල පැහැදිලි කරනවා පුජ්‍යලයා කියන එක නොලැබෙන්නට ඕනේ. දැන් අපි කතා කරන්නේ පුජ්‍යලයාගේ පටිච්චසමුප්පාදේ කියලානේ. එතන පටිච්චසමුප්පාදේ කියලානේ. පටිච්ච සමුප්පන්න බව කතා කරන එතන නැති වෙන්නට ඕනේ. එතන නොලැබෙන්නට ඕනේ. එතන හම්බ වෙන්නේ තියනවා කියලා ගත්ත තැනදී. පටිච්ච සමුප්පන්න බවදී එතන නොලැබෙන්නට ඕනේ. එහෙනම් පටිච්ච සමුප්පාදය කතා කරන තැනදී දැන් ඔබ මූලපරයය සූත්‍රය අහලා තියෙනවා. මූලපරයය සූත්‍රයේ මූලික කෙනාට නේද ලෝකෙ ඔක්කොම කතා කරන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන මෙලව පරලව දිව්‍ය බ්‍රහ්ම මේ ඔක්කොම තියෙන්නේ ලෝකේ ඉන්න තැනත් එක්ක. පටිසමුපන්න බව කතා කරන තැනදී අන්න ඒවා යෙදෙන්නේ නැහැ. නෑ නෙමෙයි නොලැබෙනවා. එහෙනම් අපි දැන් නිරෝධ සමාපත්තියේ පටිච්චසමුප්පාදය කතා කරන්න යන එක හරියද? නේවසඤ්ඤා නාසඤ්ඤා පරිසම් කතා කරන එක හරියද? නෑ ඒව නොලැබෙනවා. මේ මාර්ගයත් එක්ක සත්‍ය දකිනකොට පටිච්චසමුප්පන්නව දකිනකොට ඒව නොලැබෙනවා මිසක් පටිච්චසමුප්පාදේ ඒකට රිංගවන්න බෑ. අද ඒ නිසා තමයි අර සංස්කාර ක්‍රියාවලිය සහ මේ ඔක්කොමත් එක්ක පටලැවෙන්නේ. ඇයි පටලැවෙන්නේ? පටිච්ච පළවෙනි ධ්‍යානයේට පටිච්චසමුප්පාදේ පළවෙනි ධ්‍යානෙ. පටිච්චසමුප්පාදයේ දක්වපු දැන පළවෙනි ධ්‍යානෙට එන්නේ. දැන් ජහනනිස්සේ අට්ඨකනාගර මාළුක සුරවල තියෙන්නේ. සත්‍ය දකිනකොට චිත්තම් පටිව සිත අයින් වෙනවා එකකින්. පළවෙනි ධ්‍යානයෙන් දෙවෙනි ධ්‍යානයෙන් හතරවෙනි ධ්‍යාන සිත අයින් වෙනවා සත්‍ය දකිනකොට. ඇයි යෙදෙන්නේ? ඒක යෙදෙන්නේ සත්‍ය නොදකින තැනදී. සත්‍ය දකිනකොට යෙදෙන්නේ. එහෙනම් යම්කිසි කෙනෙක් පළවෙනි ධ්‍යානය අල්ලගෙන එතන පටිච්චසම්පද අවිද්‍යාව මේක සංකාර මේක විඥාන මේක විග්‍රහ කරන්න පුළුවන්ද? බෑ. ඒ ඒ පටිච්චසමුප්පාද විග්‍රහයේදී පළවෙනි ධ්‍යානය කියලා හම්බෙන්නේ. එහෙනම් යම්කිසි කෙනෙක් නිරෝධ සමාපත්තියේදී පටිච්චසමුප්පාදේ අවිද්‍යාව මේක සංකාර මේක ඒක විග්‍රහ කරන්න පුළුවන්ද? බෑ. පටිච්චසමුප්පාදේ කතා කරා මේකේ දෙන්නේ නෑ. ඔක්කොම අන්න අතහැරෙනවා. ඒකයි නිවන කියන කාරණාව මේ ඔක්කොම නොයදීම නිවීම කියලා කියන්නේ. එහෙනම් පටිච්චසමුප්පන්න බව හම් වෙන තැනදී නුවණින් හම්බ වෙනවා. ඒකයි සේක කෙනාට මාමඤ්ඤෙන්නේ තියෙන්නේ නමඤ්ඤෙ නෙමෙයි. ලෝකේ හම්බ වෙනවා. නමුත් සත්‍ය දකිනකොට නොලැබෙන බව නුවණට හම්බ වෙනවා. එහෙනම් කාය වචී කාය චිත්ත සංස්කාරයේ නැති වෙන ප්‍රතිපදාව කාටද තියෙන්නේ? පුජ්‍යලයේකට ඒක පටිසම්පාදයට එක නෙවෙයි ගලපන්න තියෙන්නේ. පටිසමුප්පාදය හම්බෙන තැනදී ඕව ලැබෙන්නේ නැහැ. ආයෙ ඕව ගලපන්න දෙයක් නැහැ. අපි නැති කරනවා නෙවෙයි. අපි පටිච්චසමුප්පාද නැති කිරීමන්නේ දැන්. නැති කරන්නේ පුජ්‍යලයකට අයිති දෙයක්නේ. ඒක නැති කරන්නේ චවුද? පුජ්‍යලයාමනේ. එතකොට එතන පුජ්‍යලත්‍ය හම්බුනේ කොතනද? නিত্য නේ පටිච්චසමුප්පන්න බව හම්බෙච්ච ඇති තනදීනේ. පටිච්චසමුප්පන්න බව හම්බෙච්ච තැනදී පුජ්‍යලතේ හම්බ වෙන්නේ එහෙනම් මේ ලෝකයේ කියන සියල කිසිම විවහාරයක් කිසිම ප්‍රඥප්තියක් ඒකට අදාළ කරගන්න බෑ පටිච්චසමුප්පාදේ කතා කරනකොට. අපි ඇත්තටම අපේ සියුම්ම හැඟීම තියෙනවා අපි හැම එකටම පටිච්චසමුප්පාදේ කඩලා බලනකොට බලන්න අපි කැමැත්තක් තියෙනවා. හැබැයි ඒ තුලදී අපි નિરાයාසයෙන් යොමු වෙනවා ඇති දෙයක් හදලා බලනවා. ඒකේ ඇති බවක් හඟවන පුජ්‍යලයක් ඉන්නවා. ආත්මීය හැඟීමක් ඇති පුජ්‍යලයක් ඉන්නවා. මනින් එක්ක ඇති පුජ්‍යලයක් ඉන්නවා. මනීම මැනීම නැති කරනවා මිසක් අපි කරන්නේ නිවීම නෙමෙයි. මැනීම නැති කරනවා තව මැනීමකින්. මැනීම නොයෙදෙන්නට ඕනේ. නොයෙදෙනවා කියන එක සහ නැති කරනවා කියන එක දෙකක්. එතකොට ඒ ලෝක ප්‍රතිපදාව තමයි ඒ විදිහට සංස්කාර ටික අයිති පුජ්‍යලයාගේ ටික නැති කරගෙන යන්නේ. අයිති පුජ්‍යලයාගේ ටික. ලෝක පටිසම්පාද පත්‍රව ගන්න හොඳ නැහැ. දැන් ආනාපාන හද සූත්‍රය විග්‍රහ කරගෙන යනකොට එතන පැහැදිලි කරන්නේ මොකද්ද? කායනපසනා කොටසෙම වැඩෙනවා කියනවා බොජ්ජංග. බොජ්ජංග වැඩනට විග්‍රහ කරනවා. ධම්මවිචේ වැඩනට විග්‍රහ කරනවා. ඒ විග්‍රහයේදී සත්‍යනේ දකින්න යමු වෙන්නේ. හුස්ම ගන්නවා කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාසයක් ඇති බව අරගෙන ආස්වාස ප්‍රස්වාසයක් නෙමෙයි සංසිඳවගෙන යන්නේ. මේ මේ ඒකත් එක්ක හිත එකඟ කරගෙන යන්නේ. ඇති ආස්වාස ප්‍රස්වාසයේ. ජලියකට ඇති ආස්වාස ප්‍රස්වාසය. දැන් ආස්වාස ප්‍රස්වාසය පුතඥන කෙනෙක් හතරවෙනි ධ්‍යානට යන තැනදී එයා යම් ප්‍රතිපදාවක් නිසා ආස්වාස ප්‍රස්වාසයට නිරුද්ධ වීමකට යොමු වුණා. ආනාපාන සූත්‍රය විග්‍රහ කරගෙන යන තැනදී සත්‍ය දකින්න යොමු වෙනකොට පටිච්චමුප්පාදය නොදකපු නිසා නේද ආසරපස්වාසයක් හම්බුනේ. මට ආසරපස්වාසයක් හම්බුනේ පටිච්චමුප්පාද නොදකපු නිසා. ආස්වාද ප්‍රස්වාසී සත්‍ය දකිනකොට සත්‍ය දකිනකොට හම්බෙන්නේ මොකද්ද? පටිච්චමුප්පාද න්‍යායනේ හම්බෙන්නේ. අවිද්‍යාව පදනමින් හටගත් හැටිනේ හම්බෙන්නේ. එතකොට එහෙනම් ආස්වාද ප්‍රස්වාසයක් කියන බවක් හම්බෙනවද? අන්න ආස්වාස ප්‍රස්වාසයක් කියන බවක් හම්බෙන්නේ නැහැ. අන්න එතන ඒ විග්‍රහ කරලා තියෙන්නේ සත්‍ය දකිමින් යන ප්‍රතිපදාවක. එතකොට සංඥා වේදනා වේදනාන පස්සනාවත් එක්ක විග්‍රහ කරන චිත්ත සංස්කාරයට ඇතේදී එංගේකේ වචී සංස්කාරය කියන එක කොහොමද සිතක් ਵਿਚාර ආසර්පස්වාසයේ ක්‍රියමිත දුර වෙලා යනවනේ. චිත්ත සංස්කාරයේ සංඥා වේදනාව එක්කතර සංඥා වේදනා කියන කාරණාව හම්බෙන්නේ කාටද? පුජ්‍යලේකට. දැන් සංඥා වේදනා කියන එක මේ ලෝකේ සීකන වෙච්ච කෙනෙකුට පුජ්‍යලයක් මැදියලා දුරු කරන්නත් බෑ. සීක නොවිච්ච කෙනෙකුට පුජ්‍යලයක් මැදිහත් වෙලාව සංඥාදන දුරු කරන්න බෑ. ඒකයි නිරෝධ සමාපත්තියේ සීකේකට විතරක් සමාදින්න පුළුවන්. මොකද මොන විදිහකට ගත්තත් සංඥා වේදනාවක්කට එයා යොමු වෙනවා. සේක කෙනෙකුගේ නුවණත් පාදක කරගෙන තමයි සංඥා වේදනා කියන එක නෝසාපත්තියේදී පුජ්‍යලයකට දුරු කරන්න පුළුවන්. නියුණ නෙමෙයි පුජ්‍යලයකට දුරු කරන්න පුළුවන්. දැන් මෙතන විග්‍රහ කරනකොට දැන් මෙතන සංඥා වේදනා සංසිඳ වෙමින්නේ. එතකොට දැන් අතන සංඥා වේදනා පුජ්‍යලයක නිරුද්ධ වුණානේ. නමුත් පටිසමුප්පාද ක්‍රියාවලිය එහෙමමයි පුජ්‍යලයක් නිරෝධ සමාපatti ඉන්නවා. පුජ්‍යලයා සංඥා වේදනා පුජ්‍යලයාගේ නෑ. කාය සංස්කාර නෑ, වචී සංස්කාර නෑ, චිත්ත සංස්කාර පුජ්‍යලයාගේ නෑ. දැන් ආනාපානත සූත්‍රයේදී සංඥා වේදනා කියන කාරණාවේ සත්‍ය දකිනකොට සංඥා වේදනා ඇති බව හම්බ වුණා පුජ්‍යලයකට. පටිච්ච සමුප්පන්න බව දකිනකොට මොකද වෙන්නේ? මේ සංඥා වේදනා කියන කාරණාව තුල තියෙන වැරද්ද හම්බ වෙනවා. අන්න නොයදෙන බවකට යමු වෙනවා. සත්‍ය දකින්න තැනදී. සත්‍ය නොදකින්න තැනදී තමයි මේ ඇති බව හම්බ වෙන්නේ. ඒක මූල මදුපි මහ ඥානනිසයාදී සූත්‍ර තුළ දර ධ්‍යාන අයින් වෙනවා වගේ තමයි මෙහි සත්‍ය දකිනකොට ධම්මවිචේ සම්බුද්ධංගේට යමු කරපතනදී ඇති සංඥා වේදනා ඇතයි කියලා ගත්ත කාරණාවේ සත්‍ය දකින්න තැනදී සත්‍ය නොදකින්න තැන ගොඩ නැගීච්ච සංඥා වේදනා හම්බෙනවද? සත්‍ය නොදකින්න තැන ගොඩ නැගීච්ච සංඥා වේදනා සත්‍ය දකින්න තැනදී සංඥා වේදනා පාදක කරගෙන අන්න එය සංසිඳෙනවා. ඊට පස්සේ දැන් ලෝකයේදී නම් ආර්ය ශ්‍රාවකයෙකුට උනත් නිරෝධ සමාපත්තේ සංඥා වේදනා දුරු කළා. නමුත් නිවුනේ නැහෙනේ. නියුචන හතන් වහන්සේ නිරෝධ සම්පත් සමාදිනවා. නමුත් ඒක පුජ්‍යලියක් සමාදින එක දැන් හතන් වහන්සේ පරිණ ධ්‍යානට සමාදින. ඒ වගේම රහතන් වහන්සේ නිරෝධ සම්පත් සමාදිනවා. නමුත් ඒක පුජ්‍යලියක් එක කතා කරන තැනදී. දැන් මේ ප්‍රතිපදාවේ කියන තැනදී ආනාපානහති සූත්‍රය වන කාය සංස්කාරය සංසිඳුණා. ඒ සංසිඳුනේ අර ප්‍රතිපදාව ලෝකේ පුතඥයා වඩන එකත් එක්ක යන ක්‍රමයට නෙවෙයි ඒක නොයදෙන ගතියට ආවා. චිත්ත සංස්කාරයත් වේදනාන පස්සනාවේදී නොයදෙන ගතියට ඇවිදilla ඊළඟට ආ චිත්ත සංස්කාරය අල්ල ගන්නවා. මේ මේ චිත්තපටි සංවේද චිත්තාන පස්සනාවට යොමු වෙනවා. දැන් එතන අනුපූර ප්‍රතිපදාවත් අතන ප්‍රතිපදාවත් අතර ගත්තාම නිරෝධ සමාපත්තියට එහා ගියපු තව දෙයක් ආනාපානසති සූත්‍රයේ හම්බෙලා තියෙනවා. මං කියපු එක තේරුණාද? නිරෝධ සමාපatti ය විග්‍රහ කරනකොට සංඥා වේදනා කියන එක දුර වෙනවා පුජ්‍යලයකට ඒක සමාපත්තිය. නිවන නෙමෙයි. හැබැයි සීකේකට වෙන කෙනෙකුට ලබන්නත් බෑ. ඒකත් ඇත්ත. මොකද ඒක ලබන්න බෑ ලෝකෙක කාටවත්. සීක කෙනෙකුට නැතුව. දැන් ආනාපානසති සූත්‍ර විග්‍රහය සම්පූර්ණයෙන් නිවීම සරහා යන විග්‍රහයක් නේ. එතන සංඥා වේදනා කියන කාරණාව චිත්ත සංස්කාරය කියන එක වේදනානුපස්සනාවේදී සංසිදෙනවා. ඊළඟට චිත්ත පරිසංවේදී හම්බ වෙනවා. අන නුවණ තව දෙයක් ඉදිරියට ගිහිල්ලා චිත්ත පරිසංවේදී කියන එක ප්‍රකට වෙනවා. දැන් නිරෝධ සමාපත්තිය කියන සමාපත්තියේදී එයා ඒකෙන් නැගිටිනකොට ශුන්්‍යත අනිමිත් අපහර ස්පර්ශ කළ නිවෙනවා කියලා විග්‍රහ කරනවානේ. දැන් නමුත් පළවෙනි ධ්‍යානයේ නිව සංඥානා සංඥායතන හතරවෙනි ධ්‍යානයේ නැකිට කියලා හිම වෙන්නේ නැහැ. මොකද ඒක සීකේක් යන එකක් නෙවෙයි නිසා. සීකේක් විතරක් යන පුළුවන් එකක් නෙවෙයි නිසා. හැබැයි ඒ තුලට ගිහිල්ලා විදර්ශනා කරනකොට අන්න එයාට පුළුවන්කම ලැබෙනවා ඒකෙන් නිදහස් වෙන්න. ඒකට ගිහිල්ලා ඒ සත්‍ය දැකලා නිදර්ශනා කරනකොට. නමුත් නිරෝසමපත්තියේදී නැගිටිනකොට මෙයා ශුන්්‍යතය අනිමිත්ත අපුණහති ස්පර්ශ කරලා එයා නිවෙනවා. දැන් මෙතන මේ ආනාපාන සති සූත්‍රය විග්‍රහ කරන යනකොට සංඥා වේදනා කියන කාරණාව සත්‍ය දැකලා එයින් නැකිටිනකොට චිත්තපටි සංවේදී ප්‍රකට වෙනවා. චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාව ප්‍රකට වෙන තැනදී දැන් එතන ප්‍රකට වෙනවා ඊට කියන්නේ ගොඩාක් සියුම්. දැන් අපිට ප්‍රකට වෙන්නේ හැම වෙලෙම සිතවිල්ලක් එක යන ප්‍රතිපදාවක්. දැන් මෙතන දැන් බලන්න මම ආනාපානසති විග්‍රහ කරලා පැහැදිලි කරා. මුලින්ම දැන් සමාධියක් නැතුව ප්‍රතිපදාවක් නෙමෙයිනේ මේක. හුස්ම දීර්ඝව ආස්වාස දීර්ඝ ප්‍රස්වාස කියන මේ විග්‍රහයදී මම සමතයක් වැඩෙනවනේ. නමුත් සමාධිය විග්‍රහ කරන්නේ චිත්තානුපස්සනාවේදී. ආනාපානසති සමාදාහං චිත්තං චිත්තපටි සංවේදී. සමාදාහං චිත්තං අසති සාමිත සික්කටි. එතකොට එතන වෙනම සමාධිය විග්‍රහ කරනවා. දැන් ආනාපාන සතිය මුලින්ම ඉඳලා කරලා සමාධිය තියනවද නැද්ද? තියෙනවා. සමාදන් නැතුව නෑනේ යාට. නමුත් ආනාපාන සතිය විග්‍රහ කරන තැන සමාදාන චිත්තං විග්‍රහ කරන චිත්තානපස්සනාවයි. කායනපස්සනාව කොටසදී වෙනමත් ආයි විග්‍රහ කරන සමාධි සම්බොජ්ජංගියත්. ඊළඟට සිත එකඟ වෙනවා අනිවාර්යෙන් හුස්ම රැල්ලත් එක. එතන සමාධියක් තියෙනවා. එහෙනම් මෙතන සමාදාන චිත්තං කියලා කියන්නේ එතන සම්පූර්ණයෙන් චිත්තානපස්සනාව කියන කාරණාවත් එක්ක යමු වෙනකොට වෙන කිසි දෙයකට යොමු වෙන්නේ නැතිව සිත විතරක් ප්‍රකට වෙන දැන් අර සියල්ලක්ම සත්‍ය දැකලා ඒවා ඒවා දැන් ඒවට යන්න බෑ දැන් මොකද ඒ වගේ සත්‍ය දැකලා එහින් නැගිට්ටා එහින් ඉක්මුණා දැන් හම්බෙන්නේ සිත විතරයි ඒ සිතෙහි අර සංඥා වේදනා කියන ගතියවත් නැත්නම් ආසර්වස්වාස කියන ගතියව නැතුව මේ සිතම සම්පූර්ණයෙන් ප්‍රකට වෙලා. අවිප්‍රමෝදයන් චිත්ත, සමාදහං චිත්ත මෙන්න මේ බව මෙයාට ප්‍රකට වෙනවා. එතකොට ඒකෙත් සත්‍ය දකිනකොට මේ සිතේ එච්චර සියුම් සිතක් ප්‍රකට වුණා. ඒකත් පුජ්‍යලයකට. එහි සත්‍ය දකිනකොට මොකද වෙන්නේ? ධම්මානුපස්සනාවේ හම්බ වෙන්නේ මොකද්ද? ධම්මානුපස්සනාව හැටියට අනිච්චානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී. දැන් මේ කරන ප්‍රතිපදාවක් තියෙනවා. මේ ආපු ක්‍රමානුකූල වැඩ පිළිවිලි. මොකද්ද ප්‍රතිපදාව? ධම්මචේ සම්බොජ්ජංගයත් එක්ක අනිච්ච දකින්න එක සත්‍ය දකින්න එක එහෙනම් ලෝකේ මට්ටමින් අල්ලගන්න තියෙන ස්වභාවයේ සියල්ලංගෙම අසත්‍යභාවය හම් වෙනකොට ඒ ඒ නික්මෙන තැනදී අල්ලගන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. මොකද අල්ලගන්නේ ඊට පස්සේ? දැකපු කරපු වැඩි. ඒ තමයි අනිත්‍ය වශයෙන් දැකපු දේ අල්ල ගන්නවා. අන්න ඒක තමයි ධම්මානුපස්සනාව විග්‍රහ කරන්නේ. ඒ සත්‍ය දැකීමෙන් තමයි නිවෙන්නේ. එතකොට එහෙනම් ඒ ප්‍රතිපදාව සම්පූර්ණයෙන් ඒ ආනාපාන සති විග්‍රහය නිවීම කරාම යොමු වෙන ප්‍රතිපදාවක් සත්‍ය දැකීමෙන් එතකොට ඒකයි ලෝකයේ දෙක එකයි දෙක එකට ගලපන්න යන්න එපා. මොකද එතන සත්‍ය දකින වැඩපිළිවෙලක් එක්ක යන ප්‍රතිපදාවක්. අතන තියෙන්නේ ලෝකේ මට්ටමින් ඊළඟට මේ ඒකටම සම්බන්ධ තව ප්‍රශ්නයක් තියෙනවා ඒකත් ඒත් එක්කම උත්තරේ දෙන්නම් එතකොට ලේසි සක්කාය දිට්ඨියයි මානය කියන අස්මිමානය කියන එකනේ අහන වැටේ අන්න ඒ දෙක විස්තර කරලා පෙන්වන්න මේක උදාහරණයක් ගන්න කියනවා කේමක සූත්‍රය සහ ආනන්ද සූත්‍රය උපාදාය අස්මීති හෝතිනෝ අනුපාදාය කියන කාරණාවත් එක්ක එතකොට දැන් මෙතන අස්මීති කියලා දැන් ඇත්තරම දැන් සක්කාය දිට්ඨිය දුරු වෙච්ච සෝතපන්න ශ්‍රාවකයා සක්කායදිට දුරු වෙච්ච සෝතාපන්න ශ්‍රාවකයාට ලෝකේ හම්බෙන්නේ නැද්ද? ලෝකේ හම්බ වෙනවා. ලෝකේ හම්බෙන්නේ පුජ්‍යලයකට නෙමෙයිද? පුජ්‍යලයකට. ඔහු නුවණින් දකින්නේ වැරද්ද මිසක් වැරදි කියලායි දකින්නේ. සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියලා කියන්නේ මොකද්ද? මම කියලා නොදාගෙන ඉන්නවද? නෑ මම දාගන්න එක වැරදි කියලා. සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියන්නේ මොකද්ද? මම කියලා දාගත් එක මම කියලා ගත් එක වැරදි කියලා දැකීම නිසා මම කියලා නොදැමිනවා නෙමෙයි. අනාත්මයි කියන්නේ දැන් නිවන අනාත්ම නෑනේ. දැන් අපි නිවනත් අනාත්මයි කියලා අනාත්ම කියන්නේ ලෝකයට. ඒ කියන්නේ මේ වැඩ සංස්කාර ක්‍රියාවලි සත්‍ය දකින තැනදී මෙතන ආත්මයි කියලා ගැනීම වැරදි. එහෙනම් වැඩපිළිවෙල තියෙනවනේ සකස් වීමක් තියෙනවනේ. නිවීම කතා කරනකොට මොකද වෙන්නේ? අනාත්මයක් හොදන්න පුළුවන්ද? බෑ. ඔක්කොම ඉක්ම වෙනවා. එහෙනම් අපට යම් කෙනෙක් සක්‍රදිට්ටි දුරුණා කියලා කියන්නේ මම කියලා බාරගත්ත දේ වැරදි මම කියලා බාර ගන්න වෙනවා. රාගය හටගන්නේ ඇයි සක්කායදිට්ඨි යුක්ත කෙනා දුරු වෙච්ච කෙනාට? සංකල්ප මිය රාගයක් නේ. ද්වේෂය හටගන්නේ ඇයි? එහෙනම් එයාට ආත්ම දෘෂ්ටිය නැත්තම් මේ මම කියලා ගත්ත දේ අයින් වුණා නෙමෙයි. මම කියලා ගත්ත දේ වැරදි කියලා හම්බ වුණා. ඒ නිසා දෘෂ්ටියකට යන්නේ නැහැ. ඒක නම් පුංචි උදාහරණයක් දීලා තියෙනවා කලින්. අර කටකොන් සනස්තෝකට ලණුවක් කරන් එන මම ඒකට වෙනම විදිහකට පැහැදිලි කරා ලණුවක් කෙනෙක් දෙන්නේ දෙපැත්තකට වෙලා එකම පැත්තට අඹරද්දී ලණුවක් එඹරෙන්නේ නැහැ. මැදින් කෙනෙක් ගිහලා අල්ල ගන්නවා. අල්ලගත්ත තැන එඹරෙනවා. එතකොට මේ ක්‍රියාවලිය නොදකපු කෙනාට හම් වෙන්නෙම ලණුවක් අල්ලගෙන ඉන්න බව. නමුත් ලණුවක් අල්ලගෙන නැහැ. අල්ලගත්ත නිසායි ලණුව ඇති වුනේ. එහි ඒ ක්‍රියාව දකින්න කෙනාටත් ලණුවක් හම්බෙලාද නැද්ද? එයාටත් ලණුවක් හම්බ වෙලා. හැබැයි එයාට නුවණින් හම්බෙනව නේද? අල්ලගත්ත නිසා ලණුවක් ඇති බව එයාට ලණුවක් ඇති වුණාට ලණුවක් තිබුණාට නුවණක් තියනවා ඇතුලෙන් මොකද්ද අල්ලගත්ත නිසයි ලණුවක් තියෙන්නේ නමුත් ලණුවක් නැති වෙලා නැහැ ලණුවක් තියෙනවා අතහැරියා ගමන් එයාට ලණුවක් තියනවාද එයාට ලණුවක් නැහැ අන්න ඒ වගේ තමයි සක්කාය දිට්ඨිය දුරු වුණා කියලා කියන්නේ වැඩපිළිවෙල දැක්කා නමුත් ලණුව තියෙනවා හැමම. එයා දකිනව අල්ලගැනීමෙන් ලණුව හටගත්ත කියලානේ. ඒ නිසා ලණුවේ තියෙන වැරද්ද එයාට හම්බ වෙනවා. නමුත් ලණුව දුර වෙලාද? ලණුව තියෙනවා පේන්න. ඒ වගේ සක්කාදිට්ඨිය දුරු වුණාට මම කියලා ගත් එක වැරදි කියලා හම්බ වෙනවා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචේපාස්කන්ධය ට මම කියලා දැමීම වැරදි කියලා හම්බ වෙනවා. නමුත් වෙමි කියන වඤ්ඤාණාව තියෙනවනේ. එතන කේමක සූත්‍රයේදී කේමක භික්ෂුවකින් අහන අයදිල්ල. ඔබ පංචපාස්කන්ධයට මම කියලා ගන්නවද නැහැ. එහෙනම් ඔබ රහත්ද නැහැ. ඇයි? සකස් වෙනවා. සකස් වීමක් තියෙනවා නම් මෙතන මඤ්ඤිතයක් වෙමි කියලා හැඟීමක් මානයක් මැනීමක් පුජ්‍යලයක් කරන කෝණයක් තියෙනවා. මනින්නේ කවුද? දැන් මම හිතන්න අපි හිතමු යම් කිසි කෙනෙක් මන්න මේක කැමරාව කියලා. කැමරාව කියලා මන්නේ මේ පුටුවද? නෑ. කැමරාව කියලා මන්නේ පුජ්‍යලෙක්. එයාගේ මැනීම තියෙනවා. එයාට මේ બ્લોක ප්‍රඥප්තිය තියෙනවා. ඇයි ඒ තියෙන්නේ? එයාට වෙමි කියන මඤ්ඤණාව තියෙනවා. ඒකට උදාහරණයකුත් දෙනවා අර කුසුමේ මලේ උදාහරණේ. මල කියලා කියන්නේ මලේ සුවඳ කියනකොට එක එකේ වෙන් වශයෙන් කතා කරන්න බෑ නමුත් මලේ සුවඳක් තියෙනවා. එයාගේ වැරදි දෘෂ්ටියක් නෑ. ඒ කියන්නේ පෙත්ති නෙමෙයි සුවඳ, රේණුවල නෙමෙයි, රේණුවලද සුවඳ, නැත්නම් මේ නට්ටේද සුවඳ. ඒ වැරදි විදිහක් නෑ එයාට. ඒක වැරදි විදිහක් නේ. නමුත් සුවඳක් එයාට තියෙනවා. මලේ සුවඳක් තියෙනවා. ඒ වගේම ලෝකයේ පිළිබඳ සකස් වීම පිළිබඳ වැරදි දෘෂ්ටිය නෑ. සක්කාය දෘෂ්ටිය නෑ. නමුත් සකස් වෙච්ච දෙයක පැවැත්මක් තියෙනවා. ඒකයි මේ පංචීපාස්කන්ධය කියන්නේ උපාදායක්. උපාදාය නිසායි වෙමි. රූපං උපාදාය, වේදනා, සංඥා, සංකාර, විඥාන මේ උපාදානය නැත්නම් මේට උපාදාන ඇති තිසයි වෙමි කියන මඤ්ඤණාව තියෙනවා. ප්‍රඥාප්තියක් ලෝකේ හම්බ වෙලා. එතකොට එහෙනම් මේ සක්කාය දිට්ඨිය සහ අස්විමානීය කියන දෙක අතර ලොකු විග්‍රහයක් අපි තේරුම් ගන්න ඕනේ. ඒකට ඉතින් අස්විමානිය තේරුම් ගන්න පුළුවන් සක්කාය දිට්ඨිය කියන කාරණාව හම්බෙච්ච තැනදී. නැත්තම් අස්විමානිය කියන එක අපිට තේරුම් ගන්න යන්න බෑ. ඒ නිසා තමයි ඉස්සෙල්ලා කතා කරපු දේශනාවෙත් විග්‍රහ කරේ ප්‍රඥාව ප්‍රඥාවත් එක්කනේ තේරුම් ගන්න පුළුවන්. එහෙනම් අපි තුල යම් කිසි දෙයක් තේරෙන්නට ඕන. එතකොට එහෙනම් අර මැනීම දැන් කාය සංඛාරය කියන ප්‍රඥප්තිය මනින මැනීම අන්න එතනදී පළවෙනි අවස්ථාවේදී සත්‍ය දකිනකොට ආනාපාන සතිය මැනීම ඒ මැනීම දුරු වෙනවා. ඒ කියන්නේ මානිය ටික ටික දුරු කරන්නේ. පැනවීම මැනීම සියල්ල ටික ටික ක්‍රමානුකූලව දුරු වෙනවා. එයාගේ ප්‍රතිපදාවත් එක්ක. ඇයි දුරු වෙන්නේ? එහි සත්‍ය සම්පූර්ණයෙන් දැකලා ඒකත් එක්ක තියෙන එහි අවිද්‍යාව එයාට දෙන්නේ අන්න ඊළඟ කාරණාවට යමු වෙනවා. ඒකයි ප්‍රතිපදාව ක්‍රමානුකූලව යන්නේ. නමුත් සමතේ වඩන කෙනෙකුට සාමාන්‍යයෙන් එයාගේ ආස්වාස ප්‍රස්වාසයේ දුරවන්නේ එයාගේ ආස්වාස ප්‍රස්වාසයේ කියන කාරණා නැතිවන්නේ යම් වෙන ප්‍රතිපදන් අපි උදාහරණයක් ගන්න. අපිට රාගය ඇති වෙච්ච තැනදී අපි අසුබයට යමු වුණාම රාගය දුරු වුණාද නැද්ද? රාගය දුරු වුණා. නමුත් අසුබය ඇතිද අපිට නැද්ද? අසුබය තියෙනවා. අපිට දේශය ඇති වෙච්ච තැන මෛත්‍රිය පුරුදු කරාම දේශය දුරු වුණාද නැද්ද? නමුත් මෛත්‍රිය අපිට තියෙනවා. ඒ වගේ විතක්ක ਵਿਚාර කියන කාරණාව එයාට හම්බෙන්නේ නැහැ දෙවෙනි ධ්‍යානයේදී. වෙන දෙයක් අල්ලගෙන ඊට වඩා ප්‍රබල දෙයක් එයාට හම්බ වෙලා. සංඥා වේදනාව ප්‍රබල විදියට හම්බෙලා ආස්වාද ප්‍රස්වාද කාය සංස්කාරයට හම්බෙලා නැහැ. රූපය කියන කාරණාව ඉක්මවලා. රූපී ස්වභාවය ඉක්මවලා. ඊට වඩා දෙයක් හම්බෙලා. හැබැයි සංඥා වේදනාවෙන් එහා දෙයක් පුතජනට හම්බෙන්නේ නැහැ. සේක කෙනාට තමයි සංඥා වේදනාවත් සේක පුජ්‍යලයට පුජ්‍යලානුබද්ධිතව දුරු කළා නිවීම නෙවෙයි ලෝකයේ තුලම ඒ සංස්කාර තුනෙන්ම තොරව පුජ්‍යලයකට වාසය කරන්න බලුවා. හැබැයි ඒක සේක් කියනට විතරයි. කාය සංකාරේ, වචී සංකාර, චිත්ත සංස්කාරේ කියන කාරණා තුනම පුජ්‍යලයකගෙන්. ඒ කියන්නේ පුජ්‍යලයෙන් කරගෙන වාසය කරනවා. එතකොට එහෙනම් මේ බුදුරණවහන්සේ විග්‍රහ කරපු පටිච්චසමුප්පාදෙන් ඒකෙන් හොඳට තේරුම් ගන්න පුළුවන් පටිච්චසමුප්පාදයේ තුලට ඔය ලෝකයේ තියෙන කෑලි දාන්න හොඳ නැහැ. එහෙම දැම්ම තැනදී මොකද වෙන්නේ? අපිට මේ ධර්මයේ ටිකක් තේරුම් ගන්න අමාරු වෙනවා. දැන් ඔය කියපු කාරණා එක්ක ඔබට හම්බුන්නේ නැද්ද? අහ දැන් ඔබ ඇහුවේ ධර්මයක් නේ. ඔබට හම්බුන්නේ නැද්ද? විමසන්න ඕන කියලා දෙයක්. ඉතින් ඒකනේ හරියට ඇහුවා කියලා කියන්නේ. ඔබ දන්න දෙයට ගැළපෙILL නෙමෙයි. ඔබට හම්බුණා නම් දැන් හිතන්න ඕන දෙයක්. ඒකනේ සම්මාදිට්ඨියට මඟ වෙන්නේ. දැන් ඔබට තියෙනවා ඒ කියපු කාරණා ඔස්සේ නුවණින් විමසන්න යමක්. නුවණින් විමසලා තේරුම් ගන්න යමක්. ඉතින් ඒ නිසා මේ අස්මීටි කියන කාරණාව සහ මේ දක්කාදිට්ඨිය කියන කාරණාව අතර වෙනසක් තියෙනවා. ඒ වෙනස තේරුම් ගන්න සක්කාය දිට්ඨිය කියන්නේ මම කියලා ගැනීමේ වැරද්ද. දැන් අහන්නේ බුදුරණන් වහන්සේ මොකද්ද? රූපං නිච්ඡං වා නිච්ඡං වා අනිච්ඡං බන්ති. යම් පරා නිච්ඡං දුක්ඛං වා සුඛං වාති. දුක්ඛං බන්ති. යම් පරා නිච්ඡං දුක්ඛං විපරණාම ධම්මං යමක් අනිත්‍යන දුක්ඛන වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒ තමම ඒ සෝමස්මි මමයි මගේ කියලා ගැනීම සුදුසුද? එහෙමනේ අහන්නේ. නොහෙතම් ඒකට යනාත්මයි කියන්නේ. සුදුසු නෑ එහෙම ගැනීම. මම මගේ මට අයිති කියලා ගැනීම සුදුසු නෑ. ඒකයි අනාත්මය. එහෙනම් අන්න සංස්කාරයන්ගේ මේ ස්වභාවය දකිනකොට අනාත්ම බව හම්බ වෙනවා. හැබැයි මේ ඔක්කොම සංස්කාරයේ ස්වභාවය. එහෙනම් සංස්කාරයක් ඇති තැනම අවිද්‍යාවත් එක්කනේ තියෙන්නේ. සංස්කාරයක් ඇති තැනම මේ ලක්ෂණ තුන ඇතිද නැද්ද? එහෙනම් මේ ලක්ෂණ තුනේ හම්බෙන්න තියෙන්නේ. නිවන කියන්නේ සංස්කාරයද සංස්කාරයක්ම වෙච්ච දෙයක්ද? ඉක්ම වෙච්ච තැනදී මේ ලක්ෂණ තුන කතා කරන්න පුළුවන්. බෑ. අන්න එතන තමයි වෙමී කියන ප්‍රඥාප්තියත් ඉක්ම වෙන්නේ. එදකන් මේ ලක්ෂණ තුන එක තමයි තියෙන්නේ. අනාගාමි අරහත් මාර්ගය කෙනාට තියෙන්නේ මොකද්ද දර්ශනය දකින්නේ? එයාත් මොකක් සත්‍යයක් දකින්නේ? සංස්කාරේ ඔය අනිච්ච දුකනත් බව නේද? සෝතාපන්න කෙනා තමයි පටන් ගන්නෙ. අනික් කෙනෙකුට පටන් ගන්න බෑ. ඔක පටන් ගන්නව තියෙන කාටද සෝතාපන්න කෙනාට. සෝතාපන්න මාර්ගය යන කෙනා දකින්නේ නෑ. චක්කු සූත්‍රයේ තියෙන්නේ. දකින්නේ නෑ යා. එයාට තියෙන්නේ මොකද්ද? දකින්න මහන්සි ගන්නවා. ඒක සත්‍යය කියලා පිළිඅරගෙන යමු වෙනවා. දකින්න සෝතාපන්න කෙනා. අරහත් මාර්ගය කෙනත් දකිනවා. එහෙනම් දකින්නේ සංස්කාරයකනේ. හැබැයි නිවෙනවා කියන්නේ ඒවා ඔක්කොම ඉක්ම වෙලා. ඇයි අවිද්‍යාව දුර වෙලානේ. ඉතින් ඒක ගැන ගොඩාක් හිතන්න. මේක අපිට ගොඩාක් හිතන්න පැති ටිකක් තියෙනවා. අනිත්‍ය සංඥාව අනිත්‍ය වශයෙන් හම්බ වෙන ඇත්තට මේක සම්පූර්ණ අරහත් මාර්ගයත් එක්ක දැන් එතකම්ම දැන් ආනාපානසති සූත්‍රය විග්‍රහ කරේ අවසාන කොට ධම්මානුපස්සනාවනේ. එතකොට ධම්මානුපස්සනාව කොටසේ එයාට හම්බෙලා තියෙන්නේ මාර්ගය විතරයි. දැන් ලෝකයේදී ධම්මානුපස්සනාව හම්බෙනවා කෙනෙකුට නීවරණ ටික. නමුත් දැන් මෙයා නීවරණ දුරු කරගෙන මේ ගිහින් තියෙන නීවරණ හම්බෙන්නේ නැහැ. පංචපාස් කන්ද සත්‍ය හොයාගෙන ගිහින් තියෙන්නේ. ඊළඟට ආයතන ක්‍රියාවලිය සත්‍ය දැකගෙන ගිහින් තියෙන්නේ. ආර සත්‍ය නුවණින් ඉමසගෙන මොකද බොජ්ජංගත් එක්කනේ මේ ගිහින් තියෙන්නේ. දැන් මේක යනකොට අවසානට හම්බෙන්නේ මොකද්ද? මේ බොජ්ජංග වැඩිච්ච බොජ්ජංග තුළ සත්‍ය දැකපු දේ ටික තමයි හම් වෙන්නේ. වෙන අල්ල ගන්න දෙයක් නෑ. ඒ අල්ල ගැනීම තමයි යට තියෙන්නේ. අන්න ඒක ඉක්ම ඉක්ම වෙනකොට දැන් ඒක ලෝකේ ඊතර වීම පිණිස ලෝකයේ ගොඩ නැගෙන කාරණාව බුද්ධංග ධර්ම සත්‍ය දකින මේ කරුණු ටිකත් ඉක්මවීම කියනකොට අයි මේ ලෝකෙ වෙන කිසි දෙයක් පනවන්න පුළුවන්. පැනවීම සියල්ලක්ම ඉක්ම වෙලා. එහෙනම් මේ නිවන ගැන මේ ලෝකේ කාටවත් වෙන කිසිම දෙයකින් පනවන්න බෑ. නිවන කියන්නේ පැනවීම ඉක්මවීම. වෙන කිසිම ප්‍රඥප්තියක් නෙමෙයි. අපට නිවන රහතන් වහන්සේ විග්‍රහ කරලා දෙන්න පුළුවන් ලෞකික දිට්ඨියෙන් යුක්ත ලෝකයේ ඉන්න කෙනාට විග්‍රහයි. ඒක පටිසමුප්පාදයක පටලවා ගන්න හොඳ නැහැ. දැන් බොජ්ජංග පිළිද කතා කරාම බොජ්ජංග පිළිද තියෙනවා දුක් වේදනා විඳිනවා. ඉතින් ඉන්න රහතන් වහන්සේට ඔතන බුදුරණවහන්සේ දාලා තියෙනවද පොඥංග පිටියේදී ආ මේ සාරිපුත්තු සායන හස නැත්නම් බුදුරණන් වහන්සේට ස්පර්ශය තිබ්බා ස්පර්ශයෙන් දුක් වේදනාව හටගත් ස්පර්ශය ආයතනයෙන් හටගත් ආයතනයෙන් හටගත්තේ මේ නාම රූපය නාම රූපය හටගත් එහෙම විග්‍රහ කරලා තියෙනවද එහෙම විග්‍රහ කරලා නැහැ අපි දාගන්නේ එකට දුක් වේදනාව තිබ්බනම් ස්පර්ශය තිබ්බා කියලා ඉතින් අපි ඊටු ටිකක් දාගන්න ඕනේ මොකද්ද දුක් වේදනාව තිබ්බා ස්පර්ශයෙන්. එහෙනම් ස්පර්ශ තිබ්බ මොකෙන්ද? ආයතන ටිකෙන්. ආයතන තිබ්බේ නාම රූපෙන්. නාම රූප තිබ්බේ විඥානේ. විඥානේ තිබ්බේ සංඛාරයෙන්. සංඛාර තිබ්බේ අවිද්‍යාවෙන්. එහෙනම් රහත් වෙලාද? බුදු වෙලාද? ඉතින් අපි ඒ ටිකද අපි ඇයි කැලලක් විතරක් දාගන්නේ? අපි කැලලක් දාගන්නවා. රාතන් වහන්සේට ස්පර්ශය තියෙන කොතනද? බොජ්ජංග පිළිති. එතන වේදනාව තියෙනවනේ දුක් වේදනාව. ඉතින් දුක් වේදනාව හටගත් ස්පර්ශය එන්නේ. අපි බුදුරණන් වහන්සේ කියපු කෑල්ලක් දාගත්තා. ඊටු ටිකක් දාගන්න ඕන. ස්පර්ශයක් තියෙනවා, වේදනාවක්, ආයතනක් තියෙනවා, නාම රූපයක් තියෙනවා, සංස්කාරයක් තියෙනවා, අවිද්‍යාවක් තියෙනවා. එතනින්ම ගිහිලා තියෙනවා බුදුරණන් වහන්සේ බුදු නැහැ කියලා, සම්බුදු නැහැ කියලා. ඇයි? අපි දන්න ටිකක් මේකට ඔබ්බන්න යනවා. අපිට තේරෙන ටිකක් ඒකට දාන්න යනවා. ඒකයි මම අර කිව්වේ පටිසම්පාදේ කියන කාරණාවයි මේ ලෝක විග්‍රහයයි පටලවා ගන්න එපා. ලෝකයේ කියන්නේ පටිසම්පාදේ දැක්ක නැති එකට. පරිසම්පාද දකින්නකොට ලෝක ප්‍රඥාව තීක්ම වෙලා. මේ දෙක පටලවා ගන්න ගියොත් එහෙම පැටලෙනවා ගලව ගන්න බැරි වෙන විදියට. අය කවදාවත් ගලව ගන්න බැහැ. ඉතින් ඒ නිසා අර මං කිව්වේ මේ ගිසරේ බුදුරන් වහන්සේ කියපු විදිහට අපි ඉගෙන ගන්න ඕනේ කියලා. අපි පඬිත වෙනවනේ ඊට වඩා. අපි ඊට වඩා පඬිත වෙලා බුදුරන් වහන්සේ කියපු නැති විදිහට අපි තව ටිකක් දාගන්න යනවා. දාගන්න ගිය ගමන් ඉතින් ඇයි ඉතින් අපි නිකම් පඬිත වෙලානේ බුදුරන් වහන්සේට වඩා. ඊට පස්සේ ඉතින් අපිට කොහමද බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ කියන එක නෙමෙයි. දැන් අපි වෙන පැත්තක නියම වෙන්නේ ඊට පස්සේ. ඒ නිසා අපි පඬිතෙන්න හොඳ නැහැ බුදුරණවහන්සේට වඩා. කීප විදියට ඉගෙන ගන්න ඕනේ. ඒ පඬිත වෙන්න ගියපු විග්‍රහයක් එක මේ තව දේශනාවක් මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. අතරම මේ ඒක මම විග්‍රහ කරලා පෙන්නන්නම්. ඒ වගේ පඬිත වෙච්ච ගිය කාරණා එක තමයි මේ අද සමාජයේ දෘෂ්ටි හටගන්නේ නේ. දෘෂ්ටි හටගන්නේ තමන්ගේ අත්නෝමතික විග්‍රහ කරන්න ගියාම. වෙන දෙයක් එක්ක නෙවෙයි. දැන් එක් ප්‍රශ්නයක් අහනවා දැන් ඇත්තරම ජන්තු සූත්‍ර දැන් ඔබට ඒක ඉගෙන ගන්න පුළුවන්කම ලැබුණාද? අද ගොඩාක් තර්ක තියෙනවනේ පින්වතුනි මේ ප්‍රශ්නය මේ ධර්මයේ සම්බන්ධයෙන් අපි දන්න කාරණෝ අපට හම්බෙච්ච කාරණෝ තැන් තැන් වලින් එව්වා අපි බුද්ධ වහන්සේ කෑලි කෑලි කෑලි දාලා ගලපන්න ගියාම මේ ප්‍රශ්න ඇති වෙන ජන්තු සූත්‍රයෙන් දැන් මෙතන ලස්සනට පැහැදිලි කරනවානේ දැන් අද දන්නවනේ අනිච්චයිච්ච ප්‍රශ්නේ. දැන් මෙන්න මේ දේශනාවෙන් ඔය ඔක්කොම බොරු වෙනවනේ. අනිච්චයිච්ච ප්‍රශ්නේ දැන් අනිච්ච කියලා ත්‍රිලක්ෂණී අනිච්ච දුක්ඛ අනාත්ම වලට අනිත්‍යයි කියලා දාන එකේ මේ ඉච්ඡ ඡේදානකේ වැරද්ද මේ දේශනා එක දේශනාවකින් වෙන ඕන්න එක දේශනාවකින් තියෙනවා මේ ජන්තු සූත්‍රේ. දැන් අහන්නෙත් ඒකයි ජන්තු සූත්‍රේ ගාථාවේ මේ මේක විග්‍රහ කරලා තියෙන දේ මේක ලස්සනට පැහැදිලිනව නේද කියලා. දැන් මේකේ අනිච්චතා පින්ඩ මේසානම් අනිච්චතා සයනාසනම්. එතන අනිච්ච කියන එක අර විකෘති කරලා කඩලා කියන කට්ටියන්ගේ අනිච්ච මෙතන තියෙනවා. න ඉච්ච කියන එක. ඒ එයාලා විග්‍රහ කරලා දෙන්න යන්නේ වැරදි දෙයකටනේ අනිච්ච කියන ත්‍රිලක්ෂණේ විග්‍රහයෙන් ඒකත් මෙතන තියෙනවා වෙන විදිහටම. ඒ කරුණු දෙකම මේකේ අන්තර්ගතයේ තියෙනවා. එතකොට හැබැයි එය කට්ටිය විග්‍රහ කරන්නේ අර මම කලින් ඕක දේශනා කිව්වා මේ අර ලදරු බව. කියන්නේ ලදරු කියන්නේ අර පුංචි ළමයි උඩුබැලි අතර එදා උපන් ළමයා අසූචි ටික කනවනේ ඇඟේ ගා ගන්නවනේ. එයාට තේරෙන්නේ නැහැ නිච්චරටම ලදරුයිනේ අම්මලා කියලා දෙන්න ඕනේ නේ. ගහන්න ඕනේ නේ වැරද්ද කරනකොට. අන්නේ ලදරු බව මේ ශාසනයේ ඉන්න අය ඒ විදිහේ ලදරු අය මෙන්න මේ විදිහට විග්‍රහ කරනවා. මොකද්ද? මේ අනිච්චය එහෙම කඩලා, පාලි විග්‍රහ කරලා, වැරදියට කඩලා එතකොට ඒ ඒක මේ පොඩි දේශනාවක් ගත්තා නම් ඇති. පොඩි දේශනාවක මේ විග්‍රහ කරලා පෙන්නා බුදුරන් වහන්සේ. ඒ එයාලා කඩන අනිච්ච මේ කියන්නේ අර පුංචි, ඒ කියන්නේ අර පුංචි අරදෙන් දැන් ඇත්තරම ලදරුවට අසූචි සුන්දරයිනේ කියන්නේ අර අම්මගේ බඩේ ඉඳලා ආවට පස්සේ හරි සතුටු දෙයක් නේ. අර අසූචි ටික සලසලා ඉන්න එක නේ. ඒක ගාගන්න එක හරි සුන්දර වැඩක්. ඒ වගේ හරි සුන්දරයි අර Taman දන්න වචන ටිකක් එහෙම හේ කරන එක. අනිච්ච ඉච්ච කඩලා අර ඒක න ඉච්ච පටික් ඒව කඩලා අර කඩන එක හරි සුන්දරයි. අර පුංචි ළමයා අර අසූචි ටික තලදලා සතුටු වෙනවා වගේ. එච්චරට ලදරුයි. ඉතින් ඒ ඒ ඒ විග්‍රහය බුදුරණවහන්සේ වෙන තැනක මේක විග්‍රහ කරලා පෙන්නනවා මේ න ඉච්ච කියන කාරණාව යෙදෙන තැන. ඒ කියන්නේ Taman කැමති වෙන්නේ ඒ කියන්නේ අපේක්ෂාවක් ආසාවක් නැහැ කියනවා මේ පින්ඩපාතයේ ඒ වගේ නා බලාපොරොත්තුවකින් තොරව ඉන්නේ කියනවා. සේනාසන ගැන. බලාපොරොත්තු වෙන දොර ඉන්නේ කියලා. ඒ කවුද? ලෝකී අනිත්‍ය ස්වභාවය දකින්න කෙනා. ඒකට අර අනිත්‍ය නෙමෙයි තියෙන්නේ. ඒකට තියෙන්නේ මේ හේතුඵල ධහමෙන් විග්‍රහ කරන ස්ථිර නැහැ කියන විග්‍රහය අනිත්‍ය. අනිත් අනිත්‍යත් මෙතන වෙනම විග්‍රහ කරලා පෙන්නනවා. ඒ වචන දෙකම එක තැන බුද්ධ දේශනාවේ එක තැන හම්බ වෙනවා. අනිත් හැමතැනම එක තැන හම්බ වෙන්නේ නැති නිසානේ ඔය කරන්නේ. එක තැන හම්බ වෙනවා මෙතන. මේ ජන්තු කියන සූත්‍රේ. එතකොට එහෙනම් ඒ විග්‍රහයට යමු වෙන්නේම අර පුංචි ලදරුව අසූචි ටික තලතලා එයාගේ ලෝකෙන් සතුට වෙනවා වගේ Taman දන්න වචන ටිකක් එක්ක හැප්පෙන එක තමයි මේ ශාසනයේ ලදරු බවක්. ඇහිච්ච වචන ටිකක්නේ. ඒකත් එක්ක සතුට වෙන ගතියක්. ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාවේදී වේදනන් පස්සනාවේ ආරම්භණේ මනදම් මනෝවිඥානයේ ඉන්පසු චිත්තානුපස්සනාව ආරම්භණය කුමක්ද? එයත් මනදම් මනෝවිඥානයද? දැන් වේදන අපිටම අපට ඇත්තටම මේ ලෝකේ හම්බෙන ගොඩාක් දේවල් මනසත් එක්ක සිදුවෙන දේවල් තමයි. චිත්තාන වේදනානුපස්සනාවේදී සංඥා වේදනා කියන කාරණා දෙක මනදම් මනෝවිඥානයත් එක්ක එකතු වෙච්ච දෙයක් තමයි එතන හම්බෙලා තියෙන්නේ. එතකොට මනදම් මනෝවිඥානයේ එක්කදී අපට ඒ හම්බෙච්ච සංඥා වේදනා ටික අපිම දාගත්ත ප්‍රඥප්තියක් ඔස්සේ හම්බලා තියෙනවා. හැබැයි මෙතන චිත්තානුපස්සනා විග්‍රහයේදී චිත්තපටිසංවේදී සමාදාහං සහ අභිප්‍රමෝදයන් කියලා විග්‍රහ කරන තැනදීත් මනදම් මනෝවිඤ්ඤාණ එකතු වීමකින් තොරව පැවැත්මක් නැහැ. ඒත් ඒ පැවැත්මම තමයි. හැබැයි අපි ලෝකයේ යම් කිසි දෙයක ප්‍රඥාප්තියක් එක දාගත්තනේ. ඊට එහා ගියපු විග්‍රහයක් ඒ සිත විතරක් ප්‍රකට වෙන. හැබැයි එතන මනස මනෝවිඥානයේ සිදු නොවි සිදුවෙන එකක් නෙවෙයි. අවිද්‍යා ප්‍රත්‍ය සංකාර සංකාර ප්‍රත්‍ය විඥාන විඥාන ප්‍රත්‍ය නාම රූප නාම රූප ප්‍රත්‍ය සලායතන මෙන්න මේ මේ ප්‍රත්‍යයෙන් තමයි මේ ලෝකය කියලා දෙයක් පැන නැගුණේ. සිත කියලා දෙයක් හම්බෙලා තියෙන්නේ. සිතක් කියලා ලෝකේ පැනවීමක් හම්බුණා. එහෙනම් මේ පැනවීම තියෙන්නේ ඔය අවිද්‍යාව පත්‍ය කරගෙන ආව වැඩපිළිවෙල එකමයි. වෙන වැඩපිළිවෙලක් එක්ක නෙමෙයි. වෙන වැඩපිළිවෙලක් එක්ක නම් එතනින් එහා තව විග්‍රහයක් තියෙන්නට ඕනේ. ධම්මානුපස්සනාව කියන කාරණාව සකස් වීමක් තියෙනවා නම් ඒ සකස් වීමක් තියෙන්නේ ඒත් ඒත් එක්ක. සංඛාර කියලා යම් ලෝකේ පැවැත්මක් තියෙනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න ඒ සියල්ලක්ම ඒත් ඒ ප්‍රත්‍යයමයි. හැබැයි ඒ අවිද්‍යාවේ තියෙන ස්වභාවය අඥානකමේ තියෙන ස්වභාවය වෙනසක් තියෙනවා. මොකද හේතුව ආස්වාද ප්‍රස්වාසයේ සත්‍ය දකිනකොට ආස්වාද ප්‍රස්වාසයේ තුල තිබිච්ච අවිද්‍යාව ස්වභාවය එතන ඒක දුරු වෙච්ච නිසා තමයි ඊළඟ කාරණාවට යමුනේ. එහෙනම් ක්‍රමානුකූලව සියුම් මෙවි යන ගතිය. ඒ නිසා තමයි දැන් සෝතාපන්න වෙච්ච කෙනා සෝතාපන්න වීම ගොඩාක් අමාරුයි. ඒක තමයි අමාරුම වැඩේ. දැන් ඔබට හිතෙන්නේ නැද්ද? සෝතාපන්න වුණා නම් කියන දැන් අපි හැමෝම කැමතින සෝතාපන්නොත් මේක ඊතරයි ඊතර වෙනවා කියලා අපි දන්නවනේ. ඉතින් ඇයි සෝතාපන්න වෙච්ච කට්ටිය රහත් වෙන්නේ නැත්තේ? සෝතාපන්න වුණාට පස්සේ හැමෝම කැමති නේද රහත් වෙන්න ඉක්මනට? දැන් අපිට මෙච්චර මේ අපි අපට යොමු වෙන්නේ නැතුවත් අපි කැමති රහත් වෙන්න. සෝතාපන්න, ඒ කියන්නේ සෝතාපන්න වෙන්නේ නැතුවත් අපි රහත් වෙන්න කැමති. සෝතාපන්න වෙච්ච කෙනාට ඔක නැද්ද? එයාට දැන් මේ විනිවිද පේනවනේ. ඉතින් වෙන්නේ නැහැ නේ හැමෝමනේ. ආත්ම මතක් යනවනේ සමහර කට්ටිය කල්ප ගාණක් යනවා. දැන් සුද්ධාව උද්දාංශුත අකණ්ඨාගාමී යනවනම් සෝතාපන්න නෙමෙයි අනාගාමී කෙනා. කල්ප 33000ක ආයස. කල්ප 33000ක ආයස මේ සුද්ධාමාස පහේ යන තැනදී. අනාගාමී වෙච්ච කෙනා. එතකොට ඇයි බැරි? එච්චර තීක්ෂණ නුවණක් ඕනේ. ඒ එතනින් එහා ටික දකින්න. හැබැයි ඒකට වඩා අමාරු වුණාට සෝතාපන්න වෙන එක. උන්ට සසර ස්වභාවයත් එක්ක බලනකොට නමුත් සෝතාපන්න වෙච්ච කෙනාටත් තීක්ෂණ නුවණක් ඕනේ සත්‍ය දකින්න. ආව සසරත් එක්ක බලනකොට ඒක සියුම් පුංචි දෙයක් කල්පතිසුන්දහා කියන්නේ. සසරත් එක්ක බලනකොට. නමුත් උද්ධහස අකනිතාගාම යනවා නම් එච්චර ආවිසයක් ගෙවනවා. එහෙනම් අර අපට එච්චරටම අපි අහුවෙන සම්භාවිතාවයයි තියෙන්නේ. අපි හිතන තරම් ලේසි ගැලවීමක් නෙමෙයි තියෙන්නේ. ඊළඟට අහනවා ගටිකාර සූත්‍රය පැහැදිලි කිරීමේ නාම රූපේ නොපිහිටන තැන පස්සයට පිහිටන්ට බැරි බව ප්‍රකාශ කළ. ඒ දැනීමකට ගත හැකි. එහෙත් එය දැක්මකට යන්නේ කෙසේද? විචක්ෂණ ප්‍රඥාව හටගන්නේ කෙසේද? නාම රූප දෙකක් එකක් ලෙස දෙකගන්න කෙසේද? නාම රූප දෙකක් එකක් නෙවෙයි. හැබැයි වෙන්ව නෙමෙයි තියෙන්නේ. නාමය කියන්නේ එකක්, රූපය කියන්නේ එකක්. හැබැයි නාමයයි රූපයයි වෙන් කරන්න බෑ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපි සාමාන්‍ය උදාහරණ තුව පටවි. දැන් අපි රූපය කියන එකේ අපි දන්නේ පටවි බවනේ. රූපයේ හතර මහා ධාතු. පටවි, ආපෝ, තේජෝ, වායෝ. පටවි බව කියන්නේ මොකද්ද? සංඥාවක් නෙමෙයිද? තද ගතිය කියන්නේ සංඥාවන්නේ. එතකොට තද ගතියක් සංඥාව මේ ලෝකේ සංඥාවක් ඇති වෙන්නේ. දැන් අපි සංඥාව කතා කරනවානේ. සංඥාවක් ඇති වෙන්නේ ෆෑන් එකේද? බිත්තියේද? මොකේ සංඥා ඇති වෙන්නේ? ස්පර්ශයෙන්නේ. සංඥාව කතා කරනවා නම් ස්පර්ශය හැර වෙන කිසි ක්‍රමයකට කතා කරන්න බලවන්ද? මේ සංඥාව ස්පර්ශය. එතකොට ස්පර්ශයෙන් සංඥාව තියෙන්නේ. එහෙනම් ස්පර්ශය කියනකොට නාම ධර්ම සියල්ලක්ම එහෙනම් රූපයක් කතා කරනවා නාම ධර්ම හම්බෙලා නැද්ද? නාම ධර්ම හම්බෙලා. අපට යමක් කතා කරන්නේ යමක් විග්‍රහ කරන්නේ යම් කිසි පැනවීමක් දෙන්නේ යමකට නේද? ඒක රූපී ස්වභාවයක් එක්ක. හැබැයි දැන් අපේට ලෝකයේදී හම්බෙනවනේ යම් මට්ටමක්. දැන් අරූප සමාධිය. අරූප සමාධිය හම්බ වෙන්නේ පුජ්‍යලයකටද නැත්නම් රහතන් වහන්සේටද? නිවුණාට පස්සේද? පුජ්‍යලයකට නේ. පුජ්‍යලයා කියලා කියන්නේ අවිද්‍යාවෙන් යුක්තද නැද්ද? පටිසමුප්පාදය දැකීමකටද පටිසමුප්පාදය නොදැකීමකටද? එතකොට නම් පටිසමුප්පාදය නොදැකීමකනේ දරූපය හම්බෙන්නේ. ඇයි අපි අරූපය පටිසමුප්පාදය ඇතුළට දාන්න යන්නේ? නාම රූපය කඩන්න යන්නේ. මං කියපු තේරෙනවද? පටිච්ච සමුප්පාදය නොදැකීමකට නේද අරූප ලෝකේ හම්බෙන්නේ. ඒ කියන්නේ විද්‍යාවට ද අරූප ලෝකේ හම්බෙන්නේ අවිද්‍යාවටද? අවිද්‍යාවට. එහෙනම් අවිද්‍යාවෙන් නේද සංඛාර විඥාන නාම රූප ඔක්කොම ටික තියෙන්නේ. එතකොට ඒ ටික තියෙන තැනදී හම්බෙන්නේ අරූපය. ඒවත් ඇති තැන. ඒක දකින්න තැනදී විද්‍යාව උපදින තැනදී මේ න්‍යායය දැන් පරිසම්පාද කියන්නේ පැත්තක තියෙන වචන ටිකක් නෙමෙයිනේ. අපේ හිතේ තියෙන සිතුවිලි ටිකක් නෙමෙයිනේ. මේක ප්‍රත්‍ය දැන් පටිසම්පාදේ ප්‍රත්‍ය දකින්නකට සම්මාදිට්ඨිය කියනවනේ. එතකොට ওই ප්‍රත්‍ය දකින්නකොට හම්බ වෙන්නේ ලෝකයේ පනවගත්ත දේ හරිද හරි බවද වැරදි බවද? වැරදි බව හම්බෙන්නේ නාම රූප විඥානයේ පත්‍ය දකින්නකොට ලෝකේ පනවගත්ත දේ වැරදි බව හම්බෙනවනේ. නාම රූපයෙන් විඥානයේ බව හම්බෙනකොට ලෝකේ පනව ගැනීම වැරදි බව හම්බෙනවා. අරූපේ පනව ගැනීම හරිද නාම රූප විඥාන දකින්නකොට? වැරදි බවනේ හම්බෙන්නේ. එතකොට එහෙනම් අපි අරූප සමාධියේ විග්‍රහය පරිසම්පද ඇතුළට දැමීම හරිද වැරදිද? වැරදි. අද අපි අරූප සමාධි විග්‍රහයේ පුජ්‍යලියෙකුට හටගන්නදී පටිච්චසමුප්පාදිදාන්න යනවා. ඒකයි ප්‍රශ්නේ. ඒකයි මේ ධර්මය බලන්නේ අර ඔළුවෙන් හිටගෙන. ඇයි? හරි විදියට නෙමෙයි බලන්නේ. හරි විදියට බලනකොට මේකේ තියෙනවා මේ අපි නිකන් මේ S2 කින් විතර බලන එක නෙමෙයි. මේකේ තියෙනවා තීක්ෂණව අධ්‍යයනය කරන්න යනවා. බුදුරණවහන්සේ කියපු විදිහට. එහෙම අධ්‍යයනය කරනකොට අපට මේකේ සියුම් පැති හම්බ වෙනවා. අපට කෑල්ලක් තේරලා තව කෑල්ලක් තේරෙන තැනකොට තේරිච්ච කෑල්ල කෑල්ල අරගෙන නොතේරිච්ච කෑල්ල දැම්ම කියලා කියන්නේ. අපි කරන්නේ තේරිච්ච කෑල්ල අරගෙන නොතේරිච්ච කෑල්ලට ඔබනවා. එහෙම දදා අපි ලකුණු දෙන්න කැමති මොකකටද? මට දැන් තේරුණා. ලකුණු දෙන්න කැමතිනේ. බුදුරණවහන්සේගේ ධර්මයේ හම්බෙන මූලිකම දැන මට දැන් තේරුණා කියන එක වැරදි බව. නේද? සක්කාය දිට්ඨිය වැරදි කියන්නේ මම කියන එක ගත්තා වැරදි කියන හැම වෙලේ තියෙන්නේ. නමුත් අපි කැමති හැම වෙලෙම සක්කාය දිට්ඨිය හරි කියලා දාගන්න. එහෙනම් අපට හැම වෙලෙම නුවණ වැඩිමක් හම්බ වෙන්නට ඕනේ. ධර්මයේ නිවැරදි බවක් හම්බ වෙන්නට අපි ධර්මයේ තියෙන විදිහට ඉගෙන ගන්න වෙනවා. ඉතින් එහෙනම් මේ නාම රූප කියන එක දෙකක්. ලෝකයේ දෙකක් විග්‍රහ කරොත් දෙක දෙපැත්තකට යන්නේ නේ. බුදුරණවහන්සේ විග්‍රහ කරපු නාම රූප දෙක විග්‍රහ වෙන්නේ එකකට එකක් ප්‍රත්‍ය වශයෙන් තියෙනවා. ඒකට සාමාන්‍ය ලෝකේ සාමාන්‍ය අර්ථයක් ගත්තොත් තේරුම් ගන්න අපට දැන් ඔබට මම කියලා තියෙනවා සමහර කාරණා තුළදී. රාගය අපට තේරුම් ගන්න විරාගයත් එක්කනේ. නැත්නම් රාගය තේරුම් ගන්න බෑනේ. නැත්නම් ප්‍රති දෙකක් තියෙනවා. ද්වේෂය තේරුම් ගන්න විචලෝසිබවත් එක්කනේ. දැන් අපට මොහේ තේරෙන් තේරෙන්නේ නැත්තේ ඇයි? අපට මනින්න මිම්ම නැහනේ. එතකොට එහෙනම් අපට මෝහය කියන කාරණාව අර මිත මොහේ බවත් එක්ක නැති බවත් නැතුව හම්බෙන්නේ නැහැ. මෙතනදී විග්‍රහ කරලා දෙන මේ මේ විග්‍රහයේදී නාමයේ සහ රූපය කියන එක අර ලෝකේ පැනවීමත් එක්ක නෙමෙයි. ඒ කියන්නේ ලෝකේ අපි දකින දෙයට එහා ගියපු බුදුරණවහන්සේ වෙනම සත්‍ය පටිසම්පද න්‍යායදී මේවා වෙන් වශයෙන් කතා කරන්න බැරි විග්‍රහයක්. දැන් අපිට දෙකක් කතා කරනකොට කාලාත්‍රයකට යනවා. කාලාත්‍රයත් වැරදි බව ඉස්මතු වෙන විග්‍රහයක් තමයි බුදුරණවහන්සේ විග්‍රහ කළා තියෙන්නේ. ඒ නිසා නාමයේ රූපය කියන්නේ දෙකක්. නමුත් කවදාවත් නාමයෙන් වයි රූපයෙන් වයි පවතින්නේ නැහැ. ලෝකේ පවතිනවා. දැන් ලෝකයේත් එක්කනේ බටලෙන්නේ අපට. මම කලින් විග්‍රහ කරේ අරූප ලෝකේ. එතකොට එතන විග්‍රහ කරේ පරිසම්පන්න බව එක කතාව නැති තැනදීනේ. ලෝකේදී පැනවෙනවා. ඒ ලෝකේදී. ලෝකේ අරූපයක් හම්බුණා. අරූපයක් හම්බුණා. අරූපයක් කියන්නේ රූප නැති බවනේ. ඒක ලෝකේ හම්බෙච්ච ප්‍රඥා. පුජ්‍යලයට හම්බෙච්ච ප්‍රඥාප්තිය අරූපය. පුජ්‍යලයට ප්‍රඥප්තිය හම්බෙච්ච දේ අසඤ්ඤය. ලෝකෙදී හම්බුනේ. පටිසමුප්පාදේ දැක්කාට පස්සේ ලෝක ප්‍රඥප්තිය ඉක්මවීම. ඒ සියල්ලක්ම ඉක්මවීම. ඒක නිසා අපි අරූප සමාධියේදී දැක්කත් කාම විතරකයේදී දැක්කත් කොතනත් සිදුවෙන ක්‍රියාවලිය මොකද්ද? පටිසමුප්පාද ක්‍රියාවලිය නොදැකීමෙන් තමයි තමන්ගේ රාමුවෙන් ගොඩනගා ගත්ත සංඤී ස්වභාවයක් තමන්ගේ රාමුවෙන් ගොඩනගා ගත්ත මානී ස්වභාවයක් දුෂ්ටි ස්වභාවයක් ඇතිලා තියෙනවා. ඒක පුජ්‍යල රාමුවෙන් ගොඩනගාගත දෙයක්. සත්‍ය ස්වභාවය දකිනකොට තමන්ගේ රාමුවෙන් ගොඩනගෙන සංඤී ස්වභාවයත් මානී ස්වභාවයත් දුෂ්ටි ස්වභාවයත් කාමයේ වුණත් අරූපයේ වුණත් ඔක්කොම සත්‍ය දකිනකොට වැරදි. දැන් අපට හිතෙන්නේ කාමයේ වැරදි රූපේ අරූපේ හරි. ඒක හරි ලෝකයට. කාමයේ ලෝකයේ වැරදි අකුසල්. අරූපී බව ආනෙන්ජ. ඒක ලෝකයේදී හරි. ලෝකෝත්තර යොමු වෙන තැනදී ඒ ඔක්කොම නිශ්‍ර භාවල යනවා. එතකොට ස්පර්ශයක් කියන කාරණාවක් කතා නොකර නාම රූපයක් යෙදෙන්නේ නැහැ. නාම රූපය කියන කාරණාව මේ මේ හැම එකක්ම තියෙන්නේ නාම රූප පස්ස. මේ සියලු කරුණු හැම එකක්ම තියෙන්නේ මේ අවිද්‍යා පාදකයේත් එක දැන් අපිට අතරම 12 කතා කරනකොට අපි හැම වෙලෙම කොච්චර කීවත් අපට යනවනේ මේ 12 මේක වෙලා මේක වෙලා මේක වෙනවා කියලා. නමුත් එහෙම එහෙම කාලත්‍රයකට අපේ මානසික සංකල්පයකින් දාගන්න එකක් නෙමෙයි මේක. මෙතන තියෙන්නේ ප්‍රඥාවට දැන් අපි අපි දැන් මේක උත්සාහ කරන්නේ මනසින් සිතුවිල්ලකින් තේරුම් ගන්නනේ. සිතුවිල්ලකින් තේරුම් ගන්න තැනදී අපිට 12 හම්බෙන්නෙම 12 තැනකට. 12 හම්බෙන්නම් පටිච්චසමුප්පාදේ හම්බෙන්නෙම අපට එකක් පස්සේ එකක්. ඇයි මනසින් යන්නේ අපි? මනසින් නෙමෙයි අපට මේ දේ දකින්න තියෙන්නේ. හැබැයි මනසින් තමයි විචක්ෂණියට යන්න තියෙන්නේ. ඒ තුලින් හටගත්ත ප්‍රඥාවටයි මේ දර්ශනීය තියෙන්නේ. පටිච්චසමුප්පාදයේ හිතවිල්ලකින් නෙමෙයි හම්බෙන්න තියෙන්නේ. ප්‍රඥාවටයි හම්බෙන්න තියෙන්නේ. ඉතින් ප්‍රඥාවට හම්බෙන තැනදී අන්න පුළුවන්කම ලැබෙනවා ඒ දර්ශනය යන්න. එහෙනම් අපට දැන් තියෙන්නේ කුමක් කරන්නද? පුජ්‍යලියෙක් මැදිහත් වෙලා කළ යුතු දේ විචක්ෂණය. වෙන දෙයක් නෙමෙයි. ඊට පාදක දේ එකතු කරගන්නට ඕනේ. ධර්මය අහන්නට ඕනේ, කාමයන් හිතන එක අයින් කරන්නට ඕනේ, අකුසල් කරන එක අයින් කරන්නට ඕනේ. මේ ඔක්කොම කරන්නේ මොකටද? මෙන්න මේ සම්මාදිට්ඨියට පත්‍ය කරගන්න. කාම හිත හිතා ඉන්නකොට මේ ධර්මය අහලා හිතන්න පුළුවන්ද? බෑ. දුස්සීලයි ඉන්නකොට ධර්මය හිතන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ ඔක්කොම මොකකටද මේ කරන්නේ? මෙන්න මේකට ලං කරගන්න. වෙන දෙයකට නෙමෙයි. අපිට මේකටම යොමු කර ගැනීම සඳහා අර ධර්මය නිවැරදි මොකද ඔළුවෙන් හිට ගන්නතෝ කෙලින් හිටගෙන අහන්නේ ඒ සඳහා ඒ කියන්නේ ඍජුවම නිවැරදි අහන්නම අර කාමයන් පැත්ත අයින් වෙලා දුස්සීල පැත්ත අයින් වෙලා ඊට පස්සේ වැරදි වැඩ කරන ඒවා අයින් වෙලා මේ හැම දෙයක්ම අයින් වෙච්ච තැනදී අන්න බුදුරණවහන්සේ කියපු දේ විචක්ෂණය කිරීම සඳහා නිවැරදිවම ඇහෙනවා අරව තියෙද්දි ඇහෙන්නේ එතකොට ඒ සඳහා දැන් ඒ අරව නැති වෙච්ච හැමෝටම ඇහෙන්නෙත් නෑ. මොකද ඒකටත් තියෙනවා හැකියාව, විචක්ෂණ හැකියාව ඇති කට්ටිය ඉන්නවා. එතකොට එහෙම ඇහිච්ච තැනදී තමයි යා විචක්ෂණය කරන්නේ. විචක්ෂණය කරපු තැනදී විචක්ෂණයට යමක් හම් වෙන්නට ඕන. අන්න එතකොට සම්මා දිට්ඨිය කරා යමු වෙනවා. සම්මා දිට්ඨියට ඇති වෙච්ච තැනදී මේ සත්‍ය දකිනවා. මම නෙමෙයි දැක්කේ. මගේ මනසෙන් සංකල්පයකින් නෙමෙයි දැක්කේ. ඇස් දෙකෙන් නෙමෙයි දැක්කේ. මොකෙන්ද දැක්කේ? අර විචක්ෂණය තුලින් ගොඩනගිච්ච ප්‍රඥාවෙන්. ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? ඒ ප්‍රඥාව යොමු කරන්න තියෙන ලෝකයට. හැබැයි ප්‍රඥාව ලෝකයට යොමු කරන්නත් ආයෙත් තියෙන්න ඕනේ මොකද්ද? වැරදි වැඩ කරන්න බෑ. සිල්වත් වෙන්න ඕනේ. අකුසල් එක්ක යන්න බෑ. සමාධියට යොමු කරගන්නට ඕනේ. අන්න එතකොට මූලික අඩිතාලමට යොමු වෙලා අර ප්‍රඥාව යොමු කරනවා. ඒකෙන් අනාගාමී දක්වා යන්න පුළුවන්. අනාගාමී වුණාට පස්සේ ඊට පස්සේ අර සියුම් ලෝකයට යහු වෙනවා. ඒවා හැබැයි අකුසලුත් නෙමෙයි. සෙලවෙන්නෙත් නෑ ආනින්ජයි. ඒක එච්චරට අමාරු ඊළඟට හත් දෙකගෙන යන්නේ. හැබැයි අර ප්‍රඥාව තීක්ෂණ වෙන්න වෙන්න මොකද වෙන්නේ? එයාත් සත්‍ය දැකලා අතහැරෙනවා. ඉතින් ඒ නිසා අපට මේ බුද්ධ වචනේ ඇහෙනකොට අපට හම්බෙන්නට ඕනේ බුදුරජාන් වහන්සේ පෙන්වපු සත්‍ය තුල නුවණින් විමසීම සඳහා යමක් අපි දන්න දේ ගලප ගලප ඉන්න එපා. අපි තර්කයට යන්න හොඳ නැහැ. අපි හැම වෙලෙම යන්නේ තර්කයත් එක්ක ගලපන්නනේ. මෙතන ස්පර්ශය නැත්නම් රහතන් වහන්සේට බොජ්ජංගවල කොහෙද? බොජ්ජංගවල ඇයි වේදනාව මෙතන තියෙන්නේ? තර්කයට යන්න හදනවා. තර්කයට ගියොත් ඒ තර්කය තුලින්ම තමා තුල උපන් තර්කය තුලින්ම තමන්ගේ වැරද්ද හම්බ වෙනවා. බුදුරණවහන්සේ ලෝක ප්‍රඥාප්තිය තුළ විග්‍රහ කරපු කාරණාව ඒ විදිහට දැනගන්න ඕනේ. බුදුරණවහන්සේ කියපු විදිහට බලන්නට ඕනේ. ඒ හේතුව තමයි යෝනිසමනසිකාරය. යෝනිස මනසිකාරයේ ධර්ම ඒ ධර්මයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිස මනසිකාරය කියන මේ කරුණු තුලට හේතු කාරණා ඒකට එන තැනදී ප්‍රඥාව හට ගන්නවා. එහෙනම් ඒ හරියට සද්ධර්මයේ අහන්ඳ අහපු තැනදීට අදාළ යෝනිස මනසිකාරය යොමු කරන්න අවශ්‍ය කරුණු ටික අපි තුල ගොඩ නැගෙනවා නම් අන්න ප්‍රඥාව යොමු වෙනවා. ඒ කරුණු ටික ගොඩ නැගෙන්නේ නැතිනම් මොන දේ කරත් ලැබෙන්නේ නැහැ. මේ කාරණා දෙක තමයි ප්‍රධානම මූලිකම එකම බුදුරණවහන්සේ දේශනා කරපු කරුණු ටික. ඒකට බාහිර වටපිටාව තියෙනවා. ඒවා ටික අපි සකස් කරගන්න ඕනේ. නමුත් සම්මාදිට්ඨියට පත්‍ය සද්ධර්මයයි යෝනිසමනසිකාරය. නම් ඒකට අදාළ විදියට ඒකයි අපි ධර්මයේ අහනකොට හැම වෙලෙම අපි දන්න දේ අතහරින්න ඕනේ. අපි ඒ දේ ඒ විදියට අහන්න ඕනේ. ඊළඟට අපේ අර හිතේ දැන් විචිත්ත ගතිය ඊළඟට හිතේ දැන් දැන් අපිට තියෙනවනේ ඉක්මනින් මේක දකින්න ඕන ගැටි මේකේ මොකද්ද කියන්න ඕනේ. ඒ ඔක්කොම ගැටි ටික අයින් කරන්න ඕනේ. අයින් කරනකොට අපිට පිරිසිදු වේදේ ඇහෙන්නේ. ඒ සියලු දේ අයින් වෙනකොට අන්න පිරිසිදු ඇහෙනකොට අපේ රාමුවට පහරක් වදින දේ හම්බ වෙනවා. තීක්ෂණ නුවණ වැඩි වෙන්න වැඩි වෙන්න ශනිකව යාලට මේ සත්‍ය දැකලා නිදහස් වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ විදිහට ධර්මයේ අහනකොට තමයි අපට මේ මාර්ගය හම්බ වෙන්නේ. එහෙනම් අපි අවසන් කරමුනේ. වෙලාව ඉක්මවලා ගිහිල්ලා තියෙනවා. එහෙනම් අද දවසේදී ගොඩක් වටිනා බුද්ධ වචන කිහිපයක් සාකච්ඡා කරන්නට යෙදුන සංයුත්ත නිකාය පළවෙනි පොත් වහන්සේ පාදක කරගෙන ඉතින් අද දවසේදී මේ රැස් කර ගන්නට යෙදුන සාකච්ඡා මේ වශයෙන් ශ්‍රවණ මේ වශයෙන් දේශනා මේ වශයෙන් දාන මේ වශයෙන් සීල මේ වශයෙන් භාවනා මේ වශයෙන් ආදී කොට රැස් කරගත්තු සියලු පින් පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ ආයු වරණ සැප බල ප්‍රඥා වෙඩිත්වා දෙවියෝද උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු ඒ වගේම රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම අතිපූජනීය කටකරුන් ඥානানন্দ ස්වාමින් වහන්සේ අපවත් වී වසරක් පිරෙනවා මේ මාස 23 වෙනිදාට ඉතින් අපි රැස් කරගත්ත මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම රැස් කරගත්ත සියලු පින් ඔබ අප නමින් මියගිය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා පරලොව ජීවිත සුඛී සුවපත් භාවයට පත් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට, උපාධ්‍යයන් වහන්සේට අනුමෝදන් වෙත්වා. නිවිසනසෙන්ද මේ සියලු පින් උපකාරයක් වෙත්වා. කසාලු කියලා පින් අනුමෝදන් කරමු. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් ලෝක සාසනයේ සුරකින්න දහම ඉස්මතු කරන දහම රැකගන්න මහ යතිවර ආනන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ වැඩ සිටි ධර්ම ශ්‍රවණයට පැමිණි මේ ස්වාමින් වහන්සේ මෑණිවරු ඇතුළු සියලු දෙනාටම ධම්මපාරමී ආරණ්‍ය වැඩ වාසය කරන රායන කිටුකල ආරණ්‍ය වැඩ වාසය කරන සියලු ස්වාමින් වහන්සේලාටත් උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු රැස් කර ගන්නට යෙදෙන සියලු පුණ්‍ය ධර්මයන් ධමපාරමී ආරණ්‍ය සේනාසනයේ සකස් කර ගැනීම සඳහා උපකාරක ධමපාරමී පදනමේ සභාපතිතුමන් ඇතුළු සියලු දෙනාටමත් එවැගේම නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මැතිතුමා ඇතුළු නන්නයිරුන් උපකාර කරපු සියලු දෙනාටමත් එවැගේම විශ්‍රාමික නායක හමුදාපති අද්මිරාල් සිරිමියන් රණසිංහ මහත්මයාට එවැගේම වර්තමාන නායක හමුදාපති වයිස් අද්මිරාල් පියල් සිල්වා මහත්මයාට ඒ වගේම සේනාධිර මහත්මයා ආදී කොට ඇති සියලු නාවික හමුදාවේ නිලධාරීන්ට සියලු දෙනාටමත් ඒ වගේම මේ සඳහා දෙස් විදෙස් වලින් උපකාර කරපු සියලු සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණයේ සඳහා සහ සම්බන්ධ වන ඔබ සෑම සියලු දෙනාටත් ධර්ම ප්‍රචාර කටයුතු කරන සියලු දෙනාටමත් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා කරන කියන සියලු ධාර්මික දේවල් සඵල වෙත්වා තුනුරුවංග අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණේ සැලසෙත්වා උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා